沙堆，沙堆，沙堆。 මේ ශිරු දෙනා දැන් ධර්ම දේශනාවකට සූදානම් වෙලා මයින්දමිට පිළියව්වේ පාසපන් නිසා නැවතත් හරි පරිගයද වාඩි වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ සංකින් මඤ්ඤසි භික්ඛවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං භන්තේ ඥං අනිච්ඡං සෝ දුක්ඛං වා සුඛං වාති දුක්ඛං භන්තේ යං අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං තං අල්ලන්නකෝ සමනුපස්සිතු චේතං මේ අත්තා ඒතං මේ ඒසෝ මේ අත්තා ඒතෝ අමස්මින් ඒත වේතං මේ අත්තාති තී සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධම්මවේ පදනමේ ධර්ම දේශනා පවත්වන ප්‍රකාරීත්‍යක් වශයෙන් එකම සූත්‍රයක් අරගෙන ඒ සූත්‍රයේ සූත්‍ර විකාශන වෙන හැටියට ධර්ම දේශනාවත් ධර්ම දේශනා මාලාවක් විදිහට පාත්තගෙන සිද්ධ පවතින්නේ. ඒ අනුව අපි මේ පංචවර්ගීය සූත්‍රය එහෙම නැත්නම් රතේ ප්‍රසිද්ධ පවතින අනත්ත ලක්ෂණ සූත්‍රයයි ධර්ම දේශනා මාලාවට පොදු මාතෘක වශයෙන් තබා ගත්තේ. ඒකේ මේ දක්වා අපි ධර්ම දේශනා පහක් පවත්වලා තියෙනවා. ඒකෙන් එක මේ සූත්‍රයේ එක පරුවයක් එක පුරුකක් එක ජවනිකාවක් સમાપ્ત වෙනවා. දෙවෙනි කොටසේ පටන් ගන්න එක තමයි අපි මේ ආත්මේ ධර්ම දේශනාව වශයෙන් පටන් අරගන්නේ. මේ පළවෙනි දේශනා පහේදී හයේදීම සර්වඥාන්ති විසින් කරන ලද අභීත සර්වඥ ප්‍රකාශයක් තමයි සඳහන් වෙන්නේ. රූපය වේදනාව සංඥාව සංස්කාර විඥාන කියන මේ පහ අනාත්මයි කියන එක ਸਰවඥාසේ ඍජු ප්‍රකාශයක් විදිහටයි ඒක ඉදිරිපත් කරන්නේ. තර්ක ක්‍රමයකට ඉදිරිපත් කරලා ඒ පංචවග්ගීය භික්ෂුන් වහන්සේලා මේ වෙනකොට සෑම දිනා වහන්සේලාම සුවාන් මාර්ගපලස්ත නැත්නම් සුත්තව ආර්ය ශාවකෝ කියන මට්ටමටපත් වෙච්ච පිරිසක් පාටපත් වෙලා හිටියා. අර ඉදිරි සර්වඥාන්සේ හඳුන්වා දීමක් කරලා දැන් ඒගොල්ලත් එක්ක මේ පංචවග්ගීය භික්ෂුන් වහන්සේලාත් එක්ක සාකච්ඡා ස්වරූපේ නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට යන්නේ තංකින් මඤ්ඤසි වික්‍රේ මානෙනි ඔබලා කොහොම හිතනවද මොනවද කල්පනා කරන්නේ නැත්නම් මොකද්ද මම මේ ගැන හිතන්නේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති මේ රූපය නিত্য දෙයක්ද අනිත්‍ය දෙයක්ද කියලා ඒ දැස්සේ ඉන්න ප්‍රශ්නකමයන්ගේ ප්‍රශ්න කරලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා උත්තර දෙනවා අනිච්ඡම් බන්තේ. එතකොට යම්පන අනිච්ඡං තං සුඛං වා දුක්ඛං වාදී. යමක් වනායි අනිත්‍ය නම් ඒක මොකද හිතන්නේ ඒක සැපක් වශයෙන්ද හිතන්නේ ඒක දුකක් වශයෙන්ද කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේත් හරි විදිහට දුක්ඛං බන්තේ කියලා සඳහන් කරනවා. යම්පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්ම කල්ලන්නකෝ සමනපස්සිතින් ඒතම් මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තාති අනේ යම් විදිහකට ඒ විදිහට යමක් අනිත්‍ය නම් යම දුක නම් ඒක විපරිණාමයේදී එහෙම නැත්නම් පරිණාමයකට රූපාන්තරණයකට වෙනස් වීමකට ලක් වෙන සුළු දෙයක් නම් එවැනි දෙයක් මනසිහියකින් මේක මම වෙමි මේ මගේය මේ මගේ ආත්මයයි කියන්න ගැලපෙනවද වටිනවද කියලා සරුවත්නන්දේ ප්‍රශ්න කරනවා එතකොටත් ඒ ස්වාමීන් වහන්සේලා නැක්ෂාත් උත්තරයක් තමයි දෙන්නේ පළවෙනි දෙක වගේම නොහේතම් බන්ති කියලා එතකොට මේක තමයි අද අප දවසේ මාතුකා බවටපත් වෙන්නේ රූපං නිච්ඡං වා නිච්ඡං වාති අනිච්ඡං බන්තේ ඉතින් අපි කලිමුත් මතක් කරා සරුවත්නන්සේ අර මේ සූත්‍රයේ මුල පුරනකොටම රූපං අනත්තා කියලා බරපතල ප්‍රකාශයක් කරලා තමයි සූත්‍රය ආරම්භ කරන්නේ. දැන් නැවතත් ඒ පංචවග්ගීය භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කරනවා මේකේ නිට්ටය අනිත්‍ය බව සහ මේ සැප සහ දුක ඉලවන බව. මේ මාර්ගයෙන් ඒ ස්වාමීන් වහන්සේලාටම චින්තාමේ වශයෙන් සාසූතමේ වශයෙන් හේතු ගැනීමක් කරන්නේ මෙවැනි දුක්ඛ වෙනස් වෙන සුළු වෙනස් දුක්ඛ දෙයක් ආත්මයක් වශයෙන් ගන්න පුළුවන්ද කියන එක. ඉතින් මේක ඇත්තටම බොහොම විප්ලවීය චින්තනයක්. එදා දඹදිව පැවතිච්ච චින්තන රටාවේ හැටියට එනතන් ආධ්‍යාත්මික දියුණුවේ හැටියට එක පැත්තකින් බලනකොට මේක අදටත් ඒ වාගේම විප්ලවීය චින්තනයක් බවට පත් වෙනවා. ඒ මොකද අද වුණත් අපි මේක මල්ලෙන් ගහලයි මේ වැඩේ කරගෙන යන්නේ. අනාත්ම බව දන්න උනාට ක්‍රියාකාරකම් වල හැටියට හැම වැඩක්ම සිද්ධ වෙන්නේ ආත්මීය සංකල්පේ. ඉතින් ඒක නිසා මේ අතරතුර ලොකු නොගැලපෙන බවක් ඒ වගේම විරසක බවක් පවතිනවා. ඉතින් එතකොට අන්‍යාගමිකයන් දහගම් පිළිබඳව විවේචනය කරනකොට මේ කාරණාව පැහැදිලිවම මහත් කරලා පෙන්නනවා මේකේ දෙබිඩි කතාවක් තියෙනවා. බෞද්ධයාගේ වැඩපිළිවෙලේ හෝ බෞද්ධ භාවනා ක්‍රමයේ හෝ උගන්වීම තුළ මේ දෙබිඩි කතාව <clears throat> තියෙනවා. ඊළඟට ඒක අපි හිතන අමාරුයි මේ පැයක ධර්ම දේශනාකින් අපි සම්පූර්ණ මේක ඍජු කරලා පැටලවිලි අරලා දෙයි කියලා. අපි උත්සාහ කරන්න හදන්නේ එදා දඹදිව ਸਰවඥයන් වහන්සේ පහළ වෙනකොට තිබුණු தත්වයක් අද පොදු බෞද්ධ ලෝකයේ අපි වාගේ රටක තියෙන தත්වයක් කෙසේ වෙතත් අපේ චින්තනය තුළ නැත්නම් කෙනෙක් වශයෙන් මම වශයෙන් කල්පනා කරනකොට කොහොමද මේ දෙබිඩි භාවය දිග අරගන්නේ මේකේ තියෙන නිකන් චපල ගමක් තියෙන තියෙනවා ඒකට වංචනික ධර්ම සිද්ධ වෙනවා මේවා තුළ එහෙම නැත්නම් මේ මායාකාරී ගතියක් තියෙනවා ආන්නේ මායාකාරී ගතිය අපි කොහොමද දිග අරගන්නේ කියන එකයි අපි මේ පැය කාලය තුළත තේරුම් ගන්න හදාන්නේ ඉතින් ඒක නිසා අවසානයේදී සරුවචනාංශය අහන ඒතං මම ඒසෝ හමස්මි ඒතෝ මේ අත්තා මේ මම වෙමි මේ මගේ නැත්නම් මේ මම වෙයි මේ මගේ ආත්මයයි මම මාගේ ආත්මය කියලා රූපයක් රූප ලෝකයේ පවතින මේ මනින්ද කියන්න පුළුවන් අපි මේ භෞතික විද්‍යාවට අහු වෙන කොටස් මේ මම වෙමි මේ මගේ මේ මේන් මම වන්නේ නැත්නම් මේ මගේ එහෙම නැත්නම් මේ මගේ ආත්මය වේ කියලා කල්පනා කරන්න පුළුවන්ද කියන මේ ප්‍රශ්න තුන ත්‍රිපිටකේ පුරාම පැතිරිච්ච සම්මත ප්‍රශ්න තුනක්. මේක විස්තර කරන්නේ තෘෂ්ණා වශයෙන් හේතන් මම කියලා ගන්න මේ මම මේ මම මේක මම මේ මම වෙමි කියලා මේක මගේ මේන් මම වන්නේ මගෙන් මේ වන්නේ කියලා මාන්නයක් ඇති කරගන්නවා තේසෝ මේ අත්තාති කියලා මේ මගේ ආත්මයයි කියලා දෘෂ්ටියක් ඇති කරගන්නවා එතකොට මේ රූපය එවැනි තණ්හා මාන දිට්ඨිය අනුව ඇලී වෙලී පැටලී ගන්න වටින දෙයක්ද කියන ප්‍රශ්නේ තියෙනවා ඉතින් ඒකට අපිට ක්‍රම දෙකකින් මේක ලියන්න පුළුවන් ඉතින් එකඟ වේද නැද්ද මන්ද මම යෝජනා කරනවා මෙන්න මේ විදිහට අපි මේක මේකේ දෙවිඩි භාවය නැතුව මේක ප්‍රතිපදාවක් වශයෙන් කොහොමද අපි මේක අපේ වැඩෙන විපස්සනා ඥානවලට පොහොරක් කරගන්නේ කොහොමද අපේ ආධ්‍යාත්මයට පොහොරක් කරගන්නේ කියන එක බැලුවොත් මම යෝජනා කරන්නේ මේක සීල සීල සමාධියේදී සහ සමාධි වර්ධනයේදී ආත්මීය ස්වરૂපයක් තියෙනවා විපස්සනාවට යනකොට ඒ සීලයත් සමාධියත් එකතුව සියල්ල මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන එක විපස්සනාදි තමයි මේ විප්ලවීය සංකල්පය අපි එකතු කරලා දෙන්නේ. ඒ වගේම සීල සමාධි ප්‍රඥා වැඩ පිළිවෙල වගේම සම්මතියේ සම්මුති සත්‍යයේදී ආත්මයක් තියෙනවා කියන හැඟීමෙන් තමයි කටයුතු කරන්නේ. එතනදී අනාත්ම සංකල්පයට අපි ආත්ම සංකල්පෙන් පාර දෙනවා. ඊට පස්සේ ප්‍රත්‍යක්ෂ ලෝකයේ ඉක්මවලා සම්මුති ලෝකයට යනකොට අනාත්ම පැත්තට යනවා. ඉතින් මේක බලනකොට මෙන්න මේ සංදිස්ථාන මේ පෙරලිය එක පැත්තකට කියන්න පුළුවන් මාර්ග ඥානයක් කියලා. මාර්ග ඥානයේ තමයි නැත්නම් සීල සමාධි දෙක විතරක් කරලා කොච්චර දිනු තත්ත්වයකටපත් උනත් මාර්ගස්ත නැත්නම් විපස්සනා මාර්ගයටපත් උනා කියලා තාම කියන්න බෑ නිසා කෙලවරක් කරන්න අමාරු වෙනවා. ඒකයි ඒ ਸਰවඥාන්සේ 15 වෙනි ඉස්සර සීල සමාධි කොච්චර තිබුණත් කෙලින්ම ඒ මාර්ගස්ත පුද්ගලයන් පලස්ත පුද්ගලයන් වල බී ගියේ. ඒ වගේම සම්මත ලෝකයේ කොච්චර දැනුම මේ தত্ত্ব තිබුණත් පරමාර්ථ ලෝකයේට නැත්නම් පරමාර්ථ සත්‍ය පිළිගන්න තරම් මේරිච්ච මට්ටමක් නැත්නම් කියන්න අමාරුයි ඒ මාර්ග ඥාන සඳහා. ඉතින් භාවනා කරනකොට අපි සාර්ථක පරියන්ඛයක් කියලා කියන්නේ හිතා ගන්න වෙන්නේ ආරම්භයේදී අපි අනිවාර්යයෙන් මේ කය සකස් කරනකොට මම දැන් මෙතන කියනකොට ආත්මීය தත්වයක් තමයි. එතකොට අපි එතන තියෙනවා, පවතිනවා වෙමි කියන ගැත්තේ ගන්න. ඉතින් ඊට පස්සේ කොතනදීද මේක මේ විදිහට මේ මම දැන් මෙතන කියන තරමට එන කෙනා අවසානයේ මේ මම නොවේ මේ මගේ නොවේ මේ මගේ ආත්මය නොවේ කියන තැනට එන්න කොතනදීද අන්නේ කඩයිම ඒ ඉරි පැන්නුම් මල පැන්නුම තමයි භාවනා ලෝකෙදී මේ කර්මස්ථාන සුද්ධ කිරීමේදී විශාලම කුප්ත ධර්මේ බාට පත්වලා තියෙන්නේ ගැඹුරු ධර්මේ බාට පත්වලා තියෙන්නේ ශූන්‍ය ධර්මේ බාට පත්වලා තියෙන්නේ නිබ්බාන පරිසංයුත ධර්මේ බාට පත්වලා තියෙන්නේ. ඉතින් අද පුළුවන් තරම් කරන්නේ ඒක ඒ පිළිබඳ දැනුම කෙනෙකුගේ ගුරු මුඛ්‍යයක් වාටපත් වෙන්නේ නැතුව සංවේදෙන මාර්ගයෙන් ධර්මදේශනා මාර්ගයෙන් ධර්ම සාකච්ඡා මාර්ගයෙන් ඒකට එළඹෙච්ච පෙළඹෙච්ච පින් ඇති ඇත්තන්ද මේක යාන්ත්‍රණය කියාදීමේ ක්‍රමයක් අද ලෝකේ පවතින. විපස්සනා ලෝකෙත් එහෙමයි ආගමික ලෝකෙත් එහෙමයි අන්‍යාගමික ලෝකෙත් එහෙමයි. ඉතින් එතනදී අපි කොහොමද මේ රූපය පිළිබඳව සීල මට්ටමේදී සමාධි මට්ටමේදී මෙහෙම එකක් තියෙනවා මේක මම ලං කර ගන්න ඕනේ ආදී වශයෙන් කල්පනා කරලා විපස්සනාවට ගියාට පස්සේ මේ සමතේ ඉඳලා විපස්සනාට හැරෙනකොට මේ මම නොවේ මගේ නොවේ ආත්මේ නොවේ කියන පරිවර්තනට යනකොට මෙන්න මේ මේ දැන් තියෙනවා කියනවා කියපු දේ දැන් නෑ නෑ කියන මට්ටමටපත් වෙන්න අපේ මනුස්ස මනසට දරන්න පුළුවන් මේ මනුස්ස කයට මේක දරන්න පුළුවන්ද? අපේ ප්‍රතිපත්තිය තුළ මේක චපල භාවයක් නොවි මේ නියම පරිණාමයක් රූපාන්තරණයක් පරාවර්තනයක් කරගන්න පුළුවන්ද කියන එක තමයි මේ විපස්සනා අභියෝගය වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඉතිහාසගතව බලනකොට ඇත්තට මේක කරන්න දෙයක් බැරි දෙයක් වශයෙන් බෞද්ධ කාල ප්‍රමාණයෙන් බලනකොට අවුරුදු 1000ක් විතර අපේ ජාතිය පහුවෙලා තියෙනවා. මේ විදිහට පරමාර්ථ පැත්තට යන්නත් බෑ. ඒ වගේම ප්‍රඥප්තිය සත්‍ය පිළිගන්නකොට පරමාර්ථ සත්‍ය හරස් වෙනවා. ඒක ජීවිතයක් තුළ මේ ආත්මය තුළ ඒක පරියන්කයක් තුළ මේක කරන්න බැරිය කියලා බැහැර දාපු කාලයක් ගත කරලා තියෙනවා අපි අවුරුදු අඩු ගානේ 800ක් 1000ක් විතර කාලයක්. ඉතින් මුගාක් වෙලාවට එහෙම ඉතින් ඒකාන්ත වශයෙන් කියන්න බෑ ගොඩාක් අටුවා පොත් කියවිලා තියෙන්නේ අන්නේ බැහැර වෙච්ච කාලේදී. මේක බෑ කියන කාලේදී. ඒ නිසා කෙසේ හෝ බුද්ධ ධර්ම රැක ගැනීම සඳහා ආත්මීය වශයෙන් ගන්නා වූ සීලය ආත්මීය වශයෙන් ගන්නා වූ සමාධියත් ඉස්මතු කොට දැක්වීමක් හැකියාවක් කළ හැක්කක් ඒකවත් මදයි කියන මට්ටමක් වගේ තමයි හොඳට මේක අහරහ පීරලා බලනකොට පේන්නේ. ඒ ඇතුලේ තියෙන මේ මේ ආත්මය වශයෙන් ගත්ත සීලය, ඒ සමාධිය, එහෙම නැත්නම් ඉන් එහා තියෙන සෑම දෙයක්ම මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා කල්පනා කරන පැත්ත නිකන් බොඳ වෙලා ගිය ගතියක් පේන්නේ. ඒක මේ අටුවාචාරින් වහන්සේලාට දෝෂයක් කියන කතාවක් නෙවෙයි. මේ බණ අහන බණ කියන ඔක්කොටම වෙච්ච දෙයක්. අපි ආගම වශයෙන්, අපි සංස්කෘතිය වශයෙන් මේ සීලය සමාධියයි බොහෝම ඉහළ කළ සලකනවා. මේක බෞද්ධයාට විතරක් වෙච්ච දෙයක් නෙවෙයි කොයි ආගමෙත් කරන දේ. ඉතින් එයින් එහාට ගිය එකම ආගම වෙච්ච මේ අපේ සරුවත්න දේහිත මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේදී අපිත් එතන නතර වුණොත් දැන හොනු දැන ආවඩන්නේ අන්‍ය ආගම් වලට කියලා මම ප්‍රකාශ කරනවා. ඒ නිසා සරුවත්නසේ පටන් ගන්නකොටම ඥාන ප්‍රකරණ සූත්‍රයේ රූපං අනත්තා රූපං චෛදම් බික්වේ අත්තා භවිෂා නයිදං රූපය ආබාධය සංවත්තරී කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා බුදු මුලේ. ඒක සාගුණ්‍යතාවයේ මහණෙනි රූපය අනාත්මයි. රූපය ආත්මයක් නම් ඔය රූපේ ආබාධ පිළිද පිටන්න බෑ. මට ඕන නැති දේවල් රූපෙට වෙන්න බෑ. ආත්මයක් නැක මගේ වශයේ පවතින තෝනෑ කියන ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශය අර පස්සක මහණුන්ගේ පස්සක ස්වාභික්ෂුන් වහන්සේලාගේ වචනයෙන් ඒ කට්ටියගේ චින්තන රටාව තුලින් ගන්න තමයි මේ ප්‍රශ්න සාකච්ඡාවක් ගෙනියන්නේ. උන්වහන්සේ අනාත්මය කියන්නේ අන්තිම කෙලවර නැත්නම් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් හොයාගත්තේ ධර්මය ඒ පසුමාන අඳුලා දීලා ඒකට හේතු වෙන රූපං නිච්ඡං වානිච්ඡං වාදි කියලා අහනවා. නිට්ටයද අනිත්‍යද කියලා. එතනදී ඒ ස්වාමීන් වහන්සේලාගේ තියෙන දැනුමේ හැටියට ඒක අනිත්‍ය බව පිළිගන්නවා. එතකොට නරුවචන් වහන්සේ ආර්ය න්‍යායක් මෙතන ගෙනහැර පානවා. ගෙනහැර පාන්ද අතරමැද සම්දිස්ථානයක් ගෙනාට බලනවා යමක් අනිත්‍ය නම් වෙනස් වෙන සුළු නම් විපරිණාම තත්ත්වයටපත් වෙනවනම් ඒක සැපක්ද දුකක්ද කිය. මේක ආර්ය න්‍යායක් යමක් වෙනස් වෙනවා මේක දුකයි. එච්චර. ඒක ඒක පිළිබඳව මේ මිනුම් දණ්ඩ අලුතෙන් හඳුනලා දෙන මිනුම් දණ්ඩක් ඒක වළංගු වෙන්නේ ප්‍රඥප්ති ලෝකෙට නෙවෙයි පරමාර්ථ ලෝකයටයි. ඒ විවහාරේ පවතින්නේ ආර්යයන් වහන්සේලා වශයෙන් පමණයි. ඒක හර සරුවචනාංශයේ සබ්බේ මේ සියලු රූප අනාත්මයි කිව්ව වගේ උන්වංශයේ මේ අපි මෙතෙක් කල මැනගත්ත ලෝකේ බල මේ කිරාගත්ත ලෝකේ දැන කියාගත්ත ලෝකෙට අලුත් උපමානයක් ගෙනත් දෙනවා යමක් වෙනස් වෙන සුළු නම් ඒක දුකයි. ඒක මෙතෙන් දිකියේ වෙන්නේ ඒක කියවන්න අරිනවා වික්ෂුන් වහන්සේලාට මහනි යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද කියලා දුක්ඛම් බන්තේ කිය. මෙන්න මෙතන තමයි අපිට මම හිතන්නේ ගැටේ හිර වෙන තැන. තමක් වෙනස් සුළු කරන තත්ත්වයටපත් වෙනකොට එහි යත්තා වූ පෙළෙන බව, එහි යත්තා වූ තවන බව, එහි යත්තා වූ විපරිණාම ස්වභාවය, එහි යත්තා වූ සංකත ස්වરૂපයේ දකින්න තරම් කොණ්ඩපය නැතිකමයි කියලා කියේ. අපි ඒක වෙනකොටම යමක වෙනස් වෙන ස්වභාවය එනකොටම එයින් අපිට ඇති වෙන මේ තවන පෙළෙන බව දැකගෙන දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ කරනවා වෙනුවට අපි කරන්නේ මොකද්ද වෙනස් වෙන දේ වෙනස් නොකිරීම පිණිස නිත්‍ය සංඥාවෙන් අපි වෙනස් වෙනවා. ඉරියව්ව වෙනස් කරනවා, ගුරුවරයා වෙනස් කරනවා, භාවනා වෙනස් කරනවා, කර්මස්ථාන වෙනස් කරනවා. ඒකල කියනවා ඒක හරියන්නේ මෙහි වෙනස් කරන්නේ නැතුව මේ කරන්න බෑ මට රුචිතාලයට යන්න ඕන කියලා. ඒකෝත් මොකද වෙන්නේ? අර ඉදිරිපත් වෙන්න හදන දුක්ඛ සත්‍ය මෝහක. දුක්ඛ සත්‍ය වහලනවා. ඉතින් ඒක නිසා මේ වෙනස් වෙන භවයේදී පුදුමාන්තරන් තමයි ඒක පිළිගන්නා සුවිස්තිර සාර ප්‍රතිපත්තියක ඉඳගෙන නැත්නම් මෙහි මේක කී යකි තේරෙන දාට විනාශ බව වෙන බව වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන බව නැති කරන්න අපි වෙනස් වුණාට ඒක වෙනස් වෙන බව අපි වෙනස් වුණත් වෙනස් වෙන. ඒ නිසා වෙනස් වෙන බව වෙනස් වෙන්නේ නැති සත්‍ය නිත්‍ය ආර්ය සත්‍යයක් බව තේරුම් ගන්න නම් අපි ඒක හරහා යන්න ඕන. මේක කියන්නේ විදි විදිනොයි කිය. නා දකින්න ඕන. ආන්නේ දකින්න වෙලාවේදී තමයි අපිට මේ ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා මේ අලුත් කුණ්‍ය ටිකක් අලුත් මේ තහවුරුවක් පදනමක් අවශ්‍ය කරන්නේ. ඒ වෙනුවට අපි සංසාරේ ගෙනාවේ මොකද්ද? ස්වභාවයෙන් අපිට අනායාසයෙන් ලැබෙන මොකද්ද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්ම පහ. ඒක ඉන්බිල්ට්. උපත්තියම අපිට හම් වෙච්ච දේ. ඉතින් ඕක වඩන එක තමයි නැත්නම් අපිට මෙහෙම කිය හැකි. ඔන්න ඔය නීවරණ ධර්ම පහ තියාගෙන සැප ඉන්න එක තමයි සංසාරය කියන්නේ. මේ නීවරණ ධර්ම වෙනුවට ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා වශයෙන් දැනගෙන ඔය මොන්න දහංගට දැම්මත් සංසාරේ තියෙන දුකේ මොන්නම වෙනසක්වත් කරන්න අපිට පුළුවන් කමක් නැහැ. අපිට කරන්න පුළුවන් වෙන දේ එකම දේ කරන්න පුළුවන් නම් මෙච්චරයි මේක දුකක් බව දුක දුකක් බව අවබෝධ කිරීම පමණයි. නමුත් දුක දුකක් බව අවබෝධ කිරීම වෙහෙසයි එක සැරේ කරගන්න බැරි නිසා ඒ දුකට හේතු වෙන උපාදාන ධර්මයේ ඒකට කියන අනිත්‍යත්වයේ දැකීම. නැත්නම් භෞතික විද්‍යාව ඒක සම්බන්ධ ඉගැන්වීම තමයි මේ සූත්‍රයේදී ਸਰවඥාන්සේ කරන්නේ. එතකොට අපි ඉස්සරහට ඉතින් ධර්ම දේශනා වාදයේ පවත්නකොට මේ රූපං කියෝ වගේම වේදනා පිළිබඳව සංඥා සංකාර විඥාන පිළිබඳව කතා කරાવી. අද කාලේ ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ රූපය ධර්මයන්ගේ ඇත්තා වූ අනිත්‍ය භාවය. ඉතින් මේකට අනතරක්න සූත්‍රයේදී සංයුත්නිකායේ මජ්ක්‍ධිම නිකායේ ගොඩාක් සූත්‍ර තියෙනවා. ආපල්ලා කියලා දකින්න හම්බෙන ඉස්ලාම් තියෙන ඒ සබ්බාසව පරියාය සබ්බාසව නෙමෙයි මේ මූල ධර්ම පරියාය සූත්‍රයේදී ඒකදී සර්වචනාංශයේ මේ රූප විස්තර කරන්නේ ධර්මමය පාරිභාෂික ශබ්දමාලාවකින් රූපේ විස්තර කරන පට වියාපෝ තේජෝ වායෝ කියන ධාතු ගුණ වශයෙන් ඒ එක එකක් අසුතවත් පු탁ඥය කොහොමද දකින්නේ? සුතවත් අරිය ශ්‍රාවකයා කොහොමද දකින්නේ? සේක පුද්ගලයා දකින්නේ කොහොමද? මාර්ගඵල ලැබුවා වූ ආර්යයන් වහන්සේ හෝ තථාගතයන් වහන්සේ කොහොමද දකින්නේ කියන එක බොහෝම ලස්සනට පෙන්ලා දීලා තියෙනවා හැම ධර්මතාවයකේ පාදනම සකස් වෙනවා. ඒකෙදී සරුවචනා සඳහන් කරනවා අසුතවත් පු탁ඥයා ඒක ඔය මහකුණම සූත්‍ර වගේ තැන්වල දෙවට විස්තර කරනවා අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකවිදෝ අරියාණං හරි ධම්මේ අකවිදෝ නැත්නම් සප්පුරුෂාණං අදස්සාවි සප්පුරුෂම්මේ අදාපි අවිනීතෝ සප්පුරුෂම්මේ අදස්සාවි සප්පුරුෂම්මේ අවිනීතෝ මෙන්න මේ විදිහට අසුතවත් පුතග්ජනයා නිර්වචනය කරනවා අසුල් ප්‍රසජන කියලා කියන්නේ හරියාණං අදස්සාවි හරිය ධම්මේ අකේ කෝවිදෝ මතියා හරිය ධම්මේ අවිනීතෝ කියන්නේ ආර්යයන් වහන්සේලා දැකලාවත් නැහැ හරිය ධර්මයේ අකෝවිදෝ කියන දක්ෂකමක් නැහැ ආර්ය ධර්මයේ හැම වෙලාවෙම සත්‍ය දෙකක් එක කතා කරනවා පරමාර්ථ ධර්ම සහ ප්‍රඥප්ති ධර්ම කියලා ඉතින් මේ පුද්ගලයා හැම දෙකකට බෙදෙන්න කැමති නෑ ඒක හිතන්නේ පාවාදීමක් කියලා. යා කියනවා එකයි තියෙන්න පුළුවන් කියලා ප්‍රඥප්තියෙම ඇලි ගලි ගන්න. ඊට පස්සේ අරිය ධම්මේ අවිනීතෝ මේකේ පරමාර්ථ පැත්තට ගියාම ප්‍රඥප්තිය බොඳ වෙන බවත් ප්‍රඥප්තියක ඉඳගෙන පරමාර්ථය හොඳට අවබෝධ කරගන්න බැරි බවත් විනයනය කිරීමෙන් ශික්ෂණය කිරීමෙන් ඒකට බැසගෙන උත්සාහ කිරීමෙන් කවදාවත් උත්සාහ කළ නැහැ අසුත පුතජන නැත්නම් සප්පුරුෂ ධම්මේ සප්පුරුෂං අදස්සාවේ සප්පුරුෂ ධම්මේ අකෝවිදෝ සප්පුරුෂ ධම්මේ අනිවිදෝ අවිනීතෝ මේ පුදුලයා මේ වැනි දෙපැත්ත දන සත්පුරුෂයෙක් කවදාවත් දැකලත් නැහැ නැත්නම් දැක්කට අඳුනන්නේ එයා දකින්නේ සාමාන්‍ය කටබඩ තියෙන මිනිස්සෙක් විදිහට තමයි. ඒ මොකද ඒ තමන්ගේ දෙන පෘථක්කන ගතිය නිසා. අනේ සම්ප්‍රදායන්නේ අකෝවිදෝ. ඒ පුද්ගල සීල සමාධි ප්‍රඥා වශයෙන් පිරීමක් හෝ එහෙම නැත්නම් මේ පරමාර්ථ ප්‍රත්‍යක්ෂ ධර්ම වශයෙන් බෙදා දැක්වීමක් හෝ දක්ෂ නැහැ. එයා සම්පූර්ණ අර ප්‍රඥප්තියම බදාගෙන දුස්සීලව අසමාහිතව ජීවිතය ගත කරන නිසා සත්පුරුෂයා පේන්නේ අසත්පුරුෂෙක් වගේ. ආර්යයන් වහන්සේ දකින්නේ අනාර්ය කෙනෙක් වගේ. මොකද තමන්ගේ තියෙන පු탁තන ගතියද. එනිසා යා කවදාකවත් එවැනි සම්පූර්ණ ධර්මයක විනයනය කරන්න යන්නේ නැහැ. අවිනීතයි. විනීත වෙන්නේ නැහැ. අන්න එවැනි කෙනා මේ පඨමින් පඨවිනෝ පඨවිතෝ මඤ්ඤති. ධන්නාමාන දිට්ඨි වශයෙන් මේ පෘථුවිය නැත්නම් පඨවි දක්ෂණය බර ගතිය සහ තැළු ගතිය, ගොරෝසු ගතිය සහ සුමුට ගතිය, මෙලෙග් ගතිය සහ තද ගතිය කියන මේ පඨවි ධාතුව රූපාකාරයෙන් ගන්න. මේ පොළව කියලා තමයි ගන්න. තද බව කියන එක තේරෙන්නේ තද දේ පොළව කියලා අඳුනගන්න. අඳුනගෙන පටවියා මඤ්ඤති මේක තමයි පෘථුවිය කියලා කියන්නේ මේකට රජ වෙන එක තමයි සක්විති වෙන්නේ ඔන්න කරනවා නම් වැඩි. අල්ලනවා නම් අල්ලපන් රට කියන. ඉතින් අර භූමිය අල්ල ගන්නවා පටවි ධාතුව වෙනුවට. පටවින් පටවිතෝ මඤ්ඤති පට පටවියා පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවි පටවි පටමිස්මින් මඤ්ඤති ආදී වශයෙන් මේ මම හොඳ ලෑන්ඩ් ලෝඩ් කියලා කියන්නේ ඒ නැත්තම් මේ රදල වෙන්නේ ලොකු ඉඩම් ප්‍රමාණයක් තුන නිසා පටවි ධාතු වශයෙන් මම අනේ අම්මට තාත්තට පිංසිද්ධ වෙන්න යමක් කමක් ඇති මිනිස්සෙක් කියලා අර පටවියෙන් Taman හඳුනා ගන්න. ඊගාවට පටවිය මගේයි හංගිනවා. මේ ඉඩමට කවුරු හරි අත තිබ්බොත් බලාගෙනයි මේකෙන් එළියට ගියොත් එහෙම කකුල බය කියලා වැලි කැටයක් හරි තමයි එන්නේ තොපි එන්න එපා මගේ ඉඩමේ යන්න කියලා ඉතින් අරක හටවියෙන් හගෙනවා. ඒකට මේක තමයි ආත්මය දෙන්නේ මගේ දරුවන්ටත් මේක අඩු කරන්න දෙන්න නරකයි වැඩි කරලා දෙන්න ඉගෙන ගන්න ඕනේ කිය. අර පෘථුවියම ਸਰවඥාන්සේ කියන මේ තද ගති මෙලෙක් ගති නෙවෙයි හටවි කියන තද සංඥාවට වැටෙනවා. ආපෝ සංඥාවට තේජෝ පායෝ කියන සෑම දෙයක්ම අර විදිහට මේක මමය මේක මගේය මේක මගේ ආත්මය කියලා දැඩිචේ ගැනීම නිසා ඒ පුද්ගලයා එහෙම නැති ඇත්තම් පහත් කර සලකන්නත් ඒ තියෙන පෘථිවිය වශයෙන් පොහසත් වූ මම උසස් කොට සැලකන්නත් පෙළඹෙනවා. ඉතින් ඒක සරුවචනාංශයේ මෙතන මේ හරියාණං අදස්සාවේ සප්පුරුෂාණං අදස්සාවේ කියන ගතිය නිසා මෙතන බහැගත්තට පස්සේ සප්පුරුෂ සූත්‍රය වගේ තැන්වලදී පෙනෙනවා එහෙම තියෙනවා නම් පෘථුවිය තමයි පොළව මහ පොළවේ ඉඳන් ධර්මත මේ මේ පටවි ධාතුව කියන එක මඤ්ඤණා කළ තණ්හාමාන දිට්ඨි වශයෙන් අල්ලන්නේ එයින් ආඩම්බර වෙනවා නම් දරුවචන්ස කියනවා අසත්පුරුෂය. මේ පුද්ගලයා අසත්පුරුෂයයි මොකද ඒ හඳුනා ගැනීමෙන් කවදාකවත් එවැනි කෙනෙකුට සන්නාමාන දිට්ඨි දුරු කරන්න රාග දෝෂ මොහ දුරු කරන්න මේ අනුන්ට හිතසුව වෙන්න කටයුතු කරන්න හම්බ වෙන්නේ ඊගාවට සූතව අරිය ශාවකයන් පිළිබඳව කල්පනා කරලා සරුවචනන්සේ මතක් කරන්නේ පටවියෝ පටවි පටවියා පටවින් පටවිතෝ මඤ්ඤති. ඒ අර වගේම මේ පෘථිවිය පිළිබඳව ඉතර විශාල දැනුමක් නැහැ. නමුත් නැති නිසා මේක පෘථුවිය මේ පහ වායු පටවි ධාතුව මේ ධාතු ලක්ෂණ භාව ලක්ෂණ ස්වභාව ලක්ෂණ ගති කියන දේවල් හඳුනාගන්නේ ඒ වෙනුවට ඇත්තව රූපාකාරයේ මගේ ඒ පෘථුවිය මගේ හඳුනාගෙන ඒ පුද්ගලයා ඒ පටවිය මමයයි ඒ කියන්නේ මාමඤ්ඤ කියලාක සඳහන් කරනවා පටවින් ඒතන් මම ඒතව කමස් කිලෙත්නේ මම මේ පෘථුවිය මගේයයි නොසිතිය යුතු කෙනෙක් මේ පෘථුවිය මටයයි නොසිතිය යුතු කෙනෙක් මේක මගේ ආත්මය නොසිතිය කෙනෙක් මොකද මම හික්මන්නේ කියලා හිත නිතරම අබ්බහියෙන් පුරුද්දෙන් පෘථුවිය කියන සංඥාව එන්නකොටම ඒක මම මාගේ අගේ ආත්මය කියන හැඟීමෙන් එන්නේ. ඒක එන්නකොටම සතියෙන් ඒක අල්ලගෙන එයා කියනවා නෑ මං වගේ කෙනෙක් ඒ සම්මුතිය අනුව මේ පෘථිවි සංඥාව ඇති වුණාට මම සරුවචනාංශයේ ධර්මයේ සංඝයාගේ ඒ උපදේශ අනුව කටයුතු කරන නිසා මවැන්නෙකුට ගැළපෙන නිසා මම මෙනෙහි කරන්න මේක මම නෙවෙයි මේක මම මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා මාමඤ්ඤණාවක් එහෙම නැත්නම් නොකිරීමේ ශික්ෂණයකදී ඉන පිළිසකර තමයි සුත්තවා අරිය ශාවකෝ කියලා සඳහන් කරන්නේ. ඒක නිසා මේ පුද්ගලයා ඒ පෘථිවිය පිළිබඳව අභිනන්දනයකට පෙළඹෙන්නේ නැහැ. මේ පස්සේ ගොඩාක් තිබුණයි කියලා අභිනන්දනය කරන්නේ මොකද එයා දන්න හුඟක් තියෙනකොට හුඟක් තණ්හාව ඇති වෙන්න පුළුවන්. හුඟක් මාන්නය ඇති වෙන්න පුළුවන්. හුඟක් දෘෂ්ටි ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඒ තන් පෘථිවිය පදනම් කරගෙන යම් විදිහකට තණ්හා මාන දිට්ඨිය ඇති වෙනවා නම් ඒක ගිල නිතරම කල්පනා කරනවා. මෙයම සංසාර බන්ධනයක් වෙන්න පුළුවන්. ඒ නිසා මගේ හික්මීම නැත්නම් මගේ සති මේ සම්පජාඤ්ඤේ එනත මගේ වුණුව වෙන්න තියෙන මේක මම කිය හිතා ගන්න ඕනේ මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා. එතකොට ඒ පුද්ගලයා තුන තමයි දෙබිඩි ගතිය හිටින්නේ. හිතට දෝරේ ඕසේ ඉබේ ගලාගෙන ඉන්නේ මොකද්ද? ඒ තමයි ළඟ තියෙන වස්තු භෝග රූප ධර්ම ආරම්භ කරගෙන රටවි ආපෝ තේජෝ වායු කියන කොයි එකක් වෙන්න පුළුවන් එන්නකොටම හිත ස්වභාවයෙන් උදන් අනනවා ඒක අභිනන්දනය කරනවා. ඉන්දියා හිතා ගන්නව නෑ මං වගේ සත්පුරුෂයෝ දැකපු කෙනෙක් මං වගේ සත්පුරු ධර්මයේ දක්ෂ කෙනෙක් මං වගේ සත්පුරු ධර්මයේ හැසිරෙන කෙනෙකුට මේක මම මේක මගේ මේක ආත්මය කියලා මේ මායාව විසින් දෙන මේ ලනුව ඒ විදිහටම අනේක හොඳ නෑ මං ඒ නිසා මිනී කරන්න ඕනේ හිත සකස් කරගන්න ඕනේ පුහුණු කරන්න ඕනේ කොහොමද පුහුණු කරන්නේ මේ පෘථිවිය මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියලා අන්න ඒකට කියනවා සීක නැත්නම් ශික්ෂණය කියලා ඒ විදිහට ඒ මූලධර්ම පරියාය සූත්‍රය සඳහන් කරනවා මහා පුන්නම සූත්‍රය. ඒ වගේ සෑම සූත්‍රයකම සරුවචනාංශයේ මේ අසුතවත් පුතඥයත් සුතව ආර්ය ශාවකෝ කියන දෙන්නගේ මේ රූප ධර්ම විශේෂයේ දක්වන ආකල්පයේ පැහැදිලි වෙනසක් එහෙම නැත්නම් කල යුත්තක් සඳහන් කරනවා. මෙන්න මෙතන තමයි මේ යෝගාවචර ලෝකේ තියෙන්නේ. ඒ යෝගාවචර ලෝකයේ ඉන්න සෑම කෙනෙකුම අම්මා තාත්තා කෙනෙකුට ජාතක වෙලා ඉපදිච්ච කයක් සහිත රූපයක් සහිත කෙනෙක්. ඒ පුද්ගලයා එක්කෝ ඉඳන් තියෙන ඉඳන් නැති වශයෙන් මොකක් හරි එහෙම නැත්නම් මේ වායෝ ධාතුවට තේජෝ ධාතුවට ආපෝ ධාතුවට සම්පූර්ණයෙන්ම ඒකාන්තව බැඳීගෙනයි පහළ වෙන්නේ. ඒක අජ්ජත් බයිද්ධා වශයෙන් තියෙනවා. ඒ වගේ මතුවීම තමයි ජීවිතය කියන්නේ සංසිද්ධි කියන්නේ මේ ජීවිතයේ ජවනිකා කියන්නේ හැම වෙලාවකම ස්වභාවයෙන් අපිට එන්නේ මොකද්ද ඒ ගැටියමක් ඇති වෙනකොටම නැත්නම් ඝට්ටනයක් කියන එකෙන් අදහස් කරන සංසිද්ධියක් ජවනිකාවක් ජීවිතේ එනකොටම ඒකට සම්බන්ධ වෙච්ච රූප පිළිබඳව ඉබේම අනවරතේම අපේ හිත දෙන්නේ මේක මම මේක මගේ මේක ආත්මය නිසා මේක මම රකින්න ඕනේ මේක බුදලිය වශයෙන් දෙන්න ඕනේ මේක අපේ જાතියක් වශයෙන් රැකෙන්න ඕනේ ආදි වශයෙන් මෙවුවා මම මාගේ කියා ගන්නා ගතියෙන් තමයි එන්නේ ඒක පිළිබඳව පශ්චාත්තාප වෙන්න ගියොත් අපිට ජීවිතේ කවදාකවත් සතුට වෙන්න හම්බෙන්නේ නැහැ. මොකද ස්වභාවයෙන්ම එන්නේ මේකමයි. එහෙම තමයි මේ සංසාරේ අපේ චින්තන රටාව, ස්නායු පද්ධතිය, මේ දෘෂ්ටි හැදිලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේ කරන්නේ මොකද්ද? මේ එන්නකොටම ඒක දිගේ වැඩි දුර හිත තොරන් ගහන්න යන්න ඉස්සලා එන්නකොටම කල්පනා කරනවා මම ශික්ෂණය වෙන කෙනෙක් මම ආර්යයන් වහන්සේලා දැකලා තියෙනවා ආර්ය ධර්මයේ දක්ෂයි ආර්ය ධර්මයේ මම විනීතව හැසිරෙනවා සත්පුරුෂයන් දැකලා තියෙනවා සත්පුරුෂ ධර්මයේ මම දක්ෂයි සත්පුරුෂ ධර්මයේ හැසිරෙනවා මම මොකද කරන්න තියෙන්නේ ඒක පිළිබඳව දුරදිග යන්න කලින් එන්නකොටම නියපොත්තෙන් ගන්නන්න පුළුවන් වෙලාවෙදීම මේ ඇවිල්ලා තියෙන්නේ පඩේ සංඥාවයි සම්පූර්ණිය කියලා බක්ලන් තියෙන මේ පඩේ සංඥාවයි ආපෝ සංඥාවයි තේජෝ වායෝ පිළිබඳවයි ඒව එනකොට මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා ඒක දැක දැනගන්න පුළුවන් වුණා නම් මේ පාඨවිය පෘථුවිය අල්ලගෙන මෙච්චර නඩුවබ කියන්නේ දෙපා වේලි ගැට ගන්න නැත්නම් වැටවල් ගහගන්න රණ්ඩු කරන්න දෙයක් නැහැ. ඒක පිටිබඳව තද්දේ අභිනන්දනයක් එන්නේ නැහැ. මේක තමයි එතකොට ශික්ෂණය වෙන්නේ. ඒක නිසා ශික්ෂණය වෙන කෙනා කාරණා උපමාන ටිකක් ගන්න ඕනේ එවැනි හිතක් ඉබේම පහළ වෙන එක ගැන පශ්චාත්තාප වෙන්න එපා මොකද ඒක තමයි ස්වභාවය. සංසාරේ ඉඳකන් අපි මේක තමයි කරේ. ඒ නිසා අපිට මේ සිද්ධියක් එනකොට මේවා දකින්නේ සුද්ධලේව ආත්ම රූප ගැහණු පිරිමි හොඳ නරක වශයෙන් තමයි. ඒ එනකොටම ඒක නිසින්ින්ද වැඩෙන්න දුන්නොත් ඒක මහා රූක්ෂ ගහක් බවටපත් වෙනවා. එන්නේ මේ දෘෂ්ටි, අන්නේ කියන මාන, ඒ තණ්හා එනකොටම ඒකේ දෘෂ්ටි ස්වභාවය, මාන ස්වභාවය, තණ්හා ස්වභාවය මඤ්ඤණා නොකර මේ මට්ටමට යන කියන්නේ අභිඥාය කියන විශිෂ්ට ඥාණයෙන් දැනගන්නවා. මොකද්ද මේ විශිෂ්ට ඥාණය? සත්පුරුෂයන් ඇසුරු කළ සත්පුරුෂ ධර්මයේ ඇති සුත්තමේ සහ චින්තාමේ ඥාන නිසා. ආර්යයන් වහන්සේලා ඇසුරු කළ ආර්යයන් වහන්සේලා විසින් දෙන මේ චින්තාමේ සහ සුත්තමේ ඥාන නිසා ਉਹ විශිෂ්ට ඥාණයෙන් දැනගන්නවා මේ ලෝකයා මෙහෙම යෝජනා කරාට මගේ ඒ යෝජනාවම විස්තර කළ යුතුම නැත. මම හුඟක් වෙලාට ඒක කරන්නේ ඉක්විය කරන එකයි අසතිය. නමුත් සතියෙන් හොඳට හිටියොත් ඒ පඨවි ආපෝ තේජෝ වායෝ නැත්නම් මගේ ඇහ කන දිව නාසය එහෙම නැත්නම් මේ කේශා ලෝමානකා දන්තා එහෙම නැත්නම් වෙන මොනම හෝ රූප ධර්මයක් මතු වෙනකොට ඒක දිගේම ඒක පදනම් කරගෙන ධන්නාමාන දිට්ඨියේ යන්නේ මේක ඉච්චිරයි මේක සැපයි මේක සුභයි මේක ආත්මයයි කියන පදනමයි. ඒක විශේෂ ඥාණයෙන් දන්නවා. එහෙම නැත්නම් දන්නවා අපි තක తీරුකමක් තියෙනවා අපි ගා. යන්නෙම වැරදි පාරමයි. දුවන්නෙම මේ පාරෙන් පිටටමයි කියලා දැනගෙන ඒ විදිහට යනකොටම අපිට අල්ලගන්න පුළුවන් වුණොත් නේතම්මම නීතෝමස් මෙන්න මේසෝ වත්තා කියලා අන්න මේ ශික්ෂණය කරන්නාගේ ගඟ දිගේ ඉහළට පීනන්නාගේ එහෙම නැත්නම් මේ සංසාරයේ මිත්‍යක් ගිය ගමනේ හැබෑ වෙනසක් කරගත් එක්කනාගේ මඤ්ඤණා ක්‍රමය අභිඥා ප්‍රඥාවෙන් දැක ගන්න. නමුත් ඒ පුද්ගල තාම පරිඥා වශයෙන්, භාවනාමය වශයෙන්, ප්‍රහාණ වශයෙන් සම්පූර්ණ කළා නැහැ. මෙන්න මේතනේ ඉන්න කෙනෙකුට තමයි මේ ਸਰුවචනාංශය කතා කරන්නේ. සංකිම්මඤ්ඤති භික්ඛවේ මහණි බල මොකද හිතන්නේ රූපං නිච්ඡං වා අනිච්ඡං වා ඒකට මේ පුද්ගලයා දන්නවා මේ මේ කතා කරන බුදුහාමුදුර කතා කරන මම උත්තර දෙනවා ඒක තුන තියෙනවා මේ නිත්‍ය සංඥා කතාවක් නමුත් ප්‍රතිපත්ති මේ වශයෙන් චින්තා මේ වශයෙන් දන්නවා අපි බුදුන් දැකලා තියෙනවා බුදුන්ගේ බණ අහලා තියෙන නිසා අපි දැකිය යුත්තේ ශික්ෂණය කළ යුත්තේ මේ රූපේ අනිත්‍ය වශයෙන්. ඒක නරුත් මේක පොඩ්ඩක් පන්නරේ දාලා දෙනවා. යමක් අනිත්‍ය නම් මහණෙනි ඒක තපත්ත දුකක්ද කියලා. ඉතින් ඒකකොට අර සාමාන්‍ය කියන්නේ ඔය මිහින්තරේ වගේ පොඩි පොඩි පඩි තියෙන අඟල් 6ක් විතර උස නැහැ අඟල් 7 අතර පඩි තියෙන පාරක පොඩි බබ කන ගහන යනවනම් වඩාගෙන යනවා වෙනකොට බබත් බහැලා පයින් එන්නකෝ කිව්වොත් එයා බෑ කියන්නේ. මාන වඩාගෙන යන්නේ නෑ නෑ බයින්නේ කියලා ඇඟිල්ලක් විතර දෙන්න ඕනේ අල්ලගන්න. එතකොට එයත් අර පඩිය නැග්ගෙන නැග්ගෙන තාත්තගේ හුලංගිල්ල හැරි එලිලා යන්න පටන් අරගනවා. අන්න ඒ වගේ දරුවෙන් පොඩි කොනක් දෙනවා මහන්නේ අනිත්‍ය නම් ඒක උඹලා හිතන්නේ මොකද සපද්ද දුකක්ද? එතකොට ලොකු වගකීමකින් එහෙම නැත්නම් මේ ආර්ය ධර්ම වෙනුවේ ලොකු නතු භාවකින් කියනවා වෙනස් වෙනවා නම් ඉතින් ඔබ වහන්සේ අපිට උගන්වන්න හදන එක දුකයි කියලානේ. ආ එහෙනම් අපි කියනවා යම් යමක් අනිත්‍ය නම් දුකයි. ඊට පස්සේ වචනස්සේ ඒකෙන් තුරුඹ කොලේ ගහනවා යමක් අනිත්‍ය නම් දුක නම් එවැනි දෙයක් මේක මමයේ මාගේ ආත්මය කියලාගෙන වටිනවා. ඉතින් ඒක අපි ආනාපානෙට දාලා බැලුවොත් පිම්බීම හැකලීම දාලා බැලුවොත් සක්මනට දාලා බැලුවොත් අපිට පුළුවන් ඒක භාවනා උපදේශයක් වශයෙන් නැත්නම් භාවනාවට උපදෙස් කියනකට වැඩිය වැරද්දක් සකස් කර ගැනීමක් වශයෙන් කමඨාන සුද්ධ කිරීමක් වශයෙන් කරන්නේ. මෙතනදී භාවනා කර්මස්ථාන දෙනකොට මුලින්ම ආත්මයක් නිත්‍ය සංඥාවක් ඇතිකරන උපදෙස් දෙන බව පිළිගන්න. එහෙම නැතුව අපිට මේකට බයින් බෑ. ඒක නිසා ජීවිතේ යම් සිද්ධියක් ආශස් ප්‍රසාස පිඹීමේ කෙලීම සාක්මනේ දින්දා වැඩෝ යම අපි නිමිත්තක් කරගන්න. නිමිත්ත කියන්නේ මිස්තර කරගන්න හදන වැඩ පිළිවෙල. දිගින් දිගට පහ වෙවේ ක්ෂණයක් පාස වෙනස් වෙන දෙයකින් අපිට නිමිති ගන්න බෑ. එතකොට ඒක කිසිම අපිට පුහුණුවක් කරන්න බෑ, පදනම් කරන්න බෑ. එතකොට ඒකෙන් අපිට යමක් පටන් ගන්න බෑ. ඒ නිසා සරුවත්යන්සේ මතක් කරනවා යමක් නිමිති කරන්නේ කියලා. ආරම්භන, නිමිති, ආලම්බන, ආලම්බන කියන්නේ එල්ලෙන වැල කියන එකයි. එල්ලෙන වැලක් අල්ලගන්නේ කියන්නේ. ඒ මොකක්ද අල්ලගන්නේ? අපි ඔන්න ආනාපානිය අල්ලගන්නේ කොහොමද? මේ වාඩි වෙලා මම දැන් මෙතන සැහැල්ලුවෙන් ඉන්නවා. කියනකොට ඉබේ මතුවෙන දේ මොකක්ද කියලා බලන්න. මොකද මේ ශරීරෙට මේ ජීවිතේට මේ සංසාරෙට මොකක් එල්ලෙන්නේ නැතුව ඉන්න බෑ. දැන් මෙයා නිකන් තිබ්බහම මොකේද එල්ලෙන්නේ කියලා බලන්න. ඒක හරියට කියනවනම් අර පොඩි එක්කුට ඉඟුරු කඩ ගන්න ගියාම අම්ල තාත්ලා කරන්නේ ඒක වටේට ඌ ආස කරන දේවල් පෙළවට කියලා. චවුමුත් තියෙනවා, පාට පෙට්ටියකුත් තියෙනවා, ඇඳුමුත් තියෙනවා, විවිධාකාර දේවල් ගැල මැදින් කියන එක පාරට කොල්ලා හරි කෙල්ල හරි නිමිති බරපැති ඌ ඉතින් අර දකින්න දේවල් ඔක්කොටම ආතයි මොකක් හරි දෙයකට ස්වභාවයෙන් ඇදෙනවා. ඉතින් ඒක අහවල දෙය බබා ගන්න දෙය කියන එක අම්ල තාත්ලා කියන්නේ නැති එකයි ඉඟුරු කඩ ගන්නවා කියන්නේ. කොයි එකට හරි තියලා මෙයා මෙන්න මේ જાති චරිතයක් කියලා අපි හඳුනා ගන්නවා. අන්න වගේ තමයි මේ ලෝකයේ හුඟක් වෙනස් වෙන දේවල් අතර ඒ ප්‍රධාන රූප දැකීම, ශබ්ද ඇහිීම, ගඳ බැලීම, රස බැලීම නතර කරලා කයට හිත යොදවලා ਸਰවඥ දෙකින කොල්ල මැදින් කියලා ওই අරමුණු ඔක්කොම එන්නරි. කෝකද අල්ලන්නේ කියලා බලන්න. ඒක වෙන රූපයක් වුණොත් අමාරු නිසායි ඒක බොහොම සංකරයි බොහොම සූක්ෂම වෙන්නට ඇස් දෙක වාගන්නේ. ශබ්දත් අමාරුයි. ගන්ධ රස අමාරේච පහස තමයි ਸਰවඥාන්ති මේ සාර සංකේ කල්පලක්ෂයක් පෙරම් කරලා අල්ලගත්ත ඒක ප්‍රායෝගික උපමානයක්. ඒක දිගේ යනකොට ඔන්න වේදමු ආස්වාද ප්‍රසවාසය. එනනම් පිම්බීම හැකින් ඇල්ලුවේ. ඇල්ලුවට පස්සේ මේක පුළුවන් තරම් ස්ථිරසාර කරන්න, සාහවුරු කරගන්න කියනවා. ඉතින් මතක තියාගන්න ඕනේ නිත්‍ය සංඥාව නෙවෙයි අනිත්‍ය සංඥාව නෙවෙයි ඔය දෙන්න හදන්නේ හුද්ද නිත්‍ය සංඥාවක් දීලා මේක මම කියන්න මගේ කියන්න ආත්මය කරගන්නයි කියලා වගේ තමයි මූලික උපදේශය යන්නේ. ඒක නිසා අද තර්කේ ඉස්සර කරගත්ත කට්ටිය භාවනා කරන මේ රූප කර්මස්ථානයක් ඉස්තර කර ගැනීම අනාත්ම සංඥාවට වැරදි වැඩක් කියලා රූප කර්මස්ථානයේ පුංචි කළ සලකනවා. එන්නේ අපි දෙලිම පටන් අරගන්නේ නාම කර්මස්ථානේ නැත්නම් හිතවිලි වලින් හිත හිත කිරීමේ භාවනාව කියලා ඒ රූප කර්මස්ථාන නැතුව යනමුත් සරුවචන් වහන්සේ ඒ වගේම ඔය මහසි සායදෝ ස්වාමීන් වහන්සේලා වගේ පෙන්ලා දීලා තියෙනවා මේ නොත්පියුණු නොදීවුණු හිතට සති සමාධි නැති හිතට ඉස්සල්ලාම නිත්‍ය සංඥාවක් ඇති කරලා දෙන්න ඕන. ආනාපානිය කියන්නේ මහා ලොකු දෙයක් කරලා පෙන්නනවා. මේ සඳහා රූප වලින් නැත කරන සද්දයෙන් නැත කරන ගන්ධ රස බැලීම නැත කරලා ආනාපාන ස්වභාවයෙන් එන්න ගන්නවා. පින් මේ මැක්ලිම ස්වභාවයෙන් එන්න එල්ලි වල ඒක කොච්චර නිමිති කරනවාද ඒක අරමුණු කරනවාද කියලා කිව්වොත් ඒක මෙතෙක්කල් නොදෙක විදියට ආස්වාසේ ප්‍රස්වාසේ වෙන්කොට දැනගන්නවා ප්‍රස්වාසේ ආස්වාසේ වෙන්කොට දැනගන්නවා පිම්බීම හැකිලිමේ වෙන්කොට දැනගන්නවා හැකිලිමේ පිම්බීම හැකිලිමේ වෙන්කොට දැනකොටකොට උඟ පරණ භාවනා කාර්යවලට නම් ওই දෙක මැදත් හිස්තනක් තියෙන බව වැටේ ආස්වාද ප්‍රස්වාස දෙක මැදත් හිස්තනක් තියෙනවා පිම්බි වැගිලිම දෙක අතර මැද කීර්තනක් තියෙනවා ආධුනිකයට ඒක පේන්නේ ආධුනිකයා දකින්නට ගොරෝසුට නාස්පුඩු පුරවාගෙන නේ ආස්වාදයේ සහ ප්‍රසවාසයේ. එතෙන්දී රූපං අනිච්චං කියන කතාව නෙවෙයි තියෙන්නේ. මේ ආස්වාදයේ ප්‍රසවාසයේ වෙන් කළ පවතිනවා මම මේකේ මුල මැද අග වශයෙන් දකින්නෝක ඒක නිමිති කිරීමක් අරමුණු කිරීමක් කරනවා. අන්නේ අරමුණු කිරීම කරනකොට එතන අනත් සංඥා කතාවක් නෙවෙයි තියෙන්නේ. මෙතෙක් නැති විදිහට ආනාපානට ආත්මයක් දීමක් වගේ එකක් තමයි කරන්නේ. මේ භාවනා උපදේශ කර්මස්ථාන හොඳයි අපි හිතමු මෙතෙන් දෙනකන් සද්ධාවෙන් බාරගත්තා. එහෙම නැත්නම් මේ දේ කරලා බලන්න විනීත වෙන්න හික්මෙන්ට යම් කිසි කෙනෙක් පෙළඹුණයි කියලා පෙළඹුණාට පස්සේ මේ මනුස්සයා සාර්ථක වුණොත් මොකද වෙන්නේ කියන තමයි මම මේ අඳ ගහන්නේ අඳ හදන තැන. ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අර ආස්වාද ප්‍රසවාස දෙක අතර තුනේ ස්ථිරධාර ගති එකින් එක වෙන්කර දකින ගති ක්‍රමයෙන් ක්‍රමයෙන් පරිණාමයකටපත් වෙන්න පටන් ගන්නවා රූපාන්තරණයකටපත් වෙන්න පටන් ගන්නවා අල්ලන්න බැරි තත්වයකටපත් වෙනවා වෙනස් වෙන්න පටන් ගන්නවා ඉතින් එතනදී අර ගුරුවරයා උත්සාහ කරනවා ඉස්සල්ලාම ආස්වාද ප්‍රසවාසයේ නිමිති කිරීමේ අරමුණු කිරීමේ දක්ෂතාවය ඇති කරන්න ගිය කෙනා ඒකේ දක්ෂ වුණොත් එයාට සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ නිමිති කරපු නිමිත්ත අරමුණ වෙනස් වෙන්න පටන් ගන්නවා. පරිණාමය වෙන්න පටන් ගන්නවා. රූපාන්තරණයකටපත් වෙනවා. ඉතින් මේකත් එක්ක තමයි පෙරලිය තියෙන්නේ. හැබැයි ගුරුවරයා හොඳටම දැනගෙන තමයි මේ කර්මස්ථානේ දෙන්නේ. දන්නවා යම් වෙලාවකට අරමුණේ හිත තියාගන්න බැරි නම් ශබ්ද වේදනා හිතවිලි නිසා හිත අමාරු වෙනවනේ ආනපානේ පවතින ගොරෝසුම තමයි. ඉම්බි වැකිරීම තියෙන ගොරෝසුම තමයි. ඉතින් එහෙමනම් ඉස්ලාමයේ ශබ්ද වේදනා හිතවිලි නැති කිරීමට දෙපාර්ශ්වය එකතු වෙලා එකඟතාවයෙන් විවිධාකාර උපක්‍රම කරලා කොහොම හරි මූණට මූණ දාලා ආපාතගත කරගෙන ආශ්‍රද ප්‍රසෘති ඉන්න පුරුදුමයි කියමු. පුරුදු වුණාට පස්සේ ඔන්න ඒ අරමුණේ වෙනස් වීම පේන්න පටන් ගන්නවා. මෙන්න මේ වෙනස් වීම පටන් ගත්තාම මේ අපේ තිබුණ අර පරණ නිත්‍ය සංඥාව නිසා අසුභ සංඥාව නිසා අසුභ සංඥාව නිසා ආත්ම සංඥාව නිසා අපි හරි වෙහෙසකටපත් වෙනවා මේ ආනාපානේ එහෙමම පිටිරව සාරව මෙහෙම පවත්තා. නමුත් හරි ගියොත් ආනාපානට මුණ දැම්මොත් වෙන සද්ද වේදනා හිතිලි බාධා නැති වුණොත් මේ ආනාපානෙ බොහෝම ශීඝ්‍රයෙන් වෙනස් වීම වගේකට භාජනය වෙන්න පටන් ගන්නවා. ඒ වෙනස් වීම වලට භාජනය වීගෙන යනකොට ඒටි අනිත්‍යත්වය විවිධ අනිත්‍ය ලක්ෂණ මාර්ගයෙන් යෝගාවචරයට පේනවා. ඒ පෙනීම තමයි සතිපට්ඨාන සූත්‍රයේදී සරුවචනාන්දේ සතෝ ආස්ස සති සතෝ පස්ස සති කියවට පස්සේ බොහොම ගොරෝසුවට දක්ෂව ප්‍රකටව පේන දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති කියන බොහොම ගොරෝසුවට ගොරෝ දිගට හුස්ම රැල්ල වැටෙනවා මොකද අර කාර්ය වැඩ කොටසක් කර කර ඉඳපු හරියට දැන් කයේ තැම්පත් වුණා විතරයි නිසා ශීඝ්‍රයෙන් හුස්ම ගන්න ඊට පස්සේ දරුවචනාංශේ රසං වාස සන්තෝ රසං අස සාමීති පජානාති රස සාමීති පජානාති කියලා ඒක කෙටියෙන් ක්‍රමයෙන් තැම්පත් වෙන්න වෙන්න හුස්ම රැල්ල කෙටි වෙන බවක් භාවනා උපදේශයක් වශයෙන් දෙන්නේ මේක භාවනා උපදේශයක් නෙමෙයි වෙන්නේ මේකයි කියන එකට හිතලා හැති කිරීමක් විතරයි මේ කරන්නේ මේ දේ වෙන්නේ කොහොමද? නීවරණයන්ගේ බාධා නැති වෙච්ච තැන. මේ දේ වෙන්නේ කොහොමද? රූප වේදනා ශබ්ද නැහැ. දැන් ආනාපානෙමයි. එතකොට වෙන්නේ මොකද? හේමම තැම්පත් නෙමෙයි තැම්පත් වෙනවා කියලා කියන්නේ. කණින් පරණ තිබුණු ගොරෝසුකම දිග බව වෙනුවට චිටි බව සහ සුකුම් බව තේන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය මොකද වෙන්නේ? බයටත් එක්ක දැන් මේක නিত্য සුඛ සබ්බ සංඥාව තියෙනවනම් මෙයා හයියෙන් හුස්ම ගන්න පටන් අර ගන්නවා මේ දිගට යන හුස්ම තමයි හොඳ ඒක තමයි සතිය පිටවන්න පුළුවන් ඒක තමයි සමාධිය තියෙන එක ඉතින් හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නයි පිඹිනවා වගේ ඉතින් හොස් හොස් ගාලා තියෙනවා නමුත් ඒක නෙවෙයි මෙතනදී බලාපොරොත්තු වෙන දේ ස්වභාවයෙන් හුස්ම ස්වභාවික tempatකමටපත් වුණා නම් සතිපට්ඨාන සූත්‍රයේ දක්වන විදිහට මේ කෙටි වුණාට ඒකට කලබල වෙන්න එපා. මේ දිග හුස්මම තමයි පරිණාමය වුනේ. විපරිණාම වුනේ. වෙනස් වුනේ කියලා හුස්මම අදහගෙන ශ්‍රද්ධාව. එහිම සතිය ප්‍රවත්තන්න ලොකු වීරියකින්. වීරිය කියලා කියන්නේ දනවන දඟලනවා තටමනවා නෙවෙයි මේක වෙනස් වුණාට කලබල වෙන්න එපා කියලා හිත වීරත්වයකටපත් කරගෙන දැඩි කරගෙන හොඳ සතියක් පවත්වාගෙන යනකොට මෙවුවා සමනලයට අතුනමුනා වාගේ හැදෙන බැලකට වතුර පොර වැටෙනවා වගේ හැදුවම මෙන්න තව තවත් තව තවත් සිවුම් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ සිවුම් භාවයේ වැඩි වේගන යනකොට අර ඉස්සෙල්ලා වගේ නෙවෙයි හිත, කය, අදහස් සියල්ලම මේ භාවනාවට විරුද්ධව නැගී හිටින්න පටන් අර ගන්නවා අපහසුතාව තුළින්. එතකොට ඒ අරමුණ සිම් වෙනකොට අපහසුතාව දෙගුණ තුන වෙනවා එකක් තමයි වාඩි වෙලා විනාඩි 15ක් විස්සක් ගිය නිසා කයෙන් අපහසුතාව පහළ වෙනවා. දෙක අරමුණ සිම් වුණාට පිටින් එන ශබ්ද ඒකාකාරව පවතින නිසා ශබ්ද වලින් ශබ්ද ඇවිල්ලා වහයලා ගන්න තත්ත්වයටපත් වෙනවා. තුන ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අර tempat වෙලා දෙන මීමේසි පොඩියක් දවල් වෙනකොට ඇවිස්සෙනා වගේ හිතේලි තිබුණට වැඩිය සක්‍රිය වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙලාවට අර කයෙන් ඒ වගේ පීඩා දෙද්දී බාහිර ශබ්දත් වෙන්න තිබුණ සද්දම තමයි ප්‍රකට වෙද්දී හිතවිලිත් ඇවිස්සෙද්දී යෝගාවචරය ආන්නර ගත්ත තුනී වෙන විපරිණාමේ වෙන ආනාපාන දිගටම පැවැත්වීම තමයි ආධුනිකයට දෙන්න තියෙන අත්‍යල උපදේශය යොමු සාමාන්‍යක කරනවායි කියලා කියන පිරිසක් මම හිතුවට වැඩිය ඉන්න බවයි මම මේ මීටර වලින් එළියට ආවට පස්සේ දැනගත්තා ඒක කරන්න පුළුවන් වැඩි පිරිසක් මම හිතුවට වැඩි පිරිසක් ඉන්නවා. හැබැයි ඒකට යන කියලා දෙන්න ඕනේ මෙන්න මේකයි මෙතන වෙන්නේ. ඒක මේ කරන දෙයක් නෙවෙයි වෙන දේ. මුලින් හොඳට ආත්ම සංඥාවක් ඇති කරගන්න. නැත්තම් ආනාපාන හොඳට තහවුරු කරගන්න, නිමිටි කරන්න. එහෙම නැත්තම් අරමුණු කරන්න. අරමුණු කරලා ඒක දිහා බලනකොට මෙන්න මේ වගේ පරිණාමයක් වෙනවනම් ඒක දිහාම ඒ විපරිණාම තුලින් නැත්නම් බාහිර බාලක තියෙද්දි මේක දිගේ පැවැත්ම එක තමයි ප්‍රශ්න කාය සබ්බ කාය පටිසංවේදී කියලා කියන්නේ ආස්වාද ප්‍රස්වාසයේ මුල මැද අග අත නැර දිගට කරගෙන යනකොට අර සද්ද තියෙද්දිත් අර වේදනා තියෙද්දිත් අර හිතවිලි තියෙද්දිත් ඕන තරම් යෝගාවචර දාගන්න පුළුවන් ආස්වාසයේ සම්පූර්ණයෙන්ම නතර වෙන තැනක් තියෙනවා ඊට පස්සේ ඒක චිත්තක්ෂණයක හිටනක් තිබිලා ප්‍රස්වාසයේ යාන්තමට පටන් ගන්න තැනක් තියෙනවා ඊට පස්සේ ඒක ගොරෝසු වෙලා ගිහිල්ලා ආයසරයක් ඒක සම්පූර්ණයෙන්ම නැති වෙලා හොඳටම අඩිය පාදලා තමයි ප්‍රසවාසයට යන්නේ. මේ ශබ්ද මැද මේ වේදනාව මැද මේ හිතිලි මැද අර සබ්බ කාය වශයෙන් ආශ්වාස ප්‍රශ්වාස මුළුල්ලම දැක ගන්න පුළුවන් වෙනකොට ගින්නි විජ්ජුම්බරය. අදහන්න බෑ මේක මේ වෙන දෙයක්ද වෙන්න පුළුවන් දෙයක්ද මේක වැරදිද මොකද්ද මම කරන්න ඕනේ කියලා උගාක් වෙලාට යෝගාවචරය අන්දමන්ද වෙනවා. නමුත් ගුරුවරු මතක් කරලා දෙනවා බාහිර වාදක වැඩි වුණත්, කය වේදන වැඩි වුණත්, ආනාපානෙටම ප්‍රේම කරනවා නම් සාතර වෙනවනම්, ඒක මේ පරිණාමයේ විපරිණාමයේ අක්‍රමද හිස්තන පෙන්වන තැනට යනකම් යනවා. හිස්තන කියලා කියන්නේ ගොරෝසු තැන සිට සියුම් තැනට යෑම. දන්නා තැන සිට නොදන්නා තැනට යෑමක්. මෙන්න මේ නොදන්නා තැන තියෙන බය තමයි යෝගාවචර තියෙන ප්‍රධානම භීතිය. ප්‍රධානම අද්භූත දේ. ප්‍රධානම গুপ্ত ධර්මය. මේකට එනකොට සාහලවනවා මේක වෙනකොට දඟලනවා ඉතින් ඒක නිසා හැබැයි එතෙන්දි කියන්න තියෙනවා අපි වේදනානුපසනාවට යනකොට ඔක තවත් ප්‍රකට වෙනවා නිවන තියෙන්නේ එතන ඒ ගොරෝසු තැන් වල නෙමෙයි අපි ඉස්ලාම ඉස්තිර කරගන්න ගත්ත jigata ආශ්‍රද ප්‍රසආසවත් කොටාශ්‍රද ප්‍රසආසවත් නෙවෙයි ඒවා තුනී වේගන යනකොට අර අතරමැදි පෙන්වන හිටනේදි තමයි <laughs> ඒ මොනවාක්වත් කුඤ්ඤ අල්ලන්නේ නැතනකට එන්න. නමුත් එතෙන් දෙනකොට අර නිත්‍ය සුඛ සුභ සංඥා තුන හිත දාඩිය දානවා, වමනියන් දෙනවා වගේ දඟලනවා, බය ඇති කරනවා, සහලවනවා, নানা ප්‍රදේවල් වෙනවා. හැබැයි මේක ක්‍රමයෙන් වෙන නිසා ඕන කෙනෙකුට ඕන තැනක නතර කරලා සුසුම් ගන්න පුළුවන්. නතර කරලා ගිමන් අරින්න පුළුවන්. නමුත් ආයෙ පටන් ගත්තොත් ආයෙ ඕකම වෙනවා. මෙන්න මේ විපරිණාමයක් මෙතන සිද්ධ වෙන්නේ විපරිණාමය මේ විදිහට සංසිඳීගෙන යනකොට ඒ විපරිණාමයේ දිශා බලා සිටීම බයලවන සුළු එකක් බවටපත් වෙනවා. ඒක නිසා අනිච්ඡං khයත්තේන කියලා කියනවා. ක්ෂය වියන ගතියෙන් අනිත්‍ය ලක්ෂණය දරගන්නේ. ගොරෝසු ආනාපානේ තුනී ආනාපානේ බාටපත් වෙනවා. සුකුම සුකුමතර தත්තරපත් වීම ක්ෂය වීම වශයෙන් පෙන්වන්නේ khය කියන එක තමයි පාලියෙන් කියන්නේ අනිච්චං කයත් එන දුක්ඛං භයත් එන. මෙන්න මේ තුන විපරිණාමයට පත් වෙනවා නම් ඒක දුකක් ඒක ආර්ය සත්‍යයක්. ඒකට යනකොට පෘථග්ජනයට එන්නේ බය. පෘථග්ජනයට එන්නේ අසරණකම. පෘථග්ජනයට එන්නේ ඒකාකාරීකම. පෘථග්ජනයට එන්නේ නිදිමත ගතිය. මේකෙන් පැන යාමේ ආසාවක් එනවා. ඒක තමයි ඇත්තට මේ ඉරියව් වෙනස් කරන්න ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ. දරාගෙන ඉන්න බැරිකම නෙවෙයි මේ හිත ලෑස්ති නැතිකම. මෙන්න මේ බය එනකොට අසරණ ගතිය එනකොට තනි වෙච්ච ගතිය එනකොට මේ අවබෝධ වෙන්න හදන්නේ යංකින්චි අනිච්ඡං තං දුක්ඛං වා සුඛං වා කියලා සරුවචනසේ අහපු ධර්මයේ සාක්ෂාත් කරන අවස්ථාවක් නැත්නම් තමන් වශයෙන් අත්දකින්න අවස්ථාවක් මේකට අර වෙනදට වැඩිය වීර්යයක් ඕනේ වෙනදට වැඩිය සතියක් ඕනේ බණහලා තියෙන්න ඕනේ සත්පුරුෂයන් මේ කෝවිද වෙන්න ඕනේ අරිය ධම්මේ කෝවිද වෙන්න ඕනේ කොවිද නම් ඒ බය එනකොටම සූදානම් වෙලා ගිහිල්ලා බොහොම හොඳයි. මට තියෙන්නේ මේක තව දුරටත් මේ අනිශ්චිත භාවයෙම විකට පවත්වන ගමන් සුකුම දෙච්චදී සුකුමතර වුණත් මම ඉරියව් වෙනස් කරන්නේ ආනපානෙ වෙන දෙයකට යන්නේ නැහැ පාවා දෙන්නේ නැහැ මේක දිගේම යනවා කියලා ගියාම අර දුක එන්නේ එන්නේ එන්නේ තීව්‍ර වෙන්න පටන් ගන්නවා මේක තමයි ඇත්තටම යෝග ජීවිතයේ පරිණාමය නැත්නම් යෝග ජීවිතයේ වැඩි වියපත් වීම සල්ලං වීම මේක තමයි මේ සංසාරේ කරපු නැති සෙල්ලම. ඒ මෙතෙක්කල් සංසාරේ කිරියොත් එන්නකොට අපි ඒ වෙනුවට තියෙන වෙන විකල්පයකට යනවා. හොදෝද මණ්ඩේ දානවා කියලා යෝගට ගමේ තොටේ කියන. හොදෝද මණ්ඩේ දාන්න තු මේ එන්නේ දුකයි. ඒ දුකෙන් ස්වභාවය වෙන්නේ බයයි. ඒ බය නැත්නම් ද්වේෂයයි ද්වේෂයේ ලක්ෂණ තමයි ඒකාකාරීකම, නීරසකම, තිය, බය වෙනසුල් ගතිය, අසරණ ගතිය, පාළු ගතිය, තනි වෙච්ච ගතිය. අන්න ඒකට ඒකමයි එතනමයි නිවන තියෙන්නේ කියලා කවදාකවත් කෙනෙකුට ස්වයංභූව කල්පනා වෙන්නේ නැහැ කියන එකත් ආර්ය සත්‍යයි. ඒක එනකොට පස්ස ගන්න එක තමයි බය වෙන එක තමයි මේ සත්‍යයාගේ ස්වરૂපේ. මම ਸਰවඥාන්ති මතක් කරනවා මං කියන දේ අහන්න. මොකද රූප සියල්ලම අනාත්මයි. ඒක පවතින දුක පිණිසයි. ඒ නිසා මේ දුක හොඳ හයිය හත්තේ තියෙන වෙලාවේදී, කළු කෙස් තියෙන වෙලාවේදී, තරුණ ඔදේ තියෙන වෙලාවේදී මේක දැකගත්තොත් කවදාකවත් නරකක් වෙන්නේ කියලා මේ දුකට පැමිණෙන දුකට, මේ බයට, මේ අසරණ ගතියට, මේ පාළු ගතියට, මේ තනි ගතියට හිත පන්නරයක් කියලා දෙන්න. පඤ්ඤාතිර දීර්යල යම් වේලාවක යම් චිත්තක්ෂණයක යෝගාවචරයකට පුළුවන් වුණා නම් මේ දේ දකිද්දී සාදරව ආනාපානට සාදරව පරියන්කයට සාදරව කර්මස්ථානට සාදරව ඉදිරියට යන්න ඒ පුද්ගලයා සත්‍යයේ හැවාරින්න වාගේ ඊට පිටින් පිටින් තියෙන තත්තු ගැලවි ගැලවි ගැලවි ගැලවි යන්න පටන් ගන්නවා. කියන්නේ බාහිර උපක්ලේශය ගැලවි ගැලවි යන්න යන්න යන්න හිත උන් ප්‍රභාෂර තත්ත්වයකට තමයිපත් වෙන්නේ නීවරණ බාධාවක් නැහැ. අරමුණේමයි අරමුණත් අපිට ගිහිල්ලා එන්නම් කියලා යන්නයි හදන්නේ. නමුත් අපි අතාරින්නේ සහලවනවා, බය වෙනවා, හැකිලෙනවා. නමුත් මේක දිගේම ඉදිරියට යනකොට තමයි ඔය ගඟ දිගේ ඉහළට පිනනවා කියන කතාව කියන්න පුළුවන්. ඒකට තත්ත්ව දෙකක් පදනම් වෙලා තියෙනවා. යමක් අපි කියන්නේ යමක් කියන්නේ රූප ධර්මයක් කියකි රූප ධර්මයන් ස්ථිරද අනිස්ථිරද ඒක අපි පිළි අරගෙන තියෙන්න ඕනේ අපි කොච්චර ස්ථිර කරන්න ගියත් මේවා අනිස්ථිරයි ඒක හොඳට දකින්න ආස්වාද ප්‍රසවාසයක් දක්වා සියුම් කරගෙන යනකොට ඒ සියුම් කරගෙන යනකොට ඒක සියුම් වේගෙන යන බුදුමාකාර දුකක් දෙන්න පටන් ගන්නවා කාලකන්නිකමකට එන්න පටන් ගන්නවා බය අසන්න ගතියට එන්න පටන් ගන්නවා අන්න ඒක දිගටම බලන් ඉඳනනම් ලොකු වීරත්වයක් ඕන ලොකු සමාධියක් ඕන ලොකු ප්‍රඥාවක් ඕන මේක අද හරි ලස්සනට පේන්න පටන් ගන්න තියෙනවා මේ භෞතික විද්‍යාඥයන්ට වෙලා තියෙන සෙල්ලම. ඒගොල්ලෝ මේ ආවර්තිත අවගුවක් හදාගෙන භෞතික විද්‍යාවක් හදාන දිගපල්ල මැනගෙන ඔක්කොම කරගෙන හඳටත් ගියා. නමුත් කරගෙන කරගෙන යනකොට ඒ අභ්‍යවකාශ වස්තු දිගේ එහෙම නැත්නම් අපි කියන මේ අදට අවකාශ ගමන දිගේ ඉහළට යන්න යන්න යන්න යන්න තේරුම් පටන් අරගත්තා භෞතික විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙන භෞතික රූප ධර්ම අවකාශය තුල තියෙන ඉතාමත්ම අල්පව බාහකරයේ හිස් ඒක හිතාගන්න බෑ මොකද ඒගොල්ලෝ රජ වෙන්නේ භෞතික තිබුණොත් නේ භෞතික විද්‍යාඥයෝ රජ වෙන්නේ භෞතිකත්වයේ මත. නමුත් ඒගොල්ලෝ දැකපට විය ආපෝත ඒක වලට වැඩිය අවකාශය හරස් කරලා ගත්තොත් තියෙන්නේ ආකාශය කියන එක විතරයි. ස්පේස්. එනිසා භෞතික විද්‍යාඥ කොන වෙන්නේ 0.3කටත් වැඩි අඩු ප්‍රමාණයක්. ලෝකේ වැඩි හරියක්ම තියෙන අවකාශයේ 0.3කටත් වැඩි ප්‍රමාණයක් තියෙන අජට අවකාශයේ හිස්කම. ඊට පස්සේ තව කට්ටියක් ගියා අණු පරමාණු දිගේ පරමාණු අංශු වලට පාටිකල්ස් වලට එතෙන්ට කියලා බලනකොටත් පරමාණුක ඇතුලේ වැඩිම ප්‍රදේශයේ තියෙන හිස් රූප කියලා ගන්න දෙයක් නැහැ. ඉතින් මේකට පය ගැහුනේ 18 වෙනි සත 19 වෙනි සත වශයෙන් මුල් හරියදී. මේක අහම්බෙන් පය ගැහුනේ භෞතික විද්‍යාඥයෝ හදන හදන ලෝකයේ ඒ චිත්‍රය මවන්න බෑ මේක හිස් යමක් තියෙනවා තමයි ඒක මොනම තාලකින්වත් ආණ්ඩු මට්ටු කරන්න බෑ මහා গুপ্ত ස්වරූපයක් තියෙන්නේ. මෙයාගෙන යනකොට තමයි ඔය ගුරුත්වාකර්ෂණයට අහු වෙන්නේ නැති වෙනම න්‍යාය වගේක් මෙතන ක්‍රියාත්මක වෙනවා. එතන ඒවට දේවල් කියන්න බෑ. එතන තියෙන ශක්ති විශේෂයක් පමණයි. මේ ශක්ති වරින් වර දේවල් බවටපත් වෙනවා. දේවල් වරින් වර ශක්ති බවටපත් වෙනවා. මෙන්න මේක හැප්පිච්ච දවසේ ඉඳලා භෞතික විද්‍යාඥයන් හරිම දුකෙන් ගත කරන්නේ. මහා කාලකන්ණි දෙයකට පය වැදුණා කියලා තමයි කියන්නේ. මේ කට්ටියට වෙන්න හදන්නේ මොකද්ද මේ ප්‍රඥප්ති සත්‍යයේ ඉඳලා පරමාර්ථයට හිමීට මාරු වෙන්න හදන්නේ. හැබැයි එකක් බනින්නත් බනින්න වටින්නේ නැහැ. නිමැති යුගයේ ලියවෙන පොත්වල භෞතික විද්‍යාඥයන් මෙන්න මේ දුක මේ අනිශ්චිත භාවය මේ ක්වොන්ටම් ශක්තිය ඔළුව දාගෙන ඉන්නේ තාම. ඒ නිව්ටන් මහත්තයා අපිට උගන්වපු ඒ තියෙනවා යමක් ඉස්තර ගමනක් තියෙනවා ආදී වශයෙන් කියපු නීති එයා පිළිඅරගන්න. නමුත් ඒක දන්නවා ඒක 100%ක් අසත්‍ය නෙමෙයි අන්දට යන තරමට ඇත්තක්. නමුත් තව අන්දට යනකොට පේන අනික් දේවල් එක බලනකොට ඒකෙන්ම ඒක බොරු වෙනවා. ඊට පස්සේ පෙන්නේ මේ අල්ලන්න කරන්න බැරි මාන්න බට්ටු කරන්න බැරි තයක් නැහැ කියා ගන්න ගතියක් එන්නේ ප්‍රකට වෙනකොට අසුම කාලකණි තත්වයකට මුහුණ දීගෙන ඉන්නේ. නමුත් ඒක පිළිබඳව මේ දවස්වල පුදුමාකාර විදියට මේ සරුවචනාංශයේ කියන්නේ උනේ පරිබාහිරව ජීවෙන් පටන් අර ගන්නවා. ඒ ලියවෙන දේ තමයි යෝගාවචරව ඉස්සල්ලාම ආනාපානේ දුරු වෙලා ආනාපානේ නැති වුණත් සතිය සමාධියේ පවත්නකොට කෙරේ. අපිට හරි ලාභයි මේ වැඩේ. මොකද හේතුව ඒ විද්‍යාත්මක කියලා තියෙනවා අණුවක තියෙන අණුවංශු කොටස් හොයන්න ලෝකේ තියෙන ලොකුම විද්‍යාගාරය අවශ්‍යයි. ඒ විද්‍යාගාරයේ විස්කම්භයේ විතරක් 77 27ක් කියනවා. ඒක තුල තමයි පාටිකල් එකක් කඩලා බලන්න පුළුවන් වෙන්නේ. අපිට මොකක්වත් ඕන කරන්න අපිට තියෙන ඇස් දෙක වහගන්න එක විතරයි. ඕන සර්වඥාන්ත ඉස්සරහට ගිහලා වාඩි වෙලා සර්වඥාන්ත කිව්වා රූපං අනත්තා කියන එක සීකරගන්න වෙනස් වෙන සුළු බව දකින්න ආනාපානසතිය බලාගෙන යනකොට තුනී වේගන යනකොට ඔන්න පාටිකල් ෆිසික්ස් තමයි. එහෙම නැත්නම් ඔය ක්ලාසිකල් ෆිසික්ස් වල ඉඳලා නිව්ටෝනියන් මේ ක්වොන්ටම් ෆිසික්ස් වලට යන තැන. ඔච්චෙන්දිව භෞතික විද්‍යාඥයට වෙන දේ තමයි යෝගාවචරයත් වෙන්නේ සහලන. මේක දන්න වචනේ නැතු වෙනවා කියාගන්න බැරුව යනවා හැබැයි බොරු කරන්න බෑ. මේ හොඳට බලන් හිටියොත් අරමුණ විපරිණාමයටපත් වෙනවා. ඒක දුකක්මයි. ඒක දුකක්මයි. ඒක පිළිබඳව කාටවත් කියන්න බෑ. මේක සපක් කියලා. ඉතින් එහෙනම් ඇයි වදේ මේ භාවනා කරන්නේ? දුක නැති කරන්නේ මේ භාවනා කරන්නේ? නමුත් එnde එnde එnde එnde දුක කියන එක එදිනදා ජීවිතයේ දෙයක් වටපත් වෙන්න පටන් ගන්නවා. බැලුවොත් යමක් දිහා බොහෝ වෙලා අනිවාර්යම විපරිණාමය පේනවා විපරිණාමයේ දුක. ඒ නිසා සරුවත්න්සේ සඳහන් කරනවා උන්වහන්සේගේ ප්‍රඥාව විතරක් නෙවෙයි උන්වහන්සේට මහා කරුණාවත් උන්වහන්සේ කියන මහණෙනි දුක නම් දුකමයි. නමුත් මේ දුක අවබෝධ කිරීම විතර සපක් මුළු ජීවිතේම නෑ මනුස්සත්වයට වෙන්නේ ලොකු දෙයක් නෑ කියලා. අපිට තියෙන එකට කොන්දපන්නේ නැතිකම විතරයි. අපි ඒක මුණ දෙන්න බැරිකම පමණයි තියෙන්නේ. ඉතින් ඒක කියලා අපි මේ නිඳා කරගන්න හදනව නෙවෙයි. පශු බාණ්ඩ හදනවා නෙවෙයි. අපි අර වීච පුරසත්නට ගිහිල්ලා ඉවල ඉස්සලා ඉස්සලා සරවලදී ඒ කඩොල්ල තාට බැදුනා හොඳ පාරවල්. අපේ සේනාව පුළුවන් තරම් බාධා කෙරුවා. ඒ වීච පුර බලකොටුව කඩන්න බැරි නිසා. ඒ තාප්පේ උඩ ඉඳගෙන මේ මිනිස්සු ඊයම්ක් කරලා වැක්කිරවල එතාගේ පිට උඩට. එතා ආගිරි ගාගෙන පස්සෙන් පතර ගියාලු. එහෙම බසක් කොළොමට බසලත් නාවලා ගිතෙල් වලින් පෙච්ච ගෝණි වලින් වහලා නැතම මද කිපුවගත්තා. කිපුවාන ඉල මිනිසුත් ගිහලා විශාල ගස් 300 400 එක තියලා කපලා මට්ටම් කරලා මේ මහ කන්ද විතරක් අරගෙන කර තියාගෙන දුරක ගිහලා ගැව්වලු අර බලකොටුවල. උඩ ඉඳගෙන ගහනවලු ඊතල ගහනවලු ගියම් වක් කරනවලු කරනකොට කරනකොට බලකොටුවේ දොර බාව හෙල්ලෙන්න පටන් ගත්තා. ඒකන උඩ තුන විශාල ඒ gadol කඳු කඩාගෙන වැටෙන්න පටන් අරගත්තා. එතකොට ඒ සහලවනකොට තාගේ උඩට එන්න තිබුච්ච විශාල මේක මේ ප්‍රධාන යෝධේ කයින් කළ තිනවනේ එදා එදා වෙනකම්ම මේ යථා ඇත්තට මේ යෝධයත් එක්ක තරහ වෙනදලා තියෙන්නේ. ඒක දැක්කම පස්සේ යථාත් ඒ දෙන්න සන්තෝෂ මුළු බලකොටුවම කඩාගෙන ගිහිලා තියෙනවා. අනිත් වගේ පළවෙනි සැරේ ඒකට වදින්න හදනකොට විශාල වශයෙන් කිපීමක් ඇති වෙලා විශාල පෞෂත්ව හානි සිද්ධ වෙනවා. මේකයි මම කියන්නේ මම නෙවෙයි. ධර්මයේ කියා බානවා තියෙන හොඳ සීලයක් තියෙන්න ඕනේ කියලා. හොඳ මානසික සම්බර භාවයක් තියෙන්න ඕනේ. යම් විදියකට සීලේ දුර්ලභමක් හෝ මානසික සම්බර භාවයක් ආවොත් මෙතනදී පැහැදිලිවම භාවනා කළ පිස්සු වැඩෙනවා. ඒක පිළිබඳව කාටවත් නෑ කියන්න බෑ බෑ කියන්න බෑ. නමුත් වෙලා තියෙන භාවනා කන්ද ඉස්සලා පිස්සු. ඒ නිසා අලුතෙන් පිස්සුවක් මෙතන නෑ. ඒක නිසා අපි අර සීලයක පිළිట్లా හොඳ මානසික පරිසරයක් කියලා කියන්නේ අත්‍යවශ්‍ය කාරණාවක් මෙතෙන් මෙතෙන්දී අර ගෙනාවු සම්මුති සත්‍ය අපි දරාගෙන හිටපු පදනම සම්පූර්ණයෙන්ම සහලවනවා. ඒ සහලවනකොට අපිට පසුබාහනක් වෙනවා. කිචිපුර සත්‍යදී වගේ. පසු බෑවට සාමාන්‍යයෙන් කියන යුද බිමේදී ලේ දැක්කට පස්සේ තමයි සෙබලට පණින්නේ. සමහරවල් කලන්ත ඇදලා බැහැ. නමුත් නියම සෙබලා යුද බිමේ ලේ දැක්කට පස්සේ තමයි අමෝරගන්නේ කඩුව දිනලා මිශක නතර කරන්නේ. ඒ නිසා භාවනා කරන්න ගියාට පස්සේ උන්ය යම් කිසි දෙයක් නිට්ටයද අනිත්‍යද කියලා බලන එකේ අනිච්ඡම් බන්තේ කියන විදිහට ආනාපානයත් පරිණාමයටපත් වෙනවා. බිම්බී මෑකලිමත් පරිණාමයකටපත් වෙනවා. වම දකුණත් පරිණාමයටපත් වෙනවා. දවසට ඕනම දෙයක් කරනකොට බලනින්ද ඒක තුළ පරිණාමයටපත් වෙනවා කියලා එක ඒ පරිණාමයටපත් වීම සාමාන්‍ය භාවනා පාරිබාය ශබ්ද මාලකනේ සම්පති සම්පතිය කියලා පැවැත්මක් විතරයි දිගට තියෙන. එකින් එකට එකින් ගලන ගඟක් වගේ වෙනස් වෙමි වෙනස් වෙමි යනවා. අන්න එක දිහා බලාන සිටීම දුකක්. සංකතියක් දැස බලා සිටීම දුකක්මයි. ඒක පිළිබඳව ඒකයි අපි මේ ටෙම්පරාදු කර කර මාරු කර කර වෙනස් කරන්නේ. ඒක දිහා බලන්න බැරිකම. මේක දිහා බලන්න හිටියානම් පැහැදිලිවම දුක පරිේශනාකාර දුකක් වගේ. මේක නිතරම තියෙන දෙයක් මේක වසාලණ්ඩයි අපි මේ নানা ආකාර ආලවට්ටම් දාන්න හදන්නේ කොයි එක දැම්මත් දුක දුකමයි. ඒ නිසා ඒ කාර්මුණක් බොහෝ වෙලා බලා ඉනකොට විපරිණාමයක් තියෙනවා නම් ඒක දුකක්මයි. මෙන්න මේ දුකට අභීත වීම. මේ දුක දිහා බලාන සිටීම මම අර කිව්වාගේ ඇත්තටම කිසි කෙනෙකුගේ සහායක් නැතුව කවදාකවත් කරන්න බෑ. බුදුහාමුදුරගේ සහාය අවශ්‍යයි, ධර්මයේ සහාය අවශ්‍යයි, සංඝයාගේ සහාය අවශ්‍යයි, පෙරකල පින් අවශ්‍යයි, සීලය අවශ්‍යයි, මානසික සම්බරතාවය අවශ්‍යයි. මේ ෂේරම තියුණත් වර්ධින එකක් වෙනවා. වෙලා වෙලා වෙලා යම් දවසක මේ දුකට සාදර වෙච්ච දවසේ මේ බයට අභීත වෙච්ච දවසේ මේ අසරණකමට සරණක් ඇති කරගත්ත දවසේ පාළු ගතියට මේක නේද මං හෙව්වේ මේ කායි විවේක චිත්ත විවේක කියලා කිව්ව පාළු ගතිය නේද මොකද එහෙනම් පාළු ගතිය එනකොට මම දුවන්නේ කියන එක තේරුම් ගත්ත දවසේ තේරෙනවා මෙතෙක් කලුත් නිර්වාණය නිවන අපිත් එක්ක ඇවිල්ලා තියෙනවා අපි ප්‍රතික්ෂේප කරපු එකයි කරලා තියෙන්නේ දුක්ඛ සත්‍ය ප්‍රතික්ෂේප කරපු එකයි අපි කරලා තියෙන්නේ අද නව තාක්ෂණය කරලා තියෙන මිනිස්සයා සම්පූර්ණ කාලකන්ණියක් කරනවා මේවා කියලා දෙනවා දුක එන්න දෙන තුමන් අරකින් දෙන්නම් මේකෙන් දෙන්නම් කියලා මේගොල්ලෝ හරි ගැසලා දෙනවා. මිනිස්සයා මොකද වෙන්නේ? එnde එnde එnde එnde පරිසරයෙන් ඈත් වෙනවා. දේවල් වලට මුහුණ දෙන්න බැරි ශක්තියක් ඇති කරගන්නවා. ඒ නිසා මිනිස්සයා තමන්ගේ අභිවෘද්ධිය හොයන ගමන අවුරුදු 200කින් පමා වුණයි කියලා කියනවා ඉහළ පෙළේ විද්‍යාඥයෝ. ඔක්කොම බාහිරින් බලාපොරොත්තු වෙනවා. බොත්තම් තද කරලා කරන්න බලාපොරොත්තු වෙනවා. පරිසරය වෙනස් කර ගන්නවා, යා කන්ඩිෂන් කර ගන්නවා, අරව කර ගන්නවා, මේව කර ගන්නවා. කෙරුවට වෙච්ච මොකද වෙන්නේ? මේකට මූණ දීමේ ශක්තිය නැති වෙනවා. සරුවචනන්ද කිය ගහක් මුලට බලයන් වාඩි වෙලා නාසයේ හිත පිටෝපන් හොන්න ආනපාය නැති වෙගෙන යනකොට බය නැතුව මාව සීපත් කළ සතියේ සිහියෙන් වීර්යෙන් සතියෙන් ඉන්නේ එතකොට ඕකට පුරුදු කරුවොත් ආනපානේ පවතින අජත්ත බහිද්දා කීනප්පනීත দূරේ සාන්තිකේ ඕලාරික සුකුම අතීත වර්තමාන අනාගත කියන මේ ඔක්කොම දැක්කනම් සරුවචනසේ සඳහන් කරනවා රාහුල පුංචි හාමුදුරන්ට රාහුල මරණ චිත්තක්ෂණයේ හිත විචිප්ත වෙන්නේ නැහැ ආනාපානීතේ ඉන්නවා කියන්නේ. මොකද ආනාපානේ දකින්න පුළුවන් ටික දැකලා ඉවරයි. ඉතින් අපි යෝග ජීවිතයේදී කරන්නේ අන්නේ විදිහට යමක් විපරිණාම බව පෙන්වන්න විපරිණාම නැහැ කියලා ඉතිරයි කියලා වගේ පටන් ගන්න දෙනවා. ආස්වාදයේ ප්‍රසවාසයෙන් වෙනස්. මෙන්න මෙහෙමයි කියලා පටන් අරගත්තම ඇත්ත තමයි. පටන් ගන්නකොට එහෙම වෙනවත් බලහන බලන්නකොට විපරිණාම වෙනකොට විපරිණාමය සම්පතිය දැකීමම දුකක්. ඒ නිසායි අපි මේ සම්පතිය කඩන්නේ. ඒ නිසායි අපි ඉරියව් වෙනස් කරන්නේ. ඒ නිසායි අපි අරමුණු මාරු කරන්නේ. ඒකයි අපි ගුරුවරු මාරු කරන්නේ. ඒකයි අපි භාවනා ක්‍රම මාරු කරන්නේ. ආගම් මාරු කරන්නේ. තේරම කරන්නේ මේක අනිත් එක හොඳට හිටිය කියලා. නමුත් එකකවත් වෙනසක් නැහැ. චිත්තතරවචන සඳහන් කරන මේක ඉවසන්ද. මේක ඉවසලා පොඩ්ඩක් ඔක දිහා බලාගෙන ඉන්න. ඉවසන ඉවසන්නාට නිවන් දකින්න පුළුවන්. ඒ කියන්නේ මේ වෙනස් වෙන සිදු දුක බවත් මෙය අවබෝධ කිරීමම දුක්ඛාරිය සත්‍ය බවත් තේරුම් ගත්තොත් ඒ මනුස්සයාට අනිවාර්යයෙන්ම හේතු වෙන්න වෙන තැනක් තමයි මේ දුක මං සඳහාපු එකක් නෙවෙයි. මේ දුක මගේ නෙවෙයි. මේ දුක මම නෙවෙයි. අපිට පඨවි ආපෝ තේජෝ ආයෝ කියන දේවල් රූප ධර්ම නේතම්මම නේතු හමස්මින් මේසෝ වත්තා කියලා කියන්න බැරි වුණාට මේ පැමිණෙන දුක මා සඳහා පැමිණිච්ච දෙයක් නෙවෙයි මේ දුක්ඛ සත්‍යයක්. මේ දුක්ඛ ලක්ෂණය පෙන්වන්නේ මම කරන්නේ දුක්ඛාන ප්‍රශ්න වගේ දුක්ඛ සත්‍යයට පණින්න නැතුව බලනින් එකයි කියුවාම අනිවාර්යයෙන් මේ මානසිකත්වයේ සමබරව තියෙන මේක අනාත්ම බව. මේකේ ස්වාමියෙක් නෑ, මේකේ අදිෂ්ඨායකයෙක් නෑ, මේකේ විධායකයෙක් නෑ, මේක ආණ්ඩු මට්ටු කරන්න බෑ. නමුත් මේක බලානීතියයි කියලා කිසි පාඩුවක් වෙන්නේ නෑ කියලා ඒ පේන යංකින්චි අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නකෝ සමනුපස්සිතු ඒතෝ මේ අත්තා ඒතෝ හමස්මින් ඒතෝ ඒතම් මේ ඒතම් මම යේසු හමස්මින් යේසෝ මේ අත්තා කියලා මෙවැනි දුක් දෙන දෙයක් මේක මම කියන්න වටිනවද මේක මගේ කියන්න වටිනවද මගේ ආත්මය කියන්න වටිනවද කියලා ඒ වෙලාවේදී ඇති වෙන සතුට මේ දුක්ඛණ්ඩක් මම නෙවෙයි කියන්නයි මේ දුක්ඛණ්ඩක් මගේ නෙවෙයි කියන්නයි මේ දුක්ඛණ්ඩ මගේ ආත්මය නෙවෙයි කියන්නයි පටන් ගන්න. ඉස්සල්ලාම නම් පටන් ගන්නේ මේ අපේ තාන්න මාන්න පඨවි ධාතු ආපෝ තේජෝ වායෝ මම නෙමෙයි මගේ නෙමෙයි ආත්මය කියන්නේ අන්තර කියලා නතර කරන්නේ මොකද්ද අතීකොන පැතිරිච්ච සංසාරේ පුරා පැතිරලා තියෙන මේ දුක්ඛඳ හොද්දට දැකලා බයට නෙමෙයි හිතලා නෙමෙයි අහලා නෙමෙයි හොඳට දැකලා මේක මම නෙමෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියන්නේ හැබැයි එතෙන් දෙන්නේ ඉස්සල්ලා Taman සතු යමක් තියෙනවා ඒ සේරම තැරලා තියෙනවා අබිනිෂ්ක්‍මණය වෙලා තියෙනවා Tamanගේ තාන්න මානකම් හැකියාවල් පුළුවන්කාරකම් තරුණකම හැම දෙයක්ම අතහැරියට පස්සේ තමයි තේරෙන්නේ ඔක්කොම තිබුණත් නැතත් දුක දුකමයි ඒක ගන්න දෙයක් ඇත්තේ නැහැ මේකට මුණ දෙන්නම් හීනමානෙන් ගිහිල්ලා බෑ සිල් නැතුව ගිහිල්ලා බෑ. මානසික අසහනකින් ගිහින් බෑ. මානසික අසහන හදාගන්න. සිල් හදාගන්න. හදාන කියලා බලන්න ඒ දුක දුකමයි. අනේ එදාට පුළුවන් වෙනවා අභීත ශක්තියකින්. එහෙනම් මේ දුක මා සඳහා පැමිණිච්ච දෙයක්ද? මට පණිවිඩයක් දෙන්න ආපු දෙයක්ද? නැත්නම් මේ ලෝකේ සනාතන ධර්මයක්ද? අන්තිම බණ්ඩ ඔය දුක ඇවිල්ලා තියෙන්නේ අපිව හම් වෙන්න දෙවේ. ඒක ඇවිල්ලා තියෙන ඒකේ සනාතන ස්වභාවය. මේ කියන්නේ කොටින් කියනනම් අපි නාවත් මේ දුක දුකමයි, අපි මැරිලා ගියත් දුක දුකමයි, අපි නිවන් දැක්කත් දුක දුකමයි. නමුත් මෙතෙක් කල්ුණේ ඔක දන්නේ නැතුව බයේ පස්සෙන් පස්සට ගියේ. හරහා ගියාට පස්සේ විනිවිද දැක්කට පස්සේ පේනවා මෙන්න මෙතනයි බුදුරජාන් වහන්සේ මේ දුක්ඛණ්ඩකටයි මුන්වහන්සේ කිව්වේ මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියලා. නමුත් අන්‍යයන් කට්ටියේ දන්නේ නැතුව ඒ කියන්නේ අර අනිච්ච දුක්ඛං කියනක හරහා යන්නේ නැතුව ඒගොල්ලෝ සඳහන් කරනවා මෙච්චර වටින මනුෂ්‍ය ආත්මේ තේසන් නොවි, പ്രേත නොවි, යක්ෂ නොවි, විරාගත නොවි හම්බෙච්ච මනුෂ්‍ය ආත්මේ මොකද මේ අනිච්ච දුක්ඛං නැත්තම් කියලා කියන්නේ නාස්තික ධර්මයක් නෙවෙයි මේක. එහෙම නැත්තම් මේක මන්දෝත්සාහය කරන දෙයක් නෙවෙයිද කියලා. බුදුජානනාත් කියනවා මන්දෝත්සාහය නෙවෙයි පුළුවන් නම් සීලක ඉඳලා පුළුවන් නම් හොඳ මානසික සෞඛ්‍යයක ඉඳලා එක අරමුණක් දිහා බලන ඉන්නේ කියලා. ඒක උන්වහන්සේ කියන්නේ පුළුවන් නම් කරන්නේ සිටි දෙව්දුව ගෙට වැදියා කියලා මතක තියාගන්න කියනවා. මේ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ ඥානයක් මේ එන්නේ ඕකෙන් පැනලා ගියොත් වෙන්නේ ඒක පාවා දීමක්. මේක මූණ දුන්නොත් Taman හිතයට වැඩිය උසස් තත්ත්වයකටපත් වෙනවා. මේක කවදාකවත් තව කෙනෙකුට දෙන්න බෑ. නමුත් ඒ පුද්ගලයාගේ අනිවාර්ය පරිණාමයක්, අනිවාර්ය අභිවෘද්ධියක් සිද්ධ වෙනවත්. ඒ නිසා අපිට ලැබෙන සෑම චිත්තක්ෂණයකම කරා පැමිණෙන දුක් සියල්ල තුලින් ඒ දුක දුක වශයෙන් අවබෝධ කිරීමේ ශක්තිය අපටත් මේ බුද්ධ ශාසනයෙන් පාල කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව මෙතනින් නැතර කරන්න බලාපොරොත්තු වෙනවා. සිය දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ පුරාණ මාතා සොකේ කියන ප්‍රඥා මාතෘකාවේ කායකට සොකේ විපාක ගන්න වෙන්නේ ඔකේ සමාජයේ විවාහයේ උපමාන අර විදිහට අර්ථ හතරක් වෙන දුක කියන්නේ තවන බව, පෙළෙන බව, පෙරලෙන බව සහ සංකීර්ණ බව කියනවා. තාපනට්ටෝ, සන්තාපනට්ටෝ, පීලනට්ටෝ, විපරිණාමට්ටෝ සංකතන. ඒකේ දුකේ රහය පෙන්ලා දෙනවා. දුක කියන වචනේ අරගෙන තියෙන්නේ කරත්තරෝදේ ඇක්සල් එකයි මුස්කෙඩියයි අතරමැද තියෙන දුක. බරක් අදිනකොට ඇක්සල් එකේ මුළු කරත්තෙම බර ඇවිල්ලා අර මේ මුස්කෙඩිය කියලා කියන්නේ හබ් එකේ වරපුවාම ඒක පෙරලෙනවා දැන්. වෙනවා පුදුම කැපීමකුත් දෙයාරන්ට ආරක මුළු එකම යන්නේ උතන. මේක 100ට 100ක් කවදාවත් ඇක්සල් එකට මේ ෆිට වෙන්නේ. පොඩි වෙනසක් තියෙන නිසා කරගෙන ඉඳ දෙන්නේ. කරගෙන ඉඳ දෙන්න නිසා මුළු බඩ අරගෙන මේක යන චිත්තක්ෂණයක් චිත්තක්ෂණ පාර කැපෙනවා. මේකෙන් තමයි දුකසේ දරා සිටීමක් කරන්නේ. ඇක්සල් එක දුකසේ දරා සිටිනවා මුළු කරත්තේ රෝදයයි අර ඉෂ්ඨිත බරයි දෙක අතර දරා සිටීම තමයි දුක කියන එකේ සඳහන් වෙන්නේ. නිසා අපි මේ ගත කරන හැම චිත්තක්ෂණයක ගමනක් තියෙනවා නම් දුක තමයි. ඒක හිතවලා තියෙනවත් ඒත් දුකයි. ඒත් ඇක්සල් එකේනේ බර හිටලා තියෙන්නේ. නමුත් ගමනේදී ඒ දුක තියුණු තියුණු නිසා ගත කරන හැම චිත්තක්ෂණයකම සංසාරේ ගමන චිත්තක්ෂණයකම ඇක්සල් එක තියලා ඒ හබ් එකට මුස්කිඩියට දාලා කැපෙන කැපිල තමයි අපි තුල තියෙන්නේ. ඒක නැති කරන්නයි මේ අපි ආංගිරි ගාන්නේ, කෙන්දිරි ගාන්නේ, අඬන්නේ, චරිචුරු ගාන්නේ, අර කොයන්නේ, මේ කොයන්නේ, ඕකට තමයි. නමුත් කිසිම තැනක ඕකේ වෙනසක් නැහැ. අද වුණත් ওই දුක දුකමයි, බලු වුණත් දුක දුකමයි. මගේ වචනෙන් කියනවා මට කියන්න තියෙන්නේ දොස්තරත් දුකේ ඉන්නේ, ලෙඩත් දුකේ ඉන්නේ. ගුරුවරයා දුකේ ඉන්නේ, ශිෂ්‍යයා දුකේ ඉන්නේ, රජා දුකේ ඉන්නේ, රටවැසියා දුකේ ඉන්නේ, අම්මලා තාත්තා දුකේ ඉන්නේ, දරුවෝ දුකේ ඉන්නේ. හැබැයි බැලුව බලනකොට පේන්නේ අම්මලා තාත්තලා බෙටර් ඔෆ් කියලා. දැන් ලෙඩ්ඩුන්ට වැඩිය දොස්තරලා ටයිකොඩ් ගහගෙන ඉන්න නිසා සැපේ ඉන්නේ කියලා. බලනකොට ඒක මොකක්වත් නැහැ නිසා දුක කියන එකෙන් අපිට මේක ගන්න තියෙන දුකසේ දරා සිටීමක් මේ කරන්නේ. ඒ නිසා සම්මත විය බහරේම තමයි දරුවචනන්සේ අරගෙන ආර්ය භාවයට නංවනකොට ඒකට විශේෂණ පදයක් දුන්නා දුක්ඛ ආර්ය සත්‍ය. ආර්ය සත්‍ය කියන විශේෂණ පද දෙක දානවා. මේ දුකම තමයි වෙන පැකට් එකකට දාලා දුකනවා. ඉතින් ඒ විදිහට දැන් අන්ත මේ දුක කියන එක අන්සටිස් එක්ස්ට්‍රැක්ටර් විනස් එහෙම නැත්නම් ඒ වගේ ඉංග්‍රීසි එක එක එක එක රෙන්ඩරින්ග්ස් තියෙනවා ඒක ඕක වුණත් අපිට ඇත්තටම කොමියුනිකේට් කරන්න බෑ මේක සංනිවේදනය කරන්න බෑ හැබැයි අත්දකින්න පුළුවන් හරි කියන්නේ මේ දෙක පැත්තක ඔප්පු වෙනවා නිස්සාර භාවය ඇත්තටම කියන්නේ අනාත්ම ලක්ෂණය අසාරකත්වයෙන් අනාත්ම සාරයක් නැහැ කියන එක අනාත්මයේ ලක්ෂණයක් විදිහට තමයි භාෂාවේ શબ્ද සහ පාලි භාෂා શબ્ද කෝදේ පවතින්නේ දුක්ඛං khයත්තේන නැහැ අනිච්චං khයත්තේන දුක්ඛං භයත්තේන අනත්තං අසාරකත්තේ අසාරක භාවයේ සම්බන්ධ කරන්නේ අනාත්මය නෙවෙයි ඉතින් මෙව්වා ඉතින් එහෙම බික් වශයෙන් වෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි යම් තේඩාවක් අරගෙන එවලා ලණු තුනකින් අපරූප තේඩාවක් ගත්තොත් අපිට ඒ තේඩා තුන වෙන් කළ තිබුණාට ලණු වශයෙන් ගන්නකොට ඒ අතර පුදුම ගැටවැටිලා තියෙන එකක් වෙන් කරන්න බෑ වෙන් කරපුවම ඒක තේඩාව වෙන්නේ. ඒක ඊට පස්සේ තුනෙන් දෙකයි. ඒ වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම එකට පැටලිච්ච ඇමරිච්ච තේඩාවක්. ඉතින් අපිට ඒක එක තේඩා මාර්ගයන් විස්තර කරන්නේ පන්ති කාමරයක විතරක්. වැඩේ යනකොට ඔක්කොම එකට යට වැටලා තියෙන නිසා දුකෙත් තියෙන අසාර ගතියක් තියෙනවා. නමුත් අසාර ගතිය වෙන් කරලා දක්වනකොට පෙන්වන්නේ තුච්ච රික්ක අනත්ත්‍ය ශූන්‍ය පර. එතකොට අනාත්ම ලක්ෂණය තමයි ගොඩක් ලාට පේන්නේ. ස්වාමීන් වහන්සේ සම්මානයට අපිට මේක තව දෙයක් කියන්නේ අපෝ යෝ ගෙනියන්න එක සංසාරේ දිනකම් ගෙනියන්න එක. ඉදින්නේ සිදිනවා කියන අරමුණ මේ හැඟීම පුදුලිට එනවා දැන් අපි පළවෙනි කරපු විෂය අනාත්මයි කියන විදිහට බැලුවොත් අන්තිමට ශේෂයක් ඉතුරු වෙනවා කුමනක් යනත් ඒ ත්‍යාගයේ ගියා මේ ලෝකයේ විනාශ වුණා සිරුර වෙනස් වුණා. සිරුර දිරන එකක් හරි. නමුත් ඒක ඇතුළේ නිත්‍ය වූ මේ කොම බලාගෙන ඉන්න කෙනෙක් පාදිනවා කියන මෙන්නක් තියෙනවා. ඒක මේක ඉතින් දැන් අපිට දුක කියන එක ඔය පිළිබඳව ගැටලු ඇති වෙන්නේ තුනක් වෙනාට දැන් උදාහරණයකින් දුන්නොත් අපි කණ්ණාඩිය දිහා බලන කණ්ණාඩියේ ඇති වෙන ප්‍රතිබිම්බය මම එන අපි ගන්න ඕකේ තියා බලලා එතකොට කන්නාඩිය රූපය වෙන්නේ නැහැ මම රූපය වෙන්නේ නැහැ ප්‍රතිබිම්බය ওই දෙකම වෙන්නේ නැහැ නමුත් ඒ ඒ වගේ එකපීමක් නිසා තමයි ඇනි ඇතුලේ සංවිඥානයක් එක්ක ඔය සංසිද්ධිය ඇති වෙනවා එතකොට ඒ සංසිද්ධිය අර සංසිද්ධිය නිසා නිසා ඇති වෙනක් පමණයි නිසා හටගන්නක් පමණයි කියන දේ උඩට කිදාගෙන තේරුණාම ඊට පස්සේ දුක කියන එක දලාගෙන යන විතරක් පවතින ප්‍රවාහයක් පමණ ඒක ධර්මතාවයක්. ඒක ඒක විදීමක් එතන ඉස්සෙ ටික ටික දෙන්නේ. ඒ කියන්නේ මේක විඳින්නා පිළිදෙ නැතිනකොට ඒ විඳින්න සිද්ධ වෙන සංකතිය පමණයි පොදුයි. ඒක නිසා තථාගතයන් වහන්සේ ගැන කතා කරනකොට මූලපරියාය සූත්‍රයේදී නාබිනන්දති කියන. ඒ මේ පටවිය පිළිබඳව අභිනන්දනය කරන්නේ අන්ධකාරය භයානක දෙයක් වෙනවා නිවන පිළිබඳව අභිනන්දනය කරන්නේත් නැහැ කියන. ඒක 28ක් කර්ම වෙන්න අන්තිම නිබ්බාණය වෙනවා නිවන පිළිබඳව ਸਰවඥාන්සේ අභිනන්දනය කරන්නේ මොකද නන්දියම දුකට හේතු වෙනවා. අභිනන්දනෙම දුකට එනවා දුකක් ඇති වුණා නම් භව ජාති වෙනවා ජාති ජරා වෙනස තථාගතයන්න්සේ දුක පිළිබඳ වගකීම ගන්නෙත් නෑ පටවි ගන්නෙත් නෑ නිවන පිළිබඳ ගන්නෙත් නෑ සම්පූර්ණ මිනිස් මුක්තයි ඒ තමයි විමුක්තිය කියලා කියන්නේ නමුත් ආධුනික අපි කියන්නේ අපි කියන්නේ මේකදී කියන්නේ ආරද්ධ විපස්සක කියලා කියනවා. පටන් ගන්න කෙනා හැම වෙලාවෙම ලෝකයේ විසින් ඇති කරපු රේකී අධ්‍යාපන ක්‍රමයේ හැදෙන මේක තියෙනවා කියන දැනෙන් පටන් අරගන්න. ඒ නිසා එයාට ඒක මිශ්‍රව තහවුරු කරලා දෙන්න. ඔව් තියෙනවා. ඒක එකක් අල්ලගන්න. ඒ තියෙනවා කියන පදනමෙම එකක් අල්ලලා දෙන්න. ඒකෝද එයා ආගමක් වැඩ කරන්නේ. විශාල ෆිලොසොෆි එකක් මොකද නැහැ. ඒක දිගේ බලන්න ඒක ප්‍රත්‍යක්ෂිත කිතු කරන්න කියනවා. ආස්වාද රසාදී සක්මනහනි මොකයි. බලන්න ඉන්නකොට ඉන්නවනම් මේක හේම දිගට පවත්වන්න පුළුවන්ද කියලා. ඉතින් එයත් උත්සාහ කරන්නේ පවත්වන්න තමයි නෝ බෑ. එතකොට කියනවා එහෙනම් පොඩි හයිපොතීසිස් එකක් දාලා බලන්න උපකල්පනයක් දාන්න මේක අනිත්‍ය දෝ කියලා දාලා බලන්න. අනිත්‍යතෝ කියලා කියන්නේ අනිත්‍ය දෝ කියලා දාලා බලන්න. මානවෝට වරින් වර කියනවා ඇත්ත තමයි ස්වාමීන් වහන්සේ බැලුවට මේ අනිත්‍ය ගතියත් එමේ වෙයින් පස්සේ හොඳ අනිත්‍ය ගතිය දැන් අකමැත්තෙන් නමුත් ගඟ දිගේ ඉහළට පිනවන දැක්කම ඉතින් බලාන සිටීම සැපද්දෝ දුකද්දෝ මේක ඥානයක් වශයෙන් මේක අලුත් මේ අවබෝධයක් වශයෙන් මාට සැපකුත් තේරෙනවා. අම්මා තාත්තත් කරපු නැති දෙයක් නේ සංසාර කරන දේ සැපකුත් තියෙනවා. නමුත් මේක බලනින්න නෙවෙයි හිත හැදිලා තියෙන්නේ. පණින්නම. පොට්ට උඩ තිබ්බ කූඩල්ල වගේ පණින්නම හිත හැදෙනකොට කියනවා මේක බලනින්න බෑ. විනාඩි 15 20 යනකොට දනුගන්නේ කෙරුවා. කටුබෙර කටුබෙරේ තැන්ලුවා වගේ ඉන්නම බෑ වෙන දුකක් නෙවෙයි. හිත දෙන්නේ නැහැ. ආයෙත් දුකක් කියලා මේ පෙරලෙන සුළු ගැතිය නිසාම තමයි දුක වෙන්නේ. මේ මේ දෙක දාලා හොඳට මේක හිත තියාගෙන ඉන්න කියලා කියනවා. මේක උඹ ඉපදෙන්න ඉස්සර තිබුණ නැති දෙයක්. මේ උඹ කරාම ආපු දෙයක් නෑ. පස්සේ නතර වෙන්නේ නෑ. මේක ලෝකෙට අයිති දෙයක්. Tamanට අයිති නෑ. ඒ නිසා මේක ඩිස්ක්ලේමර් එකක් දානවා අන්තිමට. මේ කියන අනිත්‍යත්වය මේක දුක. මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියලා දාන්න බලනකොට මේ නමුදුර ජනන්සේ කොහොමද මේ තර්කය තර්කයේ තුලින්ම තර්කේ කඩන්නේ. කොහොමද ඇත්ති ලොකු සාන කියන්නේ ආස්තිය තුලින් නාස්තිය උපකරන්නේ නැති. පැවැත්ම තුලින් නැවැත්ම උපකරන්නේ නැති. ඇති බව තුලින් නැති බව උපකරන්නේ ඇති දේ තියෙනවයි කියලා මල්ලන්නේ කියලා. ඒ වෙස්ට් එකේ කියනවා to become nobody first you have to be somebody කියලා. මොකක් හරි ඇසියුම් කරන්න මම මම මම මේක තියෙනවා මේක හරිනේ තියෙනවා කියලා අල්ලගෙන ඉන්න බලන්න. ඕන ඒක බැරි වෙනකොට තේරෙන පටන් අර ගන්නවා අපි උත්සාහ කරාට ඒක හිතින්නේ නැහැ එහෙනම් අර දරුවත් යනසේ දෙන උපකල්පනේ දාලා බලනවා ඒක මගේ පුළුවන් ශක්තියෙන් ධෛර්යයෙන් කරන්න කියලා හිතින්නේ ඉතින් ඒක ඔය සාංඛ්‍ය ග්‍රන්ථ, න්‍යාය ග්‍රන්ථ, විපස්සනා ග්‍රන්ථ වල ඒකට පෙන්නලා දීලා තියෙන මේ මහත්ය කියන විදිහට මේ තුල පාලනය කරන්න පුළුවන් කෙනෙක්, නිධානය කරන්න පුළුවන් කෙනෙක්, නිදින්නෙක්, වේදක සාමි සයන් වශී ආත්මයක් තියෙනවා කියන්නේ. ඒකනේ අපි ඔක්කොම මේ කියපාන්නේ අපි ඩෙන්ටි කාඩ් එකක් තියෙනවා අපිට උපන් ධාතිකක් තියෙනවා රස්සාවක් තියෙනවා ඒක ඒවෙන් පෙන්වන්නද මේ සැප විඳින මේවා කන්ට්‍රෝල් කරන වශයේ පවත්තන අපදිෂ්ඨාන කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවයි කියන්නේ. ඉතින් ඒක නිසා කොහොම හරි අන්තිමට ඉන්දියාවේ මොකද උනේ දැන් ආයතනයක් බුද්ධ ආගම නැති වුණාට පස්සේ අර ධර්ම ආයමතු කරලා බුදුරජාණන් වහන්සේට අභියෝග කරනවා මෙච්චර මේ ඔප්පු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නැති කියන්නේ ඇත්තවම සතෙක්ගේ නැතිකමක් ගැන කතා කරනවා කියලා සතෝ සත්ත්වස්ස විභවං මේ දේශේති කියලා සරුවචනන්ස දොස් කියනවා. බෞද්ධයත් කරන්නේ ටිකම තමයි. සංඛ්‍ය දර්ශනේ නෙවෙයි. අපි කරන්නේ ඔය දෙන්නම තමයි. භාවනා කරන එක නම් විතරක් කියාවි. හැබැයි එන්න අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් උත්සාහ කරන්නේ මේ එක දිගට පැවැත්තිල්ලක් ගන්න. දුජනක් ගැන එක දිගට පැවැත්මක් නැහැ. නැවැත්මක් නම් වෙන්න පුළුවන්. මෙන්න මේ පැවැත්මක් නැති ඒකාකාරීකමක් නැතිකම දකින්න හිත කැමති නැහැ. ඒ දුක පිළිබඳව ඒක දුක කියන්නේ කාලකන්ණි නාස්තික එපා කරපු මේ ධර්මයක් විදිහට පැත්තකට දාන. දුක නැති කරන්නේ මේ තාක්ෂණය අපිට උදව් කරන්නේ. දුක නැති වෙන අපේ සමිති පිටවන්නේ ඔක්කොම කරන්නේ දුක නැති කරන්නේ. හරිනේ නැති කරන්නේ ඕක ඕක බාර ගන්න. බාර ගන්න හරහාගේ දවසේ පේනවා. ඔබ තිබුණා කියලා ප්‍රශ්නේ නැහැ. මොකද ඔබ අහගෙන එකක්. ඔබ කියන්නේ මේ නයික ඔඩොක් වෙලාගෙන ඉන්නේ කියලා. ඒක තමයි අනාත්ම සංකල්පයෙන් බලන්නේ. ඒක නිසා අර අනිච්ච දුක අවබෝධ කරගන්න නැති කෙනාට අනත්ත තේරෙන්නේ නැහැ. සමුදය පිළිබඳව පරිශීලී විශිෂ්ට ඥානයක් ඇති කෙනාට පරමාර්ථය තේරෙන්නේ නැහැ. සීල සමාධි නැති කෙනාට මේක කරන්න බෑ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සම්මුතිය හොඳටම දැනගෙන ඒක නිසි කරන්න ඉගෙන ගන්න. දුවට සීල සමාධිය ඇති කරන ඒක මම නෙවෙයි මගේ නෙවෙයි කියන පුරුදු කරන්න ඕන. ඒකයි අපි ඒක ජීවිතයක එකතු කරන්න පුළුවන් කියන සැක. අපි මේ ආසාවෙන් එකතු කරපු සීලය ආශාවෙන් දක්ව සමාධිය මම නෙවෙයි මගේ මේ ආත්මය. මම ඉගෙනගත් මේ ලෞකික ඥාන මේ උපදි කියන අපේ රඳාපවතින තියාගෙන ඉන්න දේවල් සේරම උපයන්න ඕන බොහොම දක්ෂ උපයන්න පොහොසත් වෙන්න ඕනේ. ඒකල මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය. ඩිස්ක්ලේම් කියන්නේ ඒක නේද? දැන් ඔය කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකකම තියෙනවා මේක කරලා බලන්න හැබැයි මට වගේ කියන්න බෑ. අන්තිමට ඩිස්ක්ලේම් එකක් තියෙනවා. ඒක කියලා බලුවට පස්සේ අපේ පුංචිම කාලේ ඉපදිච්ච කාලේ අපි හිතපු දැනට එනවා. අම්මගේ තාත්තගේ දේවල් තියෙනවා අපි කනවා අපිට නඩත්තු කරන්න ඕනෙත් නෑ ටැක්ස් ගෙවන්න ඕනෙත් නෑ ලයිසන්ස් වලට ගෙවන්න ඕනෙත් නෑ මොකක්වත් නෑ අපි ඉන්නවා මේක මගේ කියාගත්තොත් මේ බන්ධනේ තියෙන ඉතින් ඒකයි උතන තියෙන ගැටේ ඒ මාර්ග වාස්තේ ඉතින් සම්පස්සේ පාරිසරික මානසිකයේ අද ආපෝතේජෝ වායෝ පතරකින් නැතේ පටිදාගේ වන්නේ පතරකින් ආපෝතේජෝ වායෝ කියන හතර මහ භූතයන්ම අපිට මේ සම්බන්ධ වෙන්නේ ගැටුමක් තුලින් ගැටුමට තමයි පටිගය කියලා කියන්නේ. ඒ කියන්නේ ඉන්ටරැක්ෂන් කියලා කියන්නේ අර නිව්ටෝනීය තියරකේ ඍජු ගමන් කරන දෙකට යමක් ඇවිල්ලා වැදුනොත් පටි වෙනස් කරන. ඒ අනේ වදිනවයි කියන එක තමයි පටිගය කියලා කියන්නේ. පටිගය කියලා කියන වචනයක් පාවිච්චි කරන බද්ධ වෛරයට. එතන තියෙන ගැටුම කියන අදහස තමයි. නැත්තම් පස්ස සම්පස්ස කියන වචනෙන් අපි ගත්ත පිටික සම්පස්ස කියලා තමයි සඳහන් කරන්නේ. ඒක හතර මහ භූතයන්ම දෙනවා. ඒක නෑ අවකාශයේ. අවකාශයේ පිටිකේ නෑ. මොකද වදින්න දෙයක් නෑ. ඒ නිසා රූප ධර්ම වල කරන් තියෙන අවකාශයට ගෙනියනවා. රූපෙන් පටන් ගන්න අවකාශයට යනවා. වේදනාවේදී කරන්නේ සැප දුක් දෙක තුලින් අදුක්කම සුඛයට ගෙනියනවා. අන්න ඒ වගේ අර මැද තැනට ගෙනල්ලා තමයි නිවන් පතේට වැටෙන්නේ. මධ්‍යම ප්‍රතිපදාවට වැටෙන්නේ. මේ සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි දවල් දාන පස්සේ සතිವಾರේ පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි උදේ දීපත් කරගත්ත විදිහට මේක වෙන් කරලා තියෙන්නේ ධර්ම සාකච්ඡාවක් ධර්ම සාකච්ඡාවක් වෙන්නේ. ඉතින් මේ සම්බන්ධ වෙච්ච අය කාලයක් තිස්සේ සම්බන්ධ වෙච්ච නිසා දැනට ලිඛිතව ඉදිරිපත් කරන්න පුරුදු වෙලා තියෙනවා. සෑහෙන ලිඛිත ප්‍රශ්න වර්ගයක් තියෙනවා. ඒ වුණත් මම කොහොමවත් සුපුරුදු ආරාධනාව කරනවා. සභාවෙන් මතුවෙන ප්‍රශ්න තියෙනවනම් මේ අතරමැද වුණත් කමන්නේ මතු කරන්න. නමුත් මේ වෙනකට වඩා ලිඛිත ප්‍රශ්න ප්‍රමාණයක් තියෙන බව විතරක් මතක් කරන්න කැමතියි. එතනත් අපි විලාද ඉදිරිපත් වෙන ප්‍රශ්න වුණත් අහක දාන්න නරකයි. මේ ආරම්භාව නියුත් තියෙදි මම කාලේ වටිනාකම සලකලා ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න මාර්ගයෙන් අපේ සාකච්ඡාව පටන් අරගන්නවා. අතරමැදදී ඒ සම්බන්ධලා ඉන්න ප්‍රශ්න තියෙන කෙනෙක් ජීව සම්බන්ධ වෙනවා නම් බාධාවත් නැති බව විතරක් මතක් කරනවා. ස්වාමින් වහන්සේ ආනාපාන සති පරියංග භාවනාවක් වශයෙන් දැන සිටියත් වේබුසහද ස්වාමින් වහන්සේගේ the way to utility කාම්පතේ දක්වාදවදී ආනාපාන සතිය හැම ඉරියවකදීම ප්‍රගුණ කිරීමට අනුමත කරයි. මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ අදහස පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. කිච්ඡන්තිනි පරියංග එකේදී ආනාපාන භාවනා කරන කෙරුවට අනික් වෙලාවට ආනාපානෙ නොකරින්න යන්න එපා. හරි අමාරුක වැටෙනවා. ඒක කරන්න. කරනකොට සතිය පිටන එකයි තියෙන්නේ. ඉතින් ආනාපානෙ නැතර කරන්න බෑ. ඒක සයිඩ් කිව්වත් මම කිව්වත් තියෙන්නේ මේ ආනාපාන සතිය කියන එක විතරයි. ඒ නිසා සතිය පුරුදු කරන්න ආනාපානෙන් පටන් ගන්න. ආනාපාන සතියෙන් පටන් ගන්න. ඊට පස්සේ එක උපදේශය දෙන්න තියෙන මේකට වෙන ඉරියව්වකට ගියා කියන්නේ අපි ඉඳගත්තා, බස් එකේ ගියා, මං කරා, අතු ගෑවා. ඒ කරනකොට ඉස්සල්ලාම ඒ තමන් යන ඉරියව්වට හිත යොදන්න. චේතනානුපූර්වක කරන ඉරියව්වට දැන් ඉතින් අතු ගා අතු ගා යනකොට ටික වේලාවක් ගියාට පස්සේ ඒකට හිත හුරුුනාට පස්සේ ඉබේම ආනාපානට එනවා. එහෙමනම් ඒකේ බාධාවක් නැහැ. ඉඳ ගිය ගණන් ආනාපානට ආයාසෙන් දාන්න යන්න එපා. ගිය ඉරියව චේතනාපූර්වක කරන ඉරියවට දාන්න. ඊළඟ ඒකේ හිත තැම්පත් වෙගෙන එනකොට ආනාපානට යනවන ඒක ස්වභාවිකයි හරි. ඒක බාධා කරන්න එපා. යන්න අරින්කයි තියෙන්නේ. යම් වෙලාවක <clears throat> සද්දයක් ලොකු වෙලා එනවා වේදනාවක් දැනෙනවා ඉන්න අතුගාන ඉරියව්වට මෙනවා <clears throat> ඒ කොයි එකකටත් වගේ සමසලකින්වත් දෙන්න ඕනේ නමුත් ස්වභාවය තමයි ආනාපානී ඒක අර කවුද චන්ද්‍රම් කියන්නේ ගියම් කියන්නේ the beautiful breathing කියලා කියන අපිට සිංහලෙන් කියන්නේ ආස්වාද ජනක ආස්වාසය ඉන්න පටන් ගන්නවා ගන්න හුස්මකම අලුත් ජීවියක් වැටෙන්න පටන් ගන්නවා අලුතින් ඉපදිච්ච ළමෙක් හුස්ම ගන්නවා එතකොට ඒක වැසිකිලි කරනකොටත් ඒක දැනෙනවා වැසිකිලි කරනකොටත් දැනෙනවා මල් පූජා කරනකොට කොටත් දැනේ. බඳ ගන්නකොට ගහ ගන්නකොටත් දැනේ. හැම වෙලාවෙම මේ හුස්මේ පුදුමාකාර නව ජීවනයක් තියෙනවා. අපි හුඟ වෙලාවට ඒක අමතක කරුවට පස්සේ තමයි ওই নানা ආකාර කංකටු වලින් හිත යට වෙන්නේ. ඒක හොඳට පරියන්කේදී ගන්න ගන්න හුස්මක් පාසා සති සමාධි වැඩෙනවා. මධ්‍යම ප්‍රතිපදාව ගමන් කරනවා බුද්ධ ධර්ම උත්මෙන් වහන්සේලා ගිය පාරේ යනවා කියලා වැටුණාට පස්සේ අපිට තේරෙනවා මේ ආනාපානිය කියලා කියන්නේ සංසාර ගමනේදී අපිට හම්බෙච්ච ලොකුම කල්යාණ මිත්‍යා ධර්මිකයක් වගේ මේක අතහැරුණා නම් වරුණා. ඒක ඉන්න තාක්කල් අපි සත්‍ය සමාධියේ ඉන්නේ පරියන්කේදී පුරුදු කරාට අනික් වැඩවලට අර විදිහට එයා ගේම ගෙට එන්න පටන් ගන්නවා පහු වෙනවා පහු වෙනවා තමයි වැඩේ කරනකොට එන. ඒක කිසි බාධාවක් නැහැ. ඒ විදිහට ඇත්තටම ආනාපාන සති පිළිබඳව මෑත කාලෙක හිටපු හොඳම දක්ෂම ස්වාමීන් වහන්සේ නමක් ඒ විදිහට කියන්නේ ඇත්තට පොතපත ගන්න කෙනෙක් නෙවෙයි. අපේ මේ නීතිගල අපේ නායක හඳුන්ගේ දෘෂ්ටි කෝණයෙන් කියනවනම් මේ ස්වාමීන් වහන්සේ නොපැකිලවම පිළිගන්නලා ඇස්සුනා වේගුසාරට කියන රහතන් වහන්සේමක් වෙන්නේ. ඒ කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ මොනම විදියකට නිදාගන්න තියෙනවා. ඒ සංසේ ගතිය මොනම විදියකට නිදාගන්න ඒ හිතවන්න වෙන්නත් කියනවා නිදා ගැනීම පිළිසඳක් කියලා. අසතිමත් භාවදීමක් කෙරෙන්නේ කියලා. ඒක හොඳ නෑ. මොකද සර්වඥාතිකේ සාසන කාලසටහන වෙලාවක් තිබුණා. මේ ශාන්තියේ තරම්ම කියනවා ලොකු සංහංශ ගිහිල්ලා දනව කන්දට කොද ආපෙලාවේදී රෑ 11 මාට විතර ගියාලු. යනකොටත් පිරිසත් යන සාකච්ඡා කරනවා. ඉතින් ඉතින් ඉතින් ලොකු සංහංශෙ නිදිමත. නිසා ගිහිල්ලා පොඩ්ඩක් නිදාගෙන ආපහු එනකොට මේ අරුණට කලින් සක්මන් කරනවා. ඒ සංඥාසේ මොන විදිහකට අර බුද්ධමාකාර සත්‍යයකට කියලා දෙනවා. ඇත්තටම මේ තියෙන ගෝයන්ක භාවනා ක්‍රමේ ඒ මේ ගෝයන්ක තුමාට මුරු වෙච්ච උබකින්ද ආශිර්වාද කරලා දෙන්නේ වේබුස ඇඩ හැබැයි ඉන්නකම් වැඩි උත්සවයට සම්බන්ධ වෙලා නැහැ. තානත්ම මේ අරණි වාසී ස්වරූපේ ගරු කරගෙන ඉඳලා තියෙන ලොකුම ලොකු මේ ගෞරවයක් එකතු කරගෙන තියෙනවා. ගෞරව සංකෘත බයකුත් මිනිස්සු ළඟ තිබිලා තියෙනවා. අපවත් වුණාට පස්සේ ඒක උගන්වන්නෙම සාකච්ඡා කරනවා. කට්ටි ඉස්සරහින් තියන අහනවා එක එක දේවල්. එයාට තේරෙන්නේ නැත්නම් වැඩක් නැහැ. ඒ බණින් වැඩක් නැහැ. තේරෙන හරිය තමයි කියලා අරගෙන අරගෙන යනවා සාකච්ඡා කරනකොට තේරෙනවා මේ පොත්ච්චු ගහනවා දැන් කොච්චරක් ඒ මිනිස්සු දන්නවද කියලා. සාමාන්‍ය හොඳ දැනුමක් තියෙන මිනිස්සු, සාමාන්‍ය ගැමි මිනිස්සු. ඉක්මනට නගලා ගන්නවා මේ මට්ටමට. ශූන්‍යතාව පැත්තට අරගෙන ඉවරලා කියලා දෙනවා. හිනස්සවල අනිමේක හතීම වටිනා ස්වාමීන් වහන්සේනම. ටික ටික පොත් අච්චු ගහගෙන යනවා බුද්ධිස් පබ්ලිකේෂන් සොසයිටි එකේ අංගිය පාරගේ වෙලාවෙත් දෙනවා පොතක් මේ සිංහලට දාන්න කියලා මට තාම හම්බුනේ නෑ මේ දාන්න පුළුවන් හරි වටිනා මොකද හරි ගැමි සරල භාෂාවෙන් උගන්වන්නේ හරි ගැඹුරකට යනවා මූලධර්ම දැනුමක් නැති කෙනෙකුට හොඳ මේ ධෛර්යයක් ඇති කරලා දෙනවා. ආයිගා ප්‍රශ්නේ ඒ නිසා අරකට කියන්න තියෙන්නේ බාධා කරගන්න නැතුව ආනාපාන සතිය හැම ඉරියව්වෙම ප්‍රගුණ කරන්න පුළුවන් කියන එක තමයි අපි ඉස්සරහින් තියාගන්න ඕන. ඊගාට සතිය යුක්තව අතීතයේ යමක් ආවර්ජනය කිරීම හෝ අනාගතයේ යමක් සිටීම සැලසුම් කිරීම කල නොහැකි බව හැඟේ. මන්ද සත්‍යමත්ව සිටීම යන හැම විටම වර්තමානයේ සිය තබා ගත නිසා මේ ගැටුව පහදා දෙනමින් ගෞරවයෙන් ඉලා සිටිමි. ඒ කියන්නේ මෙතෙන්දි දැනගන්න ඕනේ විපස්සනා ඥාන සහ අන්වේ ඥාන කියන එක. නැත්නම් විපස්සනා ඥාන සහ තර්ක ඥාන. ණය විපස්සනාව කියන එක. ණය විපස්සනාව කියලා කියන්නේ යම් වෙලාවක අපේ හිත ගිහිල්ලිවත වෙලා සුද්ධටම වර්තමානයේ හිත තිබිලා මෙදක වෙනද නොදැක්ක විදිහට මේ ආස්වාද ප්‍රසාර කියන්නේ ඒකාන්තම චිත්තක්ෂණේ චිත්තක්ෂණේ වෙනස් වෙන දෙයක් නේද? මේක තුල තියෙන්නම පිළීමම නේද? මේක කොහෙද මට කියන්න පුළුවන් දෙයක් තියෙන කියලා අපි හිතමු වැටුණයි කියලා ඒ චිත්තක්ෂණයට වැටහිච්ච ගමන් ඊගා චිත්තක්ෂණ රාශියම අර පේශුදු විපස්සනා ඥාණයෙන් රයිබේකම් වෙන්න පටන් ගන්නවා දැන් ඉතින් මේ වෙලාවේ මට වැටුණාට මේ වැටෙන්නේ ඉස්සෙල්ලා තිබුණේ කොහොමද මේ තව මොහොතකින් මට සතිය නැති වුණාට ඒත් ඔය කොහොම වෙන්නේ ඒ වුණාට මට ඒක තේරෙන්නේ නැහැ. මේ වෙලාවට මට මේක මගේ කියන්නේ හිතෙනවා. මේක ආත්මයක් තියෙනවා කියන අර ගාහන්තරට ගහන එක වගේ තමයි විපස්සනා ඥාන. ඒත් එක්ක නින්නාද දෙන එක වගේ ධිකට අන්වේ ඥානෙ එන්න පටන් ගන්නවා. ඉතින් මහසිසයදෝ සඳහන් කරනවා මේ විපස්සනා සහ ණය විපස්සනා. නැත්නම් විපස්සනා සහ ඊගාදෙන අන්වේ ඥාන. එහෙම නැත්නම් චින්තාමය ඥාන දෙකම විපස්සනා කියනවා. සමාන ඉස්සල කියන්නේ විපස්සනා ඥානෙ ප්‍රත්‍යක්ෂ ඥාන කියනවා. ප්‍රත්‍යක්ෂ ඥාන සහ ණය විපස්සනා දෙක්ම විපස්සනා. හැබැයි මේ දෙකේදී අසත්‍යමත් වුණොත් අර කල්පනා විස්තර වෙලා ප්‍රත්‍යක්ෂයට බාධා කරන් දෙන්න තියෙනවා. හොඳට ප්‍රත්‍යක්ෂයක් වුණොත් ඒ ප්‍රත්‍යක්ෂයට පස්සේ ඒ චින්තාමය ඥාන પરම්පරාවක් නිම්මාදයක් පවත්වනවා කියන එක වළක්වන්න බෑ කියලා සරුවත්නංශ පිළිගන්නවා. උනොත් ඥානයක් අවබෝධයක් ආවොත් ඒත් එක්ක මේක පිළිබඳව නිර්ආමිෂ ප්‍රීතියක් පහළ වෙනවා. හරි හරි මේ තමයි බුද්ධ ධර්මයෙන් ආසල තේරුම් ගත ක්‍රමේ කියලා ඒ සතුටත් එක්ක ඒක සතියක් නෙවෙයි තියෙන්නේ මේ අන්වේ ඥානවත් තර්ක ඥාන වශයක් එහෙම නැත්නම් මේ අනුව පවත්තන ඥාන වගේක් දුන්නු. ඉතින් එතකොට ඒකේ මත් වෙන්න දුන ඒක ඒක දින බලක් ගන්නත් බෑ. ඉවර කරනවා නාය ගෙනල්ලා විපස්සනා ඥානෙ තැබීම තමයි කරන්නේ. ප්‍රශ්නේ වර්තමානයේ සිත පාස්වා ගැනීම කියන අතීතයයි අනාගතයයි ගැන නැතුව වර්තමානයේ සිත පාස්වා ගැනීම මේක කටි දෙයක් වෙනවා. දැන් සමාපත්තියේ විස්තර කරනකොට අතීතයක් නෑ වර්තමාන අනාගතයක් නෑ වර්තමානයේ වුණ හිත සම්මා සතිය පවතිනවා කියන්නේ පිළිතුරු බොහෝ විට සාමනා ගුරු යාමයන් භාවනා ගුරු උපදේශකෙකුට කියනවා කොයි ගානකට කොයි ගාන එක ගැන සිහිය යොමු කරගෙන ඉන්න නැත්නම් මේ කරන දෙයක් ගැන සිහිය යොමු කරගෙන ඉන්න කියන. නමුත් ස්වාමීන් වහන්සේ එතන මූපේ තියෙනවා ඒකෙන් මම මේ කරමින් කියන දේ මූපේ තියෙනවා ඒ කියන්නේ දෝෂය ඇතිවෙන්නේ සැකේක පුළුවන් රාගේ නැති වෙනත් පුළුවන් අතීතා නාමයේ සිත්තේ අනාගත නාමයේ සිත්තේ නැහැ සිත පැවතුම් කර්මි ඒක සම්මාසතියක් වෙන්න විදියක් නැහැ සම්මාසතිය පුරාට සම්මාසතියනකොට මේ විදියට ඒක නිසා ඇත්තටම යම් ශීලාවක ත්‍රිුණට වඩා සතුටුමත් ගතියක් ත්‍රිුණට වඩා ශ්‍රද්ධා ගතියක් වීර ගතියක් ආවට පස්සේ ඒක දිගට පැවැත්වුවොත් එන්නේ එන්නේ ඊට වැඩිය පිරිසිදු සති පිරිසිදු සමාධි පිරිසිදු චිත්ත ධාරාවට තමයි යන්නේ එන්නේ එන්නේ මේ හැලි හැලි හැලි හැලි ගෙවි ගෙවි ගෙවි ගෙවි පිළියක් ගාන්න ගාන්න ගාන්න ගාන්න සියුම් වෙවි කැපි වෙපි පිළිය ගෙවි යනවා වගේ සතිය පිරිසිදු වෙවි යනවා මුල් මුල් සතිය එනකොට හරි උද්දාමයක් පහනවා හරි හරි මට සතිය පිහිටියයි නමුත් ඒ උද්දාමයේ මතින්ම මේ ප්‍රීති වාගේ ප්‍රකාශ කරනවා කියලා සත්‍ය කඩා ගන්නවා. පහුවෙනවා එනවා සතියක් ප්‍රමාදේන කම්පතිති සති බලන් කියලා සති බලයක් බවට පත් වුණාට පස්සේ හොඳටම දන්නේ මම ඉන්නේ අතීතයේ කියලා. ඒක කියන්නේ අතීතයේ කියලා කනගාටුවක් එන්නේ. අතීතය ඉවරයි. ඔක ඉවරන ඉවර වෙනකන් කාල වරෙන් කොහොමදසේ ආයෙ සතිය එනවා. ආයෙ සමහරවිට අනාගතයට යනවා. ඒ දන්නවා. මගේ හිත මේක අම්බව අමෝරාවෙන් ගෙනලා සතිය වර්තමානයේ පිටන්න ඕනේ. දැන් අනාගතයේ තියෙන බව දන්නවා. අතීතයේ තියෙන බව දන්නවා ඉස්සර නම් කරන්නේ කණින් ඇදගෙන ආවිල්ලා වර්තමානට ගේන්න හත්නවා වැරදි නාශනෙන් ඇරලා ගන්නවා වගේ සත්‍ය දුරුවිච් එක නරන්නේ අනාගතයේ තියෙන එක තියෙන පුළුවන් තිබිච්චම මම දන්නවා මේක තියෙන අනාගතේ ඒකට වර්තමානයේ ආනාපානෙ නෙවෙයි හිතවිල්ලක තියෙන අනාගතේ ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ අතීතේ යනවා ප්‍රශ්නයක් නැහැ එතකොට මේ හිතවිල්ල ඒ හිතවිල්ලට අපි දාන ස්වභාවයට ගන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. මොකද අපි දන්නවා මේ අන්තිමට හිතෙILLක් නැත්නම් හීන. අනාගත සැලසුමයි ඕක ඕකන තරංග ගන්න දෙයක් නැහැ නේ කියලා. ඒකේ උඹට ඕනේ නම් ගිහිල්ලා අතීතේ හිටපන්. පුරේ වරේ. නොදැන ගියොත් තමයි ඒකට මත් වෙලා නතු වෙලා ඒක දිගේ අපි මේ අවනත වෙලා උදාස භාවයටපත් වෙන්නේ. ඉතින් ඉස්සරහට යන්න යන්න යන්න යන්න ඉස්සරනම් ඕවා ගණන් ගන්න හිත පිට යන වශයෙන්. මත්තු බයිසරාට බලනකොට හිත පිට යෑම හිතේ ස්වභාවයක්. සතිය නැති බවත් සතියට දැන් අහු වෙනවා. කලබල වෙන්නේ. එතකොට අර මේ කම්පා වෙන ගතිය නැහැ. අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම පිළිබඳ මුනුබුල් පාඩම් හම්බුන සත්‍ය නැතිව දැනගත්තත් කමක් නැහැ. අඩු ගානේ මම දන්නවනේ දැන් සත්‍ය නැති බව. ආන්නේ විදිහට එnde end end end සතියට නියම් තොටිල්ලෙන් බහලා සෙල්ලම් කරන්න ඉඩ දෙනවා. තොටිල්ලෙන් හැදිච්ච ළමයා තොටිල්ලෙන් පැනලා සෙල්ලම් කරනවා. ඉතින් මඩ ගා ගන්නවා සෙල්ලම් කරනවා. එහෙම නැතුව අතපය හයි වෙන්නේ නැහැ. ඒ වෙලාවේදී ආධුනිකයන්න් කියන්නේ හිත පිට ගිහිල්ලායි කියලා. හොඳට දක්ෂ යෝගාවචරය කියනවා සරුවචන් වහන්සේ බුදු වුණාට පස්සෙත් පිටක් පහලව. උන්වහන්සේ දන්නවා එහෙම වෙනකොට මායයට අවස්ථා වැඩි වෙනවා. මේ වෙනකොට කෙලෙස් වලට මායයට අවස්ථා වෙනකොට ඒ වෙලාවේ දන්නවා දැන් මම ඉන්නේ ටිකක් අනතුරුදායක තැනක කියලා අවබෝධය තියෙනවා. ඉස්සර තරම්ම සැලෙන්නේ. ඉස්සර තරම්ම හිත පිට ගියගෙන සැලෙන්නේ. ඒකේ සතිය පරිණාමය. ඉන්නේ ඉන්නේ ඉන්නේ අන්තිමට මේ සතිය නැතුණත් කමක් නැහැ කියලා අතාරින්න ඉගෙන ගන්න වෙනවා. සතියේ ඉන් කියන දක්වා සතියට දාස වෙනවා. කොටිම මහචිචාරක පොතේ සඳහන් කරන සතියත් වෙන්නේ දුක්ඛ සත්‍යයකට ප්‍රහාණය කළ යුතුයි. සත්‍යයත් අතහැරිය යුතුයි. සත්‍ය ඕන කරන්නේ කන්ද නැගින්න අවශ්‍ය වෙන හැරමිටි වගේ කන්ද නැග්ගට පස්සේ ඕක නම්බු කරන්න දෙයක් නැහැ. හැබැයි නංගයි කියන හිතාන මගදී අතාරින එක තමයි අමාරු වැටෙන තැන. ඒ නිසා සතියට දැඩි බන්ධනයක්, දැඩි ආකාරයක්, දැඩි එන්නේ නැහැ. මුලදී නම් එහෙම කියන්නේ මොකද කියනවා මේ ඇඟිලි පහ වගේ පෙන්නලා මේක ප්‍රඥාව, මනපට ඇඟිලි ප්‍රඥාව, සුලංගිල්ල ශ්‍රද්ධාව මේ දෙක සමබර කරන්න. වීර්යය, සතිය, සමාධිය, සතියයි වගේ තමයි මේ පින්චුරු ඇඟිලි දෙක. නමුත් සතිය මැද ඉඳ ගන්න දිනන ලොකුම දිග මේක. පුළුවන් තරම් වැඩි කරන්න කියලා. නමුත් අන්තිමට සතියම පෙන්නලා දෙනවා. ප්‍රම්පජන්නේ එnde එnde එnde එnde සතිය ඒ ක්‍රියාභාරය එන්නේ අඩු වෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් රජයක් පිටවන්න යන කාලේ දාමරිකයන්ගේ ප්‍රජාතන්ත්‍රිකයන් දාමරිකයන්ගේ සේවයක් තියෙනවා. මිනිස්සු හයර් කරන්න ඕනේ. ගින්නට පස්සේ එල කප්පන් ඉල්ලනකොට ඒව හරියන්නේ නැහැ. ඔකාට මේ OIC කියන මේ මේ කාටද DIG කියන එක නේද දාපල්ලා කප් කරප්. ඒක කරන්න දෙයක් නැහැ නේ. ඔයගොල්ලෝ අහුවෙලා නේ. මට කරන්න දෙයක් නැහැ. ඒ වගේ තමයි සත්‍ය වැඩ ගන්න මේ ප්‍රයෝගියම ඒ අර නිවන ධර්ම ටික අයින් කරලා ඉතුරු ගුණ ධර්ම ටික වැඩි වෙනකොට සතියේ තියෙන නැතුව බැරි ගතිය එන්නේ අඩු වෙන පටන් ගන්නවා. හැබැයි ඒ වෙනකොට ප්‍රාණකජන්නේ වැඩ බාර අරගෙන. ඥානෙ බාර අරගෙන වැඩ. අනාගතේ. වර්තමානයේ ජීවනයේ මේ ප්‍රශ්නේ සතියෙන් යුක්තව අතීතයේ යමක් ආවර්ජනය කිරීම අනාගතය ගැන යමක් සිටීම සැලසුම් කිරීම කල නොහැකි බව හැඟේ. මන්ද සතිමත් වී සිටීම යනු හැම විටම වර්තමානයේ සිය තබා ගත යුතු නිසාය. මේ ගැටලුව පහදා දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. නමුත් අතර මේක ගැටලුවක්වත් ප්‍රශ්නයක්වත් මොකක්වත් නැහැ ප්‍රකාශයක් තියෙන්නේ. අපිට කියන්න තියෙන්නේ මතක් කරගත්තේ අපි වර්තමානයේ තබා ගැනීම සිහිය කියලා තමයි නිර්වචනය දෙන්නේ. නමුත් හිත අතීතයට ගිය බවත් දන්නවනම් එහෙනම් සතිය නැති බව සතිය දන්නවා. අනාගතයට කිය බව දන්නවනම් ඒ නිසා හොඳට පුරුදුච්ච සතියක් තියෙන කෙනෙක් හරි දන්නවා මංගෙට කලබල වෙන්න නැතුව මට ඉන්න බැරිද? කම්පා වෙන්න නැතුව ඉන්න බැරිද කියලා ගන්න අර පරණ තුණු සතියෙන් ගත්ත පදනමේ තමයි ඒ කටයුත්ත කරන්නේ. එතකොට මේ සතිය අභියෝගයට ලක් වෙනවා. හැබැයි ප්‍රඥාව එතකොට තන තහවුරු කරගෙන ක්‍රමයෙන් ක්‍රමයෙන්. මේ අවස්ථාවේ කයි කියන්නේ නැහැ එහෙම සත්‍ය පිළිබඳ නිර්වචනයක් දෙනකොට කියනවා අනාගතය සැලසුම් කරන්නේ වර්තමානය පිළිබඳව බය නිසා. වර්තමානයේ පුරොත්ත්වයක් තියෙනවා නම් මොකටද අනාගතය සැලසුම් කරන්නේ? වර්තමානයේ අපි පිළිච්ච ගතියක ඉන්නවා නම් සම්පත්‍ති කර ගතියක ඉන්නවා නම් අනාගතය සැලසුමක් එන්නේවත් නැහැ. අනාගතය ගැන සැලසුමක් ඕනේ වර්තමානයේ තියෙන අනිශ්චිතතාවය නිසා. ඒ අනිශ්චිතේ සැලසුම කියලා කියන්නේම බයට කරන දෙයක්. සැලසුම් කියලා කියන්නේම මේ හිගතාවෙන් ඇති වෙච්ච ඵලයක්. ඒ නිසා පිරිචිතාන්තයට ආවන සතිය අනාගත සැලසුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට කියන්නේ අපි නෑදෑ පිරිසක් මැදට ගියා වගේ. ඉතින් අපිට ආරස්සාවක් තියෙනවා, කැම ටිකක් තියෙනවා, ඔක්කොම සෝද වෙන්න. ඒකට අය වෙන්න මොනවක් අධ්‍යයක් නැහැ. ඒ නිසා අනාගත සැලසුම් කිරීම අත්‍යවශ්‍යම නැහැ. ඒක අවශ්‍යයි. නෑ ඒකට අපිට කියතකි අපේ හිත අපි අවශ්‍ය ජීවත් නැතුණත් ඒ ඇබ්බැහි ඉන්නේ. අපේ හිත ජීවත් වෙන්නේ අනාගතේ. ඒකෙන් අන්තිමට ඒක ඒකමට මේක හරි ගියා වැරදුනා කියලා හෝ අනාගත සැලසුම මොනක් කිරීම කෙරෙන අපරොද්දට කෙරෙන මොකද අපි හැදිලා තියෙන්නේ ඒ මේ යාන්ත්‍රික යුගයනේ අද දැන් තියෙන තීන්දුව ගැනීමේ ශක්තිය අනාගත සැලසුම් වගේ තමයි කටයුතු කරන්නේ. ඉතින් එකක් කියකි ඕල් පොයි disappointments are ending up with disappointments. ඒ සෑම සැලසුමක්ම වරදිනවා. ඒක 100%ක්ම හරිද? ඒකට අපි සැලසුම් කරනවා. ඒක තමයි මනුස්සකම කියලා කියන්නේ. අද කරන වැඩේ ඒකයි කියන්නේ. නමුත් අර භාවනා කරන යනදිම එළ දෙයට ලෑස්ති වෙනවා. එළ දෙයට ලෑස්ති වෙනකොට මොකද සැලසුම් මොකද? සැලසුම කියන්නේම වර්තමානයේ ඕන ඕනතාවයක්. ඒ කියන්නේ motivation එකක් තියෙන්න ඕනේ අපිට නිර්මාණයක් කරන්න. motivation එක කියලා කියන්නේ විද්‍යාව. පිළිචිතට අවශ්‍යකම නේ අපිට කියන්නේ මේක නැතුව බැරි විදියට දැන් අපි අබ්බැහියක ඉන්නේ. අපි ඒක ඒක අද අද තාලේ මේ වගේ පරිසරයක තියෙන සමාජයක ජීවත් වෙන හැම කෙනෙක් තුළම තියෙන අබ්බැහිය ඒක නැතුව හිතන්න බෑ. ඒ මොකද හේතුව වර්තමානයේ තියෙන අසහනය. වර්තමානයේ අසහනයක් නැත්නම් සැලසුමක් අවශ්‍ය කරන්නේ. ඒ නිසා සැලසුම දැඩිව කල්පනා කරන්නේ වර්තමානයේ පිළිබඳ සෑහෙන සැකයක් සහ මේක තියෙන කෙනා අනිත් මිනිස්සු දැන් ගොවියගේ ගොවි ජීවිතේ වෙලා තියෙන්නේ. ඒක සැලසුම් කරන දෙන වැස්සොත් හොඳයි නෑස්සොත් කරන දෙයක්. ඉතින් ඒක ජීවත් වෙනවා. දැන් මේ නෙවෙයි ආර්ථිකය හැම වෙලාවෙම මධ්‍යගත සැලසුමකින් යන්න හදන්නේ. නමුත් ආර්ථික උද්දමනයක් ආවට පස්සේ ඒ සැලසුම් ඔක්කොම ඉවරයි. අවුරුදු ගාණක් කට්ටිය දන්නේ නැහැ කොහොමද පෙට්‍රල් ගණන් බැස්සේ කොහොමද යකඩ ගණන් බැස්සේ කාටවත් දන්නේ නැහැ. සැලසුම් කරගෙන ගියාට ඉස්සරහට යනකොට අහුවෙන තැන ඉස්තර කරගන්න බැරි තැන. භව සංහාවක් සහ විභව සංහාව අතර දුරින් තියෙන යන්නේ දැන් ඊට වඩා හොඳේ නැහැ. හිතනවා. ඒ නැත්නම් මේ වගේම තවත් එකක් මට ඕන කියලා හිතනවා. ඒක මට ප්‍රැක්ටිකලි ඒකවල තමයි ඉතින් අර සැලසුමක තියෙන විශේෂ අවශ්‍යතාවය මත වෙන්නේ ඒකයි. නෝ සැලසුම කියලා කියන්නේ හීනක ජීවත් වෙනවා. නමුත් ඒ කියන්නේ අපිට මේ දෝෂයක් කියන්න බැරි අපි කොහොම කරවත් ඉන්නේ එතන තමයි. ඒක දැනගත්තට පස්සේ හරි ඒක ඉන්නවා. නමුත් ඕක අත්‍යවශ්‍යම නැහැ. ඒ විශේෂම වෙනවා අත්‍යවශ්‍ය නැතුව එන දෙයට පැමිණි පැමිණි දුක් පැමිණි දහයි කියලා එන දෙයට ලෑස්ති වෙන හිතක් බාලදක්ෂ හිතක් හදාගත්තට පස්සේ මේ අහඹුවට ඒකට කියන්නේ මේ අපිට තියෙනවා fear of uncertainty and fear of freedom. බයයි අපිට නොත් අනිශ්චිතතාවයට මුහුණ දෙන්න බයයි අපිට. ඒක සැලසුම් කරගෙන යන්න හදන. හැබැයි සැලසුම් කරන ගියත් අන්තිමට බලනකොට වෙලා තියෙන්නේ අපි හිතපු දෙයක් නෙවෙයි. මානවක්ෂය කරන්නේ එන දේට පුරුදු වෙනවා. වික්ෂුවක් කරන්නේ යෝගාවචරය කරන්නේ තියෙනවා සැලසුමකුත් තියෙනවා ඔක්කොම තියෙනවා. නමුත් එන දේට මුහුණ දෙන්න ඉස්සර ගියාම සැලසුම් කිරීම සඳහා නැත්නම් සැලසුම් බලාපොරොත්තු සින්නේ එන්න තියෙන පීඩාව එන්න එන්න එන්න අඩු වෙන්න පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනා තුළින් විදර්ශනා වැඩිමද අද ධර්ම දේශනාවේ දේශනා කළේ අනුකම්පාවෙන් පිළිතුරු දෙනසේක්වා. ඒක අමාරුයි කියන්නේ ඒක පැත්තකින් මෙහිම වර්තකතනක් දෙන්න පුළුවන්. ආනාපාන සති භාවනා සමථ විදර්ශනා දෙකටම සුදුසුයි. මේ භාවනා කරනකොට කියනවා භාවනා අවස්ථා තුනක් තියෙනවා. ස්වභාව ලක්ෂණ ගන්න අවස්ථාව, සංකීර්ණ ලක්ෂණ ගන්න අවස්ථාව සහ සාමාන්‍ය ලක්ෂණ අවස්ථාව කියලා. ඒකේ ස්වභාව ලක්ෂණ කියලා කියන්නේ තමන්ගේ ආනාපානෙ හෝ පිම්බීම ඇකිලිම හෝ ඒකේ තියෙන මේ ආකාර සටහන් දිග කෙටි ආදි වශයෙන් ඒකේ ඒ වෙන වෙන වෙන වෙලාවෙදී වැටහෙන ලක්ෂණ දැන ගැනීම ස්වභාව ලක්ෂණ කියන එක බොහෝ විට භෞතික විද්‍යාවට සමානයි. ඒ නිසා ආනාපාන සතියේ ඒ ලක්ෂණ මේ වල දිග උස්මක් කෙටි උස්මක් සීතලක් උණුසුමක් එනකොට මෙහෙමයි යනකොට මෙහෙමයි කියන එක ආගමක් නැහැ භාවනාවක් නෑ අපි ඒක පුරුදු කරනවා පුරුදු කරලා පුරුදු කරලා ඉවරලා ස්වභාව ලක්ෂණ දිගේ හොඳට බලන් ඉන්නකොට මේ ස්වභාව ලක්ෂණ වල දිග බැලත්මක් කියන ෆ්ලක්ස් එකක් සම්පතියක් තියෙන කියලා තේරෙනවා. බලනකොට මෙවුවා ආපෝ තේජෝ වායෝ එක එක එක එක පටලවි පටල වෙනවා. ඉස්සර අපි වෙන් කර කර වෙකන හඳුරන් හද පටන් ගන්නවා. නමුත් අරමුණට උගක් සමීප වෙන්න වෙන්න සති සමාධි වැඩෙන්න වැඩෙන්න පේනවා. ඒක බලන්න කියන්න බැරි තරම්, මනින්න බැරි තරම් ධාතු අතර මේ පරි මිශ්‍රණයක් එන්නේ කියලා. එතකොට දෙන්න පටන් ගන්නවා මේක අතෝරක් නැතුව ගලන ගැල්මක් කියලා. මෙතෙන්දි තමයි ඒක යෝගාවචර සමතරද විපස්සනාවලද හරවනවායි කියන එක තේරෙන්නේ. එකම අරමුණේ එකම අරමුණේ කියලා කියන්න බෑ එකම අරමුණේ කියලා කියන්න පුළුවන් නමුත් මම අරමුණ කියන වචනේ අවස්ථා දෙකකින් පාලනය මේ මේ උදණ්ඩ වෙනවා. ඇහි හෝ කනේ හෝ නාසයේ හෝ දිවේ හෝ කයේ හෝ සිටිනම කාර්යයේදී අපි මේ කායන පසනාව ගත්තොත් කයට එල්ල මොනවාරි වදින්න එපා ඒ කන කිචි කය කිචි කැවෙන්න. ඒසට ඒ ප්‍රදේශයත් අංශභාගය හැදෙන්නේ නැතුව හිරි වැටෙන්නේ නැතුව සජීවීව තියෙන්න එපා ඒ ආරම්භනේ බාරගන්න. එතකොට හිතේ ශබ්ද වේදනා හිතේ දිගේ යන්නේ නැතුව කයේම තියෙන්න ඕන. එතකොට තමයි ස්පර්ශය දැනෙන්නේ. අන්න ස්පර්ශය දිගේ යනකොට මිස් අර සංතතිය දකින්නකොට සමහරෙකුට ඇවිල්ලා වදින අරමුණුලත් සීමාවක් නැහැ මේ ඇඟේ. උණුසුම සිසිලස, හැපීම, ආශ්වාස ප්‍රශ්වාසයේ පිම්බීම හැකියි. තෝරක් නැති අරමුණ වගේ කියලා වෙලිලක් තියෙනවා. මේක සංවේදී දැන් ඇහත් සංවේදී කන නාසය ශරීරය හැම කෙසුයි න්‍යයි දතුයි අර අනික ඔක්කොම සංවේදීවම තියෙන ඒකත් අනන්තයි. ඒව එක එක දැනගැනීමෙන් ලැබෙන දැනුමත් අනන්තයි. ඒ නිසා ප්‍රවාහ තුනක් තියෙනවා කියලා තේරෙනවා නම් ඒක විපස්සනා පැත්තට බලන්න. මේක විදිහට පිටින් ඇවිල්ලා වදින අරමුණේ පමණක් හිත පවතිනවා තමයි සමථය කියලා කියන්නේ. අර ඇඟ කිටි කැවීම සඳහා පිටින් හුලං වදිනවා රත් වෙනවා හැපෙනවා බාහිර ආරම්භණය අපි කියනවා ආරම්භන කියලා තමයි එදින්ද පාවිච්චි කරන්නේ ඒකේ විතරක් හඳුලා පවතිනවා ශරීරයේ සංවේදීකම සහ එයින් හැඟෙන දේ කියන දෙක අමතරව ආරම්භණයේ පමණක් හිත පවතිනවා පිටින් ඇවිල්ලා වදින දේ පමණක් ස්ට්‍රයික් එලිමන්ට් එකේ විතරක් තියෙනවා නම් සමතයි ස්ට්‍රයික් එලිමන්ට් එකේ තමයි බේස් එලිමන්ට් එකේ ඉග්නිෂන් එලිමන්ට් කියලා කියන මේ සංවේදීකම ඒ දැනෙන දේවල් වගේ ඔක්කොම පරාශයම පේනවා තියෙනවනම් විපස්සනා කියලා කියනවා. ඉතින් ඒක ඇත්තට භාවනා කරන කෙනා දන්නේ නැහැ. මේ වගේ විස්තරයක් දුන්නේ නැත්නම් ගුරුරෙක් ළඟ වුණ නැත්නම් මගේ යන්නේ සමථ විපස්සනාවට කියලා. ඉතින් එතකොට අපි ගත්තොත් මේ සමතේ විතරක් ඉන්න කෙනා. කසින අධ්‍යා බලනවා කසිනේ හිත පිට ගිය ගමන් කැඩුනයි කියලා කියන්නේ. විපස්සනා කරන කෙනා එහෙම කියන්නේ කැඩිච්ච බව දන්නවනම් ඒකත් යම් කිසි විපස්සනාවක් තියෙනවා. හිත පිට ගියත් පිට ගිය බව දන්නවනේ ආදි වශයෙන් විශාල පරාසයක යනවා ඉතින් ඒ දෙක අනිවාර්යයෙන්ම සමතේ ඉඳලා විපස්සනාට පරිවර්තනයක් වෙන්න ඕනේ මාර්ග ඥානයක් ලබන්න. සමතේ තියෙන විශාල පරාසයක් ඒ තුල නිත්‍ය ධම්ම සුඛ විහරණයේ වශයෙන් බොහෝම දැනීමකින් ඥානයකින් සල්යුලි ලැබෙනවට විශාල සැපයක් ලබන්න පුළුවන්. ඒකත් ලොකු දෙයක්. මේ මාර්ග ඥානයක් ලබන්න අනිවාර්යයෙන් මේ සමතේ තියෙන හිත විපස්සනාට හරවන්න ඕනේ. අන්නේ හැරවිල්ලේදී අපේ අගයන් ආඩම්බරවල පෞරුෂත්වයේ සහ රුචි අරුචිකම් වල විශාල වෙනස වෙනසක් සිද්ධ වෙනවා. අන්නේ වෙනස දරා ගන්න බැරිකම නිසා තමයි අපිට මේ ඒකෙන් මේකට මාරු කරගන්න බැරි ශක්තිය නිසා තමයි අපිට ගොඩක් වෙලාවට හිර වෙලා තියෙන්නේ. ඉතින් දේශනාවේදී යමුනේ මෙන්න වෙනසක් වෙනකොට තමන්ගේ රුචි අරුචිකම් වල පරිවර්තනයක් විප්ලවයක් සිදු වෙනකොට බුද්ධ ධම්ම සංඝ අදහගෙන ඒක ප්‍රත්‍යක්ෂයක් නම් හේමම අභීතව මූණ දෙන්න පුරුදු වෙන්න කියන එකයි මේ බහා මේ ධර්ම දේශනාදී මතු කරන්න උත්සාහ කරේ වෙන විදිහට කියනවා නම් ඒ ආරම්භණයේ ඉඳලා හිත ద్వාරයේට සදුවන්නේ කියන මේව තුල පැනනත් ආරම්භණයෙන් පිට පැනනත් කොයි එක වුණත් ප්‍රත්‍යක්ෂ කළ හැක්කක්. ඒ වර්තමාන මොහොතම දැකිය හැක්කක් නම් අත්දකින්න පුළුවන් දෙයක් නේද විපස්සනා වටනකමක් තියෙනවා. සමථයේ පැත්තෙන් බලනකොට ඒක බාධාවක්. නේද මට කියන්න ඕනේ නම් මට තේරෙනවා පැටහෙනවද කියලා මට සැකයි. මේ සමථ විදර්ශනා දෙක අතර තියෙන එක විදිහක ආර්ථකතනක් මේ දෙන්නේ. ඒ නිසා සමථයේදී අරමුණු වෙන්නෙම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ටික විතරමයි. විපස්සනාදී රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මත් වෙනවා. ඇහ, කන, දිව, නාසය, කය, මන කියන සංවේදී ධර්මත් උදව් වෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන ආදී මානසත් සම්බන්ධ වෙනවා. විපස්සනාට මුළු පරාශයම යනවා. ඉතින් අර එක පිට තිබුණු රූප, ශබ්ද, ගන්ධ කියන බාහිර ආරම්භන මේ ඇතුළට එන එක හරි ලකෝම මේ මනුස්ස හිතේ පරිණාමයේ විශාල වෙනසක් ඇතුළට නැමීමක් ඒන්නේ නැම්ම නමා ගන්න බැරි කම නිසා තමයි මේ මුගක් වෙනකොට හෙලෙත් ආඩුවක් සිදු වෙන්නේ තරන්දීමක් සිදු වෙන්නේ හිත හිත දෙකට දෙකට වීමක් චපල බවක් වෙන්නේ කියන්නේ ඒක ඒක තමයි බුදුරජාණන් අපිට දෙන අභියෝගේ සුළුවන් නම් සමතෙත් කරලා ඒක නැති වුණත් ඒකෙත් තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්තත් බලාගෙන ඒක කැඩුනත් කැඩිච්ච බව දැනගෙන යන සත්‍යීල ගන්නෝනේ කැඩිච්ච බව දැනගෙන යන කියන හැම බාධාවක්ම සාධකයක් කරගන්න පාරක් කියලා දීලා තියෙන මුද්‍රදන්නවා කාර්මිතාවක් යන අනාගත සැලසුමක් නේද? නිවන අවබෝධ කර ගැනීම සඳහා කරන සැලසුමත් අනාගත සඳහා කරන්නකි. ඊරාංශෝ එය නමත්තේද සැලැස්මද මනමත්තේද තිබේදනු පහදා කරුණාකර පහදා දෙන්නේ. මේකේ දේවත්වයන් මේක ඉදිරිපත් කරන හරීම විප්ලවකාරී ක්‍රමයකට ਸਰවඥාන්සේගේ ප්‍රකාශනයක් ආනන්ද ස්වාමීන් වහන්සේ කරන වික්ෂුණියකට නංගිනේනි මම අපේ ਸਰවඥාන්සේ තණ්හාව නිසා තණ්හා දුරු කිරීමේ ක්‍රමය කියලා දෙනවා. මාන්නේ නිසා මාන්නේ දුරු කිරීමේ ක්‍රමය කියලා දෙනවා. ආහාර නිසා ආහාර දුරු කිරීමේ ක්‍රමය කියලා දෙනවා. ඒක විස්තර කරන්නේ මේ මේ ප්‍රශ්නට උත්තරේ වශයෙන් මේ ඔක්කොමලා 100%ක්ම පුතග්ජන මිනිස්සු කාම යානුව යනවා. සංසාරේ රස විඳිනවා මේක මම මාගේ අන්තේ කියාගන්න. කලින් වලාතුරුකින් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ හොඳ වීර පුරුෂයෙක් නෑ මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන ඒ මූල කර්මයේ උපකල්පන දෙය කියලා රහත් වෙනවා. ඒතර කෙනෙක් මාන්නයක් උපද ගන්නවා අහකෝ මටත් යමක් පුළුවන් නම් මාත් මීහෙක් නම් මං අන්න මනුෂ්‍ය කරපු දේ කරනවා කියලා එයාට මේක නෑ කියන්න බැරිද කියලා ඒ අභියෝගේ මාන්නයක් කරගන්න. ඒ මාන්නෙන් මේක සංසාර ප්‍රවේදිච්ච මේ මනමාගේ කියන මාන්නේ කඩාගෙන නිවනට යනවා. ඒකම ආහාර නිසයි මේක සංසාර ප්‍රවතින ආහාර ගන්න හැම පිටකදීම මේ බත් වේලමම කන්නේ මේ බත් පිට මම වලගන්නේ ජවයේ පිණිස නෙවෙයි මදේ පිණිස නෙවෙයි ක්‍රීඩා පිණිස නෙවෙයි ශරීරය යාපනය සඳහායි මේකෙන් මට නැති දුකක් පහළ නොවේවා කියන දුක දුරු වේවා මගේ භ්‍රමචර්යය රැකේවා කියලා ගන්න ගන්න පිටක් පාසා ආහාර වන්දනවා නම් ආහාරය නිසාම ආහාර නොගන්නා තැනට යන්න පුළුවන් කියන්නේ. ඒ වගේම තණ්හාවක් ඇති කරගන්නවා නම් මම මේ ජීවිතේ මෙතෙක් කල සංසාරේ ගත කරන වෙලාවදී සාමාන්‍ය විදිහට ඉපදුනා ජීවත් වුණා ලෙඩ වුණා මරා. මම මේ හැදී නොමරෙන තැනට යන්න සංඥා තණ්හාවක් ගන්නවා කියලා ධර්ම තණ්හාවක් ගත්තොත් තණ්හා මාර්ගයෙන් තණ්හාව කපන්න පුළුවන් කියලා. ඒ නිසා මේ සාමාන්‍ය ලෝකයේ කියනවා ඒක උලක් කැනුවොත් පයේ ඒ උල ගන්න ඊට වැඩි සිව් මුලක් ඕන කරනවා. කට්ටක් අයින් කරන කට්ටක් ඕනේ. දැන් ඇඟ පිච්චිච්චාම දෙතර ගන්න පිච්චිච්චිතේ. මේකෙදි කියනවා සැලසුම් කරවුවත් මේ වාගේ සැලසුමක් නංග සැලසුම් කරන එක අනිවාර්යයි මේ බුදුහාමුදුර උත්තර දෙන්න දෙන්නේ මිනිස්සයා සැලසුමක් වෙන තමයි උත්තර ගන්නේ බුදුන් කියන සැලසුමක් ඒක ඉතින් මේක දී ඇති සාධකයක් වෙනවනම් මෙන්න මේ සැලසුම් තුන ගන්නවා ගන්න. මොකද්ද මේ ඒ කියන්නේ සැලසුම් කරපන් කියන එක නෙවෙයි කරනව නම් කල යුත්තේ තණ්හා මාර්ගයෙන් තණ්හා නැති කරන්න, මාන්‍ය මාර්ගයෙන් මාන්‍ය නැති කරන්න, ආහාර මාර්ගයෙන් ආහාර නැති කරන්න. ඒක ඒක සැලසුම් කරන්න කියන්නේ කවුරුත් සැලසුම් කරනවා කියන එක ආස්වාද ප්‍රසවාස වගේ කොයි වෙලාවෙත් කරන දෙයක්. ඒ ඒක ඒක ප්‍රායෝගිකත්වයට නංගනවා. එයා හරි මෙයා හරි කවුරු හරි ටිකට් එකක් ගන්නවද? නෑ ඇත්තටම සම්මුති ලෝකයේ ගත්තොත් සැලසුම් කරන කෙනා තමයි දිනලා තියෙන්නේ. සැලසුමක් අතුව කරන එකනේ. නමුත් මේ ඒක තමයි ඔය නිව්ටෝනියන් තියරි කියන්නේ. නමුත් මේක වරදින තැනක් තියෙනවා. ඒ වරදින දැන තුලින් තමයි බුදුරජාණන්ද පෙන්වන්න දන්නේ හැම සලස්මක්ම හරියනවායි කියන්නේ ඒකායන නියතයට යන්න එපා. නමුත් ලෝකයේ ඉන්නේ ඒකායන නියතයක සලස්ම අනිවාර්යෙන් හොඳයි කියලා. නමුත් වරදින්ට ඉඩ තියෙනවා. වැරදුනත් ඒත් කඩා ගන්න එපා. යම්. මම කියනවා සලසුන් නොකර ඉන්න පුළුවන් නම් කරලා පෙන්නන්න මම ඒකට කියන්නේ. උත්තර ඉන්න බෑ. අපිට හැදිලා තියෙන්නේ ඒ ඒ තර්කයේ යටතේ. ඉතින් ඒක නිසා අපිට ඉස්සලාම කරන්න තියෙන්නේ ආනාපාන දිගේ තියෙන ආනාපානේ නැති සැලසුම් නොකරන මොනවාක්වත් නොදන්න හිස්තැනකට යන්න. ඕකට ඊගාට මොකද කරන්න කියලා අහවනම් මේක කවදාවත් බුද්ධියෙන් නිද වෙන්නේ නැහැ. ඒ යන හිස්තැන මම ඊගාට මොකද කරන්න කියලා ප්‍රශ්නේ අහන තාක්කල් අරක බුද්ධියෙන් නිද වෙන්නේ නැහැ. ඒ මොකද එතෙන්දි සැලසුම් අතාරින්නවා. මං කියන්නේ පෝල ජම්ප් එක කරනකොට පෝල ජම්ප් එක උඩට යනකම පෝල් එක ඕනේ. එතෙන්දි විසි කරන්න ඕනේ. නැත්තම් බාර කියලා දිනවා පොන්නේ එතකොට දිනන්න බෑ. උඩට ගිහිල්ලා ඒ විසිකිරුවක් තමයි මේ එහා පැත්තේ ජයග්‍රහී වැටිල්ලක් වැටෙන්න පුළුවන්. ඉතින් යනකම් පෝල් එක ඕනේ. ඒ නිසා සැලසුම් පිළිබඳව නැතුව බෑ. අපි ඉන්නේ මේ වගේ තැනක. නමුත් ඒකේ තියෙන ආධිනවේ පොඩ්ඩක් දැනගෙන තියෙනවා. සැලසුම් කිරීම වාල්කමක් කියලා හිතාගත්තාම පුළුවන් නෝක හිටපන්. එදාට තේරෙන පටන් ගන්නේ මෙයාට ඒක නැතුව බෑ. ඒ තරම් ඇබ්බැහියක් අපේ මේ අධ්‍යාපන ක්‍රමයේ හදලම තියෙන්නේ තර්ක ක්‍රමයේ සැලැස්මකට. ඒ නිසා අපි සැලැස්ම රසවින්ද විදිහ හිතියට ජයග්‍රහණය කරපු කෙනෙක් බැලුවොත් කලුවට මේ මොනවද මොනවද හොයන්න වගේ අමාරුයි. ඒක ස්වාමීන් වහන්සේ සැලැස්මක් කියනකොට නිත්‍ය දෙයක් ස්වභාවයක් ගැන නිමිත්තක්. නිමිත්තක කියන පණිවිඩයක්. බුද්ධ දේශනා කියන පණිවිඩය. يعني කියන්නේ අනාගත කල යුත්ත පිළිබඳ පණිවිඩයක් හැම කෙනෙක් ළඟම තියෙනවා. නිවැරදි සඳහන් කරන්නේ අනිමිත්ත අපනිහිත සිඤ්ඤත අපනිහිත කියලා කියන්නේ සලස්මක් නෑ. සලසක් කරන්න පදනමක් නෑ. මේක ඔක්කොම සලසෙන සුළුයි, සැලෙන සුළුයි. චලංචේව වයංචේ ජීවකෝ සලසම් කරන්නේ. මේක තියෙනවා කියන සංඥාවක් එන්නම ඕනේ. ඒ සංඥාව තුළ තමයි අපි මේ හීන ජීවත් වෙන්නේ. බොරු නෑ 99.7ක් හරිද? 103ක් තියෙනවා මේක පෝරකයක් වෙන තරම්. මේකේ අගාධයක් තියෙන තරම් බුදුදහම කියනවා ඒක පොඩ්ඩක් සලසම් කරන්න. සලසම් කියන එක කැඩිලා නාස්ති වුණාට බය වෙන්න එපා. නේද? ඔය හැම සැලසුමක්ම සාර්ථක වෙන්නේ ඒ නිසා වෙලාවක් වෙනවා අපිට සැලසුම අතහැර දාලා අභිනිෂ්ක්‍මණය කරන්න. නිස්සරණයක් බලන්න නිස්සරණ කියන එකත් අදහස් කරන්නේ සැලසුම් නැහැ කියන්නේ. සරණක් නැහැ. අනිදි කියලා කියන්නේ අප්පනීත කියලා කියන්නේ සැලසුමක් නැහැ. අනිදිය කියලා කියන්නේ අනාගත සැලසුමක් වෙනවා. පාරමිතා කියන්නේ සැලසුමක්. සමාජයේ අදාළ දේවල් ને વર્તમાનයේ કેરેક્ટર එක વર્તમાનයේ સ્વભાવે તમે સોલ્યુશન કર્યું Vindavar does meditation mean having a blank mind or must you concentrate on breathing? I, I won't agree. Meditation is, does not mean the blank mind, but on the way towards the progress of meditation, you have to pass some blank space, gaps. But it is not the final aim, that is on the way. Or must you concentrate on the breathing? Not necessarily. to understand the uh, uh, mindfulness and the concentration, he used breathing as a tool. ආනාපාන සතිය පාවිච්චි කරන්නේ අපි සතිය සමාධිය වඩන්න මිසක් ආනාපාන සතිය මත සමාධිය මත කිරීම නෙවෙයි අපේ අවසානය. ඒක අතරමැද අවස්ථාවක් පමණයි. ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයට පත් වූ බව දැනගන්නේ කේදික කරුණාවෙන් පහදා දෙනු මැනවි. කට්ටිය hina වෙනකොට මට සන්තෝෂයි. <laughs> මම මම දෙන උත්තරේ ගෙස් කරලා තියෙන්නේ අර මට කියන්න තියෙන්නේ අර නන්දමාණිගේ සින්දුව තමයි පිපුණු මලේදුව එමල දනේදෝ මලකිදුවේ උඹ හැදදුව බලන් දෙපා කියලා. භාවනා කරන හැම කෙනෙක්ම සෝවාන් වෙලා රහත් වෙනවා කියලා හිතාගෙන ඉන්නේ. භාවනා ජීවිතය ඊට වැඩි වටිනවා. ඒක හැද බලන්න යන්න එපා. ඒක ලස්සනයි. කොහොමදත් ලස්සනයි. කටුමැටි පිටියේ රූපේ බල බල හැදී ලොකු වෙච්ච ගෑන ළමයා මේ බලනකොට අම්මා කියනවා "ඉවුණු මලේරුව එමල දනියදෝ මල කිද්දුවේම හැදදෝ බලන්නේ මේ ජීවිතේ මනින්න කියන්න යන්න එපා. මනින්න කියන තාක්කල් මේක නිකන් අපි විහිං පහත් පැත්තකටපත් කරනවා. මේ කරන්නේ මේ අවසාන දක්වාම යන ගමනක් මේ මේක තියෙනවා ඇත්තටම බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා මට මතකයි සූත්‍රයේ ආදාස ධම්මා දාස කියන උපමාවෙන් ਸਰවඥාන්ත ළඟට ඇවිල්ලා මේ ප්‍රශ්න නිතරම අහන්න පටන් අරගන්නවා. විශේෂයෙන්ම ආනන්ද ස්වාමීන් වහන්සේ හැමදාම කවුරු හරි මේ පරිලෝකයේ ගිය ගම කියලා අහනවා අසෝලම ඉන්න මේ වත්තේ හිටියේ කොහොමද ස්වාමීන් වහන්සේ ගතිය. ඉතින් බුදුන් කියනවා එයාගේ මෙහෙමයි. ඉතින් එක දවසක් ඇවිල්ලා ශාක්‍ය කුලේ මරලයිසු ගෙනල්ලා ඉතින් ਸਰවඥාන්ත කියනවා මෙයා මෙහෙමයි මෙයා මෙහෙමයි මෙයා මේ ඊට පස්සේ සරතු කියන මෙන්න මෙච්චර ප්‍රමාණ කනාගාමි මෙච්චර ප්‍රමාණ සකදාගාමි මෙච්චර ප්‍රමාණ සෝවාන් ඊට පස්සේ කියනවා ආනන්ද මේක ਸਰවඥාන්තට වෙහෙසයි. ඒ නිසා මම ඔයාලට උපමානයක් දෙන්නම්. යම් කිසි කෙනෙක් බුදුහාමුදුර කෙරේ ධර්ම කෙරේ සංඝයා කෙරේ නොසැලෙන ශ්‍රද්ධාව සහ තමන්ගේ සීලය පිළිබඳ නොසැලෙන ශ්‍රද්ධාවක් තියෙනවනේ ඒක නා සෝවන්මයි කියලා බාර ගන්නවා. ඒක කණ්ණාඩියක් දෙනවා අතට ආදාසි කියන කණ්ණාඩිය අතට දීලා කියනවා මේකේ මූණ බලා ගන්න කියන්නේ මූණ මොකද්ද බලන්න තියෙන්නේ තමන්ගේ ශ්‍රද්ධාව බුදුන් කෙරේ ධර්ම කෙරේ සංඝයා කෙරේ සීලය කෙරේ පවික්කප්පසාදේ තියෙනවනේ ඒ කෙනා සෝවා. ඊට අමතරව තව ගොඩක් කරුණු කාරණා දාලා තියෙනවා. නමුත් ධම්මා දාස සූත්‍රයේ තියෙන නිසා ඒකට නැෂීතු ප්‍රශ්නයක්වත් උත්තර නැති ප්‍රශ්නයක්වත් නෙවෙයි මේක. එදා ඉඳලම තියෙන ප්‍රශ්නය මේ සූත්‍රේ නම ධම්මාදාස සූත්‍රය නෙමෙයි මේ මාතෘකාව තමයි ධම්මාදාස සූත්‍රය කියලා තියෙන්නේ. ඒ මේ මහචීජායට ගොඩාක් ඒ සූත්‍රේ මතු කරන එකෙන් කරුණු අරගෙන විස්තර කරනවා. කුමාරට දෙන්නේ ධර්ම කණ්ණාඩිය. කණ්ණාඩිය මොන බලන්න කියලා. ඉන්න ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාදී හුස්ම රැල්ල නොගිනියන අවස්ථාවේදී ඒ දැකීමක් බවට පත් වේ. ඒ දේශ බොහෝ වෙලා බලා සිටිනදී පාවෙන දැනීමක් ලෙස දැනි. රූපය හා ගැටී එන දැනීමක් ලෙස නොව. එසේ එම දැනීම අපිට ලැබෙන්නේ වේදනා සංඥා වලින් යන පහදා දෙන්න මේ වෙලාවේදී චිත ඊතා ප්‍රමෝදයට පත් වේ ඔබවාසයට පින් සදා පින්පතුයි. මේකදී ඇත්තම කියන විදිහට පළවෙනි කාය සම්පස්සේ කාය සම්පස්නේ කාය සංස්කාරයන්ගේ හොඳට සංසිඳීම සාර්ථකව එහා පැත්තට ගියාන නම් ඒක දකින්නේ සංඥා වේදනා තුලින් තමයි. ඒකට කියනවා චිත්ත සංකාර කියලා. මේ ආනාපානිය නැති වුණාට තිබුණා නැති වෙච්ච බවට සංඥාව හිතේ තියෙනවා. ආනාපානිය විඳින්න බැරි වුණාට ආස්වාද ප්‍රසවාස වශයෙන් මෙරිලා නැති බවට සංඥාව තියෙනවා. සිහි නැති වෙච්ච නැති බවට සංඥාව තියෙනවා. ඉන්න ගිල නැති බවට සංඥාවක්. ඒ කියන්නේ මොකද්ද සංඥාවක් තියෙන්නේ? හැබැයි ඒකෙන්නේ සද්ද වේදනා හිතිවිලි වල නන්නත්තර වෙච්ච සංඥාවකුත් නෙවෙයි. ආනාපානෙමයි හිත තියෙන නමුත් ආනාපානෙ නෑ එතන නිින්ද ගිහිල්ලා නෑ. මැදිලා නෑ. සීනත් වෙලා නෑ කියලා දන්නවා. වේදනාව වශයෙන්. ඒකෙම මේ මේ සංඥා වේදනා දෙකේ ඒකට සංඥා වේදනා දෙකම කියන්නේ චෛසික ධර්ම දෙකක්. හිතිමවගත දෙයක් වෙන්න පුළුවන්, සත්‍යක් වෙන්න පුළුවන්, ප්‍රත්‍යක්ෂ කරන්න බැරි දෙයක්. කියන්නේ මනින්න කියන්න බැරි දෙයක්. ඉතින් එන්නේදී අර ඉස්සලා ගෙනාපු ඥාන પરම්පරාවේ ගැම්ම ඥාන પરම්පරාවේ නිවැරදිකම තමයි යෝගාවචරය තමයි මේ සරණ පිහිට වෙන්න තියෙන්නේ. ඉතින් මේකේ ඉන්නකොට පොඩි ඉන්දියක් හම්බ වෙනවා. ඒ මේ සංඥා වේදනාව මේකට කලබල වෙන්න එපා මේ නිින්දට ගන්නත් එපා සැක කරන්නත් යන්න එපා කියලා එහෙමම තැම්පත් වුණොත් මණ්ඩි විදන මට්ටමට තැම්පත් වුණොත් ආය ආන්තුම ආනාපානෙ වැටෙන්න පටන් ගන්නවා. එතකොට නම් දැනගන්න පුළුවන් මගේ හිත පිට ගිහිල්ලා නැහැ ආනාපානෙට නෑදෑකම තියෙනවා කියලා. ඒක ලොකු මේ මගේ නිවැරදි කර දීමක් පෙර ලකුණක් බවටපත් වෙනවා. එහෙම නොවුනත් අනිතරෝම බලන්නේ හිතවිල්ලකට යට නොවි ගෙවෙමින් පවතින ආනාපාන සංඥාව ගෙවින් පැවතින තියෙන ආනාපාන වේදනාවම සරණ යනවා මිසක් අලුතෙන් එන ගොරෝසු දේවල් අල්ලන්න යන්නේ නැහැ. සිම් භාවයෙන් සිම් භාවයට කරන එක තමයි කරන්නේ. එතකොට කාය සංස්කාර වලින් චිත්ත සංස්කාර වලට මාරු වීමක් තමයි සිදු වෙන්නේ. ඊගා ප්‍රශ්නේ කිට්ටුවේ යනවා ආනාපානයේ තුනී වී ගොස් හොඳනීගේ අවස්ථාවේදී බොහෝ වෙලා රැඳී සිටින උපදේශ ලැබී ඇත. මේ අවස්ථාව සහ නාම රූප පරිචය ඥානයේ වැනි විදර්ශනා ඥාන ලැබීමේ අවස්ථා අතර සම්බන්ධතාවයක් තිබේද මේ පහදා දෙමින් ඊටා කරනවෙන් ඉල්ලා සිටිමි. මේකදී ඇත්තටම ප්‍රශ්නේ සාධාරණයි. අර ආනාපාන සති සූත්‍රයේ හෝ ගිරිමානන්ද සූත්‍රයේ බලනවා නම් අස්සම්මයන් කාය සංඛාරම් කියන එක තමයි ඔය දැනෙන්නේ කාය සංස්කාරයෙන් ආශ්‍රද ප්‍රසංගයේ සංසිඳීම. ඒ සංසිඳනකොට සංසිඳන වෙලාව එනකොට යෝගාවචරයකට බය නොවි. ඒ හොඳ සතියකින් සමාධියකට මූණ දීගෙන එනවනම් ඒ යෝගාවචරයට හොඳ මේ තුනි ප්‍රීතියක් ප්‍රමෝදයක් පහළ වෙන්න පටන් අර ගන්නවා. එන්නම් පාරෙන් වැටිලත් නෑ හරියට කඹේ ඇවිදින්න වගේ දියටින් ඉන්දර ගෙනියන්න වගේ සාර්ථකත්වය වැටෙනවා. ඉතින් ඒ අනුව යෝගාවචර ඉස්ලාම් මතාවට එල්ලෙන දෙයක් නැති වුණාට වැටෙන්නේ නැහැ. ඒකට කියනවා breaking away without falling apart කියලා. වෙන්නේ වගේක් හිට වෙනවා කුඩු කුඩු වෙලා ගැසිලා දේශින් විනාශ වෙලා යන්නේ. කියන දේ ඔක්කොම ඈත් නැත් වෙනවා. කැලි කැලි වලට වෙන් වෙනවා. වෙන් වුණාට මේ විසිරියාවක් වෙන්නේ. ඔහේ එහෙමම එතන එතන නලිය නලිය තියෙනවා. අනේ මට්ටම දෙනකොට හුඟක් වෙලාට කියන්නේ කාංකා විතරණ විසුද්ධි සහ සම්මස්න ඥාන අවස්ථාව කියලා. හැබැයි ඉතින් එහෙමම හරියටම මේ ඉරැඳලා කියන්න බෑ. ප්‍රශ්නේ අහපු නිසා දෙන උත්තරයක් මම මේ නාම රූප පරිච්ඡේ ඥානෙ ඉක්මවලා ගිහිල්ලා තියෙන. එතකොට සැක සංකා දුරු වෙනවා මම වැරදිද පාර හරිද වැරදිද කියන මොකක්වත් නැහැ. තුනී වෙලත් අවුල් කරගන්න නැතුව දැන් ඉන්න දන්නවා. දැන් මේ හිත මෙහෙමම බත්තලියක් ඉදලා හැතපෙන වෙලා වගේ එහෙම හැතපි හැතපි හැතපි හැතපි යනවා. සංසිද්ධි සංසිද්ධි යනවා. ඒක දන්නවා දැන් මේකට ඕනක් දාන්න හොඳ නැහැ. නින්දට වට ගන්නත් හොඳ නැහැ. සැක කරන්නත් හොඳ නැහැ කියලා ඒ පදම ඒකලස පැවැත්වීම හරි ප්‍රමෝදයක් ඇති කරනවා. අන්නේ ප්‍රමෝදේ පවත්තන්න නම් සංඛා විතරන විසුද්ධිය කියන තමයි කියන්න තියෙන්නේ සැක සංඛා දුරු වෙනවා මේ ගුරුවරයා හරියද භාවනා ක්‍රමය හරියද මම හරියද කියන සැකේ ඉන්නේ ආර හරියන්න පටන් අර ගන්නවා ඒකේ උවක සම්බන්ධ කරන්නේ සම්මසන ඥානවල දේවල් නැති වුණාට නැති වෙන බව ඒ කියන්නේ නැතිගෙන යන නිරෝධය අවස්ථාවට හුත උරු වෙනවා අනිච්ච දුක්ඛ අනාත්ම වල නැත්නම් ඇතිවීම පැවතීම නැතිවීම කියන එකේ නැතිවීම පැත්තට නිරෝධය පැත්තට හිත උරු වෙන අවස්ථාවක් වෙන්නේ ඉස්සලාම දානවා ආ දෙවෙනි එක නෝර්ණී ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේ උරන්ලල්ල තුනී ගොස් නදනීමට නදනීම යන අවස්ථාව ස්පර්ශයේ ස්පර්ශ නොකරන අවස්ථාවක් කියලා වහන්සේ දේශනා සඳහන් කර තිබුණේ. මේ තවත් විස්තර කර දෙන්න මේ ඊටා යටත් ඉලා සිටේ. මෙතන ඇත්තටම වෙලා තියෙන්නේ පටික සම්පස්සේ කියලා කියන රූප ධර්මයගේ ඇවිල්ලා රදින ගොරෝසු ධර්මතාවය අපි එච්චර අදහන්නේ නමුත් නොමරී ඉන්න බව දැනගන්න සංඥාවක් තියෙනවා. එතන මේ ආනාපානියේම තුනී වෙච්ච අවස්ථාන් වෙත නැති වී ගියා නෙවෙයි කියන සංඥාව තියෙනවා. ඒක නිසා ගොරෝසු ස්පර්ශ ගෙවම් කරමින් ගෙවම් කරමින් තුනී ස්පර්ශ වලට පුරුදු කරන වෙලාවක් කමේක ඇවිදින්න පුරුදුන එකනට කමේ ගැට ගහලා තියෙන තැනින් යන්න ලේසි. එතන හෙල්ලෙන්නේ නැහැ කමේ. මැදට යන්න යන්න යන්න මේක හැල හැප්පෙන මැති වැඩි. ඉතින් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අර ආලම්බන වෙලා තියෙන මැදට යන්න පුරුදු කරන එකයි කරන්නේ. ඉතින් ඒකට ස්පර්ශය කියලා පොළවක ගැම්මක් එන්නේ නැහැ. කඹෙත් දෝලණය වෙන සුළුයි. මැදට යන්න යන්න දෝලණය වෙන ශක්තිය වැඩි. ඒක ඒතුවට හිමීට හිමීට පුරුදු කරන ගතියක් තමයි තියෙන්නේ. ස්පර්ශය අපි ස්පර්ශ කරනවා කියලා කියන්නේ තණ්හාමාන දිට්ඨියෙන් ස්පර්ශ කරන්නේ. මෙතෙන්දි නෑ. තණ්හාමාන දිට්ඨිය නැතුව වෙච්ච දේ අනුංග දෙයක් වගේ බලන්න පුරුදු වෙනවා. එහෙම නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න පුරුදු වෙන අවස්ථාවක් කියලා තමයි කියන්නේ. ඇත්තට මේ භාෂාව හැසිරීමක් විතරයි මෙතන තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ භාවනාවේදී සමාධියේ සිටි අවස්ථාවේදී වේදනාවක් ඇති වුණා. ඉරියව් වෙනස් නොකර සිටින්ට අදිෂ්ඨාන කළා. වේදනාව තවත් වැඩි වුණා. එවිට ධර්මතාවයක් මෙනෙහි කළා. ස්පර්ශ නිසා ස්පර්ශ වේදනාව වේ ස්පර්ශ නිරෝධය වේදනා නිරෝධී ආදි වශයෙන් ඒකට වේදනාව නැති වී ලොකු සනසිල්ලක් ඇති වෙන මේ පිළිබඳව ස්වාමීන් වහන්සේගේ අදහස් ගන්නවානේ නම් කෘතඥයි මේක මේක කියලා තියෙන ක්‍රමයට බොහෝ මූල ධර්මානුකූලව යන්නේ නමුත් මේක පිළිබඳව යෝගාවචරයට තහවුරුවක් එන්නම් මේක කීපවතාවක් අත්දකින්න කීපවතාවක් අත්දකින්නොත් තමයි මේ වේදනාවේ නැති වී යන පැත්ත දකින්න වෙලා මුල මැද අගේ අග දකින්න අවස්ථාව දකින්නකොට මේ ධර්මතාවයෙන් බල වෙනවා ශ්‍රද්ධාවෙමුත් ඕක කරන්න පුළුවන් වීර්යෙමුත් ඕක කරන්න පුළුවන් සතියෙමුත් කරන්න පුළුවන් සමාධියෙමුත් කරන්න පුළුවන් ප්‍රඥාවෙත් කරන්න හැම ඉන්ද්‍රියක්ම මේ විශේෂයෙන්ම irdipaad ධර්ම ඡන්ද විරිය චිත්ත මීමන්සා කියන හතරෙම වේදනාව නැති කරන හැටි දකින්න පුළුවන්. මෙතන වෙලා තියෙන්නේ මීමන්සා නුවණින් විමසුම් නුවණින් බලලා තියෙනවා. සමහරවිට ඡන්දේ නිසාම හරි වේදනාව වෙනවා. මම මේ වේදනාව විශ්වකගෙන ඉන්නවා කියන කුසල ඡන්දෙන් ඉන්නවා. සමහරවිට වීරියෙන් මෙනෙහි කරලා කරලා වේදනාව වේදනාව වේදනාව වේදනාව වේදනාව වේදනාව කියලා මෙනෙහි කරලා තියන්න පුළුවන්. නැත්තම් චිත්ත ශක්තියෙන් ගන්න පුළුවන් අර සර්වඥාධිකේ චතුරාර්ය සමන්නාගත වීර්ය. නේමස් වීලෙන්නේ වීලේවා නහර හමසහයට ඉතුරු වන්නේ ඉතුරු වේව මම මේකට අදිස්ථානයේ දිනල මිෂමේ පරියන්ක කඩන්නේ නැහැ කියලා අදිස්ථාන ශක්තිය යන්න පුළුවන්. මේ කියන්නේ මේ විමසුම් වලින් ගිය ගමන. අනිමිත්ත සමාධියන කුමක්දයි පැහැදිලිතරෙන් ඉල්ලා සිටිමි. සබ්බ නිමිත්තාන අමනසිකාරා අනිමිත්ත චේතෝ සමාධින් උප සම්පජ්ජ විහෙරති කියලා ඔය චිත්තාරි චිත්තසාරිපුත්‍ර චිත්තාති සාරිපුත්‍ර සූත්‍රයේදී මේ හිතන්නේ ඒක මතුවෙනවා සබ්බ නිමිත්තාන මනසිකාරා අනිමිත්ත චේතෝ සමාධි උපසම්පජ්ජ විහෙරති කියලා. ඒ කියන්නේ ආනාපාන දිගේ යනවා ආනාපානෙත් නැහැ. ශබ්දයක බාධාවත් නැහැ. හිතවිලි මොකක්වත් නැහැ. නිමිත්තක් නැහැ. නමුත් හිත කලබෙන්නේ නැහැ. ඒකත් නිකන් කියන්න තියෙන එකට නිමිත්තක් නැති සමාධියක් කියනවා. ඉතින් මේ தത്വෙට ආවත් මේ සූත්‍රය කියන්නේ වෙන කතාවක්. මේ தത്വෙට ආවත් ඒකේ නා මට දැන් අනිමිත්‍ය චේතෝ සමාධිය තියෙනවයි කියලා වික්කු වික්කුනි උපාසක උපාසිකා රාජරාජාමාත්‍ය සාත්‍ය තිත්‍ය ශා วก කියන කවුරුත් එක්ක ඇලි ගලි වාසියට ගියොත් මේක නැති වෙන්න පුළුවන් කියලා තියෙනවා. මෙහෙම උපයපු උසස් සමාජයක් වුණත් බහුව මේ ඇසුරට වැටුනොත් කනසංගනිකාට වැටුණොත් නැති වෙන්න පුළුවන් කියලා තියෙනවා. මේක ආවට පස්සේ තිබුණට වැඩිය සීලය දැඩි කරන්න කියලා කියනවා. තිබුණට වැඩිය මේ සමාධිය වැඩි කරන්න කියලා කියනවා. විවේකයට යන්නේ කියලා කියනවා. මේක අරස කරන්න. දැන් මේක ආවයි කියලා සෙනග මැද එකතු වෙලා මට දැන් මෙහෙමයි මෙහෙමයි කියන්න පටන් අරගත්තොත් වෙන්නේ මේක නැති වුණොත් ඉන්න තැනින් ලොකු කඩාවැටීමක් වටලා කියනවා. පැවිද්ද සිවුරු අරින්න ඉඩ තියෙනවා. එහෙම නැතුව මේ භාවනා කරන කට්ටිය මේ බුද්ධ ධර්ම බොරුවක් මම මේ කරන වැඩ බොරුවක් කියලා සම්පූර්ණ සම්පූර්ණ ඒක පිළිබඳ වැරදි අදහස් ගන්න පුළුවන්. මොකද හේතුව සමාජීය දෝෂයක් නෙවෙයි මේ සමාජීය ප්‍රෝණන් රැඩිය ගණන් අරගෙන සැලකන යුතු අනුග්‍රහකට යුතු කාරණා පිළිබඳ දුර්වල වෙනවා. ඒ නිසා මේ අනිමිත්‍ය චේතු සමාජයක් ඒකේ සාකච්ඡා වෙනවා. කර්තු ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේගේ ප්‍රථම ධර්ම සංගා දේශනාවේදී සතිපට්ඨාන දේශනාව එතුමා ශ්‍රාවකයන්ට 100 පේජෙම උපදෙස් දෙන අතර අනිත්‍ය දුකනාත්ම ත්‍රිලක්ෂණය සඳහන් නොකරන්නේ ත්‍රිලක්ෂණය දේශනා කරන ලබන්නේ එනම් කුමන දේශනා ත්‍රිලක්ෂණය දේශනා කරන ලබන්නේ එනම් කුමන දේශනාව මනාව 100 පේජුවාගත් පසුදයි මාහට තේරුම් ත්‍රිලක්ෂණය දේශනා කරන ලබන්නේ මනාව 100 පේජුවාගත් පසුව යයි මාහට තේරුම් ගැනීම කරුණාවෙන් පාදා දෙනු මැනේ. බුදුජානනාතිගේ ප්‍රථම ධර්ම දේශනා සතිපට්ඨානෙ නෙවෙයි. ධම්මචක්කපවති. එනමුත් මේකේ එතනත් පොඩි පැටලවිලා තියෙනවා. නමුත් මේක කියන්න තියෙන්නේ අනාත්ම දුක අනාත් අනිත්‍ය දුක අනාත්ම කියන එක වැටහිය යුක්තක් මිස එළවලා ගිහිල්ලා කරන දෙයක් නෙවෙයි. ඒ නිසා ඒකට මට වැටේවා කියලා පස්සට යන දෙයක් නෑ. සති සමාධි දෙක එකලස් වුණොත් වෙන්නේ අනිත්‍ය දුක අනාත්ම කියන එක තමයි. ඒ නිසා අපිට ඕන කරන්නේ හේතු සම්පාදනය මිස ඵලයේ ඵලාපේක්ෂාව නෙවෙයි. අනිත්‍ය කනත් වටහා ගන්න ඕන නම් අවශ්‍ය හේතු සම්පාදනය කරන්න. එතකොට කැමැති උනත් අකමැති උනත් මෙතන තමයි යන්නේ. ඒ බුරුම් වංශයේ බුරුම් භාවනා කරපු තැන අපි ඒ ජනේලය අරපුවාම මේ හැතැම් හතරක් විතර ඇතින් ශ්වේත ගොන් චෛත්‍යපේ. ඉතින් ඒ ශාංශ කියන්නේ මෙතනින් බහැලා ශ්වේතකෝණ යන්න ඕනේ කියලා පියවර එහෙට තිබ්බත් මෙහෙට තිබ්බත් පියවරක් පියවරක් පාස අපි ශ්වේතකෝණ වලට ලං වෙනවා. අපේ වචනෙන් කියනවා නම් ශ්‍රීපාදයට යන්න ඕනේ කියලා අපි ගෙදරින් පෙරත්‍රිච්ච දවසේ ඉඳලා හැම පියවරකින්ම අපි පද්මෙට ලං වෙනවා. ඒ වගේ සතිය සමාධියෙන් ඉන්න හැම චිත්තක්ෂණයෙම අපි අනිත්‍ය දුක්ඛ අනාත්මට ලං වෙනවා. ඒක හොයාගෙන යන ගමනක් නෙවෙයි මේ යන්නේ. පියවර පියවරක් කියන්න තියන්නේ ඒ කටයුත්ත සිද්ධ වෙනවා. කරසල් ස්වාමීන් වහන්සේ විපස්සනා භාවනා ප්‍රගුණ කිරීමෙන් ලැබෙන අවබෝධය අනිත්‍ය දුකනාත්ම භාවයේ තුලින් පහළ වන සංඥා වේදිත නිරෝධය ධ්‍යාන ප්‍රගුණ කිරීමෙන් නිව සංඥා නාසයෙන් පසු ලැබෙන නවන ධ්‍යාන වශයෙන් පහළ විය හැකි වේද මිය සමානත්වයක් නොමැති බව මගේ දැනීම අවබෝධයයි මේ පහදා දෙන මෙන්න ඔබ වහන්සේගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මෙන්න සංඥා වේදිත නිරෝධය කියලා කියන්නේ චිත්ත සංස්කාරයන්ගේ සංසිඳීමක්. නිව සංඥානා සංඥායතනෙ කියලා කියන්නේ මේ අරූප අරූප ධානය පමණයි ඒක සමත මට්ටමක් විතරයි ඒකේ මේ යථා භූත බවක් ඇත්ත ඇති හැටියෙන් තේරුම් ගන්න ගතියක් නැහැ නිසා මේ තේරණ එක ඇත්ත මොකද සර්වඥාන්ස පහළ වෙන්නේ ඉස්සරත් ඒ නේව සංඥා නා සංඥාත්ම තිබුණ කිසිම කෙනෙක් දෙවියන් සහිත මරුන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකේ මට අවබෝධ වුණා කියන ප්‍රකාශ කරේ නැහැ ඒක නිසා මේක එකක් සමත කෙලවරක් අනිත් එක මේ විපස්සනා කෙලවරක් වශයෙන් දෙකක් බව තේරුම් අරගෙන හිතියට කමක් නැහැ. භාවනා කරන විට ඇඟේ සහැල්ලු බවක් එකම ඉරියව්වක සිටීමලත් හැකි වෙනවා. මේද සමාධිය කියා කියන්නේ. මේකට අද පිළිතුරක් ලැබුණා කියලා කියලා තියෙනවා. ටික වෙලාවක් මේ විදිහට ඉන්න විට මා වෙනත් තත්යකට ඇදී යනවා තියෙන. මේ වෙලාවේ ආලෝක වර්ණත් වෙන. ඒ බලා සිටීම සතුටක් වගේ දැනෙනවා. මේකට ප්‍රථම ධානය කියන්නේ. ඒ නැත්නම් මේ අවස්ථාව කුමන්ද කරුණා පැහැදිලි කර දෙයි. ඉතින් පිපුණු මලේ රුව ඒ මල දකීදෝ මල කිදුවේ උඹ හැරුව බලන්න එපා කියලා යණ්ඩයි කියන්නේ. මේ එක එක මනින්න මනින්න ඉන්න හැම චිත්තක්ෂණයකම පමාව. ඒ නිසා මේ ඕනේ ගිනි අඟුරක් වෙච්චාම ධානයක් වෙච්චාවයි මාර්ග මාර්ගපලයක් වෙච්චාවයි මේ ලැබුණා නම් වෙලාව ඒ කියන්නේ සති සමාධි එකලස් වුණා නම් අනේ මට එක චිත්තක්ෂණයක් තව මේක ඉඳ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන මිසක්ක මේක ටෙස්ට් ටියුබ් එකට දාලා මැනිට උනද පිපෙට් උඩ දාලා අනුමානය කරන්න ඕන කියලා කියන්නේම අර මේ කිතුල් පිටුර පියවරමයින් කියලා දෙරි ගෑයිලා වැටිච්ච මිනිහට වෙච්ච ඉඳ තමයි වෙන්නේ ඒ නිසා මේ හොඳයි මේ කියන දේවල් නරක නන්නේ මගෙන් අර හොඳක් කියෙන්නේ නැති ඉඳ මට කියන්නේ හොඳයි. ප්‍රශ්නයක් නෑ. නමුත් මේවා මනින්ද කිරන්න යනවා කියලා කියන්නේ මාන්නේ කියන ක්ලේශය කියලා හිතාගත්තාම තණ්හා මාන දිට්ඨිය තියෙන මාන්න කියන ක්ලේශය කියලා හිතාගෙන ඉදිරියට යන්න ඇති. නැවත පියවි තත්ත්වයට පැමිණෙට හෘද ස්පන්දනයේ වැඩි වී ඔළුවේ තදවීමක් ඇතිවන්නේ ඇයි? මේකත් වෙනස් වෙන්න පුළුවන්. මේ වගේ විවිධ නැගිටිනකොට හම්බෙන්න ලකුණු විවිධව වෙන්න පුළුවන්. ඒ නිසා එකම දේ වෙන්නේ නැහැ. ඒ නිසා නැවත නැවත කරනකොට මේ පස්සේ කරන ප්‍රකාශය වෙනස් වෙනවා. සමහරලාට නිකන් නිින්දෙන් අවතුනා වගේ වෙනවා. සමහරට එක පාට වතුර යට වෙලා ඉන්න මිනිහෙක් වතුරෙන් නැගිට්ටා වගේ වෙනවා. සමහරට හිටගෙන ඉන්න මිනිහෙක් වතුරේ ගිරුණා වගේ වෙනවා. විවිධ ක්‍රමවලට ඒ සමාජයට ඇතුළේම සහ සමාජයෙන් පිටවීම සිදු වෙන මේ දෙකම එක සැරයක් විතර නෙවෙයි දහස්වර කරලා හොඳට හුරු කරගන්න කියනවා. මේ මනින්න කියන්නේ යන தത്വෙට ඇත්තටම අද ඉන්න භාවනා ගුරුවරු වගේ කියනවා. ඉති මොන කරන්නේ? ආලෝක සත්‍ය බලන්න වෙනකොට බලන්න යන්නකො දෙන්නේ තෙරුණට තමයි තමයි ඒ ආලෝකේ අපේ මුහුත් නැන්නේ උදාහරණයක් දුන්නොත් අපි රතයක් ඉවරනකොට ඇස් දෙකේ කොහොමදින් අපිට ඉදිරියට යනකොට දර්ශන සංයේ ඉර නිකුත් ඒවා පේනවා නමුත් අපි ફોકસ කරන්නේ ඉස්සරහට ඒගොල්ලෝ ફોકસ කරන්නේ අපි ආනාපාන සතිය නෙවෙයි. ඒකෙන් ඇත්තට පල්ලේ ආලෝකේ උනාට ආලෝකේ කියන්නේ ඒකත් යති. සතුටhari ඒක සුදු කිලා බහින්නේ නැහැ. ඒක හරියටම තේරුම් අරගන්න ඕනේ කරන දේ සහ කෙරෙන දේ. නැත්නම් සචේතනිකව කරන දේ සහ අචේතනිකව සිදුවෙන දේවල්. ඉතින් මේ මේ විවිධ කායික මානසික පහසු අපහසුතා කියන විශේෂම නොදන්නා දේවල්. මෙතෙක් පිළිපොන නැති දේවල් එන්න පටන් අර ගන්නවා. ඒන හැම දෙයක්ම මනමන ඉන්නවා කියලා කියන්නේ මේ ඒ වර්තමාන මොහොතේ අල්ලගෙන කියන එක. එන්නේ මේව විවිධ පැතිවල විවිධ හැඩෝලින් එක එක දවසට පෙන්වෙන නිසා බොහෝ වාරයක් කරන්නේ. නැවත නැවත කරන්න කරපුවම මේක එච්චර ලොකු දෙයක් නෙවෙයි. එදිනදා ජීවිතේ වැඩක් බවට පත් වෙනවා. ඒකෝට ඉස්සරහටමයි යන්නේ. ඉස්සරහට මනින් දකින්න දකින්න මේ මනමන කිර කිර ඉන්න ගියොත් ගමන බාධා බාධා වෙනවා. විශේෂයෙන් මේ වගේ එකලසෙච්ච වෙලාවක් හම්බෙච්චාම දිගට පැවැත්වීමයි කරන්නේ. අවසාන ප්‍රශ්නේ කාලේ තුමාරයි පින්දි නැකලින් බහනා කරගෙන යෑමේදී හුස්ම රැල්ල සියුම් වී යනවා සෑහළු බවක් පහසුවක් දැනෙනවා. මේ අවස්ථාවේදී අරමුණු කරන දෙයක් නැහැ වගේ. මේ විට ඉඳිමි ඉරියව මෙනෙහි කරනවා නැත්නම් සංවේදී බව දේශ බලා සිටිනවාද කරුණාකර පැහැදිලි කර දෙන්න. මේ ප්‍රශ්න අහලා තියෙන පින්දි නැකලින් බහනා කරද්දී හුස්ම රැල්ල සියුම් වෙනවයි කියනකොටම කෝකෙද හිත තියෙන කියලා ප්‍රශ්නේ මට එනවා. පින්දි නැකලින් ප්‍රශ්නේ තියෙන්නේ හුස්මෙද හිත තියෙන්නේ කියලා. ආ වචනවල කියනවා නොම ගැවන ගතියක්. කෙසේ නමුත් උත්තරේ බලාපොරොත්තු වෙන්නේ තියෙන්නේ මේ අවස්ථාවේදී අරමු කරන දෙයක් නෑ වගේ. නමුත් කලබල වෙන්නේ නැතුව මහසි භාවනා කරනකොට ඉන්නවා ඉඳිනවා කියන ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරනවා. ඉන්නවා කියලා කියන්නේ මැරිලා නෑ මම. වැඩ පිළිවෙල කැලිය වල අඩුපාඩුවක් නෑ. gediya pitima තියෙනවා කියලා බය වෙන්නේ නැතුව ඉන්න එකයි කියන්නේ. අන්තික ඉඳගෙන ඉන්න ඉරියව්ව. මේ දෙකෙන්ම කරන්නේ මේක හැලහැප්පීමක් නැතුව දිගට කරගෙන යන එක. ඒ නිසා මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව මෙනෙහි කරනවා නැත්නම් සංවේදී බව දේශ බලාසිනවා කියන්නේ ඉඳින්නේ සහ සංවේදී බව කියන්නේ ඉඳි ඉන්නවා හින්දිනවා ඉඳිමි කියන එකෙන් කියන්නේ ඉඳගෙන ඉන්නවා. සංවේදී බව කියලා කියන්නේ මැරිලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියලා බලන්න. මේක තමයි ඇත්තටම ඊගාවට නැවතත් සියුම් අරමුණ මතුවලා හෝ නැත්නම් මේ සියුම් බව දිගේ ඉදිරියට යෑම පවත්වාගෙන යන්න අපිට කරන් තියෙන අනුග්‍රහය තමයි නිින්දට වැටෙන්න දෙන්නත් එපා සැකයක් දාගන්නත් එපා මේ තියෙන දෙක එහෙමම කඹේ ගත්ත යන මනුෂයා ගත්ත කඹේ යන මනුෂයා ගත්ත එකලස වගේ දිගට තව එක චිත්තක්ෂණයක් මත පවත්වන්න ලැබේවා කියලා ඉදිරියට යන එකයි කරන්න ඕනේ වැඩසටහනේ සක්‍රීය කාලසටහන නිම වේගන යන්නේ අපි මේක දැන් කින් સમાપ્ત කරන්න පෙළඹෙමු. චාගතා චංගම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චංගම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සබ්බ සම්පත්‍ති එත්තාවතා චගම්මේහි ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍ත්‍යා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා භගවන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ අපි අපගේ ප්‍රාර්ථනා ජීවත් කරගෙන ඉවසින් ඉමිනා පුඤ්ඤ කම්මේන ගාතාව ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තියා පුඤ්ඤකම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤකම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු දැයි සියලුම දෙනාට සංග්‍රහණයේ වශයෙන් ආශිර්වාද ගාථා සජ්ජායනා කරන බලාපොරොත්තු වෙනවා. වචන පිටුල වන්දනා කරගන්න. අදිවාදන සීලිස්ස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti ඡග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සියලු දෙනාටම දරුවන් සරණයි අපේ ධම්මවි පදමෙන් වශයෙන් වෙනුවෙන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපි තවත් දවසක වැඩ පිළිවෙලක් සඳහා දවසක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ සියලු දෙනාම ආජීවට්ටමක සීලයේ පිළිපැදීම සඳහා සියලු දෙනාම নমස්කාරය කියනවා Thank you.

බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ත්‍රියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම් ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි शरणागमनं सम्पूर्णम् आनातिपाता वेदमणि शिक्षापदं समादयामि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 මිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි චම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි විතරණේන සද්ධින් වා ජීවමට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා ප්‍රමාදේන සම්පාදේ සබ්බං අවසරයි අපි මේ උදේ අවසරත් වෙන්න කලින් ටාක් පරියන්කට යන්න බලාපොරොත්තු වෙන්නේ පැයක් තියා සමාන කාලයක් ඉන්න පුළුවන් පහසු ඉරියව්වකට තමන්ගේ ශරීරය සකස් කරගන්න දැන් සියලුම දෙනා tempත් වෙලා ඉන්නේ ඒ ඉඳගෙන ඉන්න ඉරියව්ව අපි සිංහලෙන් කියන්නේ හරි බරි ගැහින්නේ කියලා. හොඳට පටල වෙන්න මෙන්න මේ හරි බරි ගැහිම නැත්තම් පටල වීම භාවනා පැත්තෙන් කියනකොට කාරණා දෙකක් අනුව තවදුරටත් හේතු ගන්නන්න පුළුවන්. මොකද්ද මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව සමබර එකක් වෙන්න ඕනේ. ඉඳ ගන්නකොටම මේ අඩාලෙට වාඩි වෙන්නේ නැතුව සමබරව වාඩි වෙන්න. ඒ නිසා වාඩි වෙලා Tamange ඉරියව්ව සමබර බව සාහවුරු කරගන්න. ඒක එක ලකුණක්. දෙවෙනි එක තමයි වාඩි වෙලා සමබර වුණාට පස්සේ තමන්ගේ සෑම මස් පිටුවක්ම මාංශ පේශියක්ම ලිහිච්ඡ ස්වරූපෙන් සැහැල්ලු ස්වරූපෙන් පත් වෙන්න ඕනේ. මුදා හරින්න පුළුවන් ගතිය තියෙනවා. වැඩි කරන්නේ නැතුව දඬු කරන්නේ නැතුව ආන්න මේ දෙක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ කය හරිබරි ගස්සනවායි කියන. ආන්න මේ විදිහට හරිබරි ගස්සන මේ ඉන්නේ දඬු වේ මධ්‍යස්ථානේ භාවනා කරන දේශක් එක් භාවනා කරන තැනක ඒ නිසා මේවා භාවනාවෙන් සිද්ධ වෙච්ච තැන් එතකොට අපිට සැකයකින් බයිකින් තොරව S2 වසා ගන්න පුළුවන්. එතකොට අපිට ඇහෙන් සිදුවෙන විවිධාකාර ගනුදෙනු නතර කිරීමෙන් හිත ඇතුළට නමා ගන්න වැඩ පිළිවෙලට ලොකු රුකුලක් ලැබෙනවා. ඉතින් මේ ඇතුළට නමා ගැනීම කියන වචනේ ඊගාට අපි විස්තර කරන්න වෙනවා. ඒක තමයි මේ අර විදියට සහැල්ලු කරගත්ත ශරීරය එක්ක ජීවත් වෙන එක මෛත්‍රියෙන් හෝ සතියෙන් ඒ සතියෙන් ජීවත් වීම විස්තර කරන්නේ මම දැන් මෙතන කියන එක සිහිට නගා ගන්න. මගෙන් පිට දෙයකට හිත යන්න දෙන්නෙත් නැහැ. මෙතනින් එහාට යන්න දෙන්නෙත් නැහැ. මේ මොහොතෙන් එහාට යන්න දෙන්නෙත් නැහැ. එතකොට වටේ කොච්චර දෙනෙක් හිටියක් අපි කොහොම ඇතුළට නැමිච්ච හිතක් මම දැන් මෙතන කියලා හදාගන්න. මේකට අපි කියන්න පුළුවන් සතියෙන් ඒ එකලස ගන්න හැටි. දෙවෙනි එක තමයි මෛත්‍රියෙන් මේ කය කොච්චර සහැල්ලුවෙන් සම්බරව කියනවද කියලා බලලා ඒකත් එක්ක ජීවත් වෙන එක. අපි හුඟා කලාතුරකින් තමයි මාත් එක්ක මං කියන එක සිද්ධ වෙනවා. එන්න එක සිද්ධ වෙනකොට මේ හිතගත දෙක එකිනෙකා කරේ හාද වෙන ගතියක්, මෙලෙක් වෙන ගතියක්, මිත්‍ර වෙන ගතියක්, සුහද ගතියක් පානවා. අන්නේ සුහද භාවය මෙලෙක් දෙයක් ඒක අපිට කියන්න පුළුවන් මෛත්‍රියෙන් වැඩේට සූදානම් වීම කියන. මම දැන් මෙතන කියන එකලාසෙන් ඒ සතියෙන් එකල වැඩේට සූදානම් වීමක්. මේ දෙකම සමහරුන්ට සමබර වෙන්න පුළුවන්. සමහර චරිත මෛත්‍රී පැත්තේ මේ චිත්තක්ෂණය පිළිසුදු කරගන්නවා. තව සමහර ඇත්තෝ අර සතිය පැත්තෙන් පිළිසුදු කරගන්නවා. මෙන්න මේ පිරිසිදු කරගත්ත හිතත් එක්ක සූදු කරගත්ත tempat කරගත්ත ගතත් එක්ක අපි විනාඩි සුවල්පයක් ගත කරන්න ඕනේ. අර මෛත්‍රිය ඉතිරි ඉතිරි යන්නේ. අර මේ මොහොතට ගත්ත මම දැන් මෙතන කියලා ගත්ත හිත කඹේ ඇවිදින වාගේ මගෙන් පිටතට මේ මොහොතෙන් පිටතට මෙතනින් පිටතට නොවන විදිහට එකලාසේ දිගේ විනාඩි කිහිපයක් එකට ගත කරන්න උත්සාහ කරනවා. මේක තමයි භාවනාවේ වැදගත්ම වූ පිවිසුම. ආරම්භය නැත්නම් ප්‍රාරම්භය. ඒක එච්චරම මහා ලොකු ආධ්‍යාත්මික දෙයක්ුත් නෙවෙයි මහා ලොකු ආගමික දෙයක්ුත් නෙවෙයි විශාල පිටිය සකස් කර ගැනීමක් මේ පදනම අතිවාරම සකස් කර ගැනීම. එයින් අපිට තේරුම් ගන්න පුළුවන් අපි භාවනාවට ගැළපෙන භාවනාවට භව්‍ය පුද්ගලයෝද කියලා. ඒ නිසා ඒක පුංචිතර සලකන්න එපා පරණැත්තු වුණා. වටින ආකාරයට S දෙකෙන් රූප බැලීම නතර කරලා කය දුවට සමබරව සහැල්ලු විදියට tempat කරගෙන ඉන්නකොට භාවනාවේ පෙර නිමිති පහළ වෙනවනම් tempat ගතිය තමයි එන්නේ. හිතේ tempatකම, කයේ tempatකම සහ උෂ්ම ගැනීමේ tempat ගතිය. ඒ විදිහට tempat වුණාට අපේ හිත ඇතුළත නැමිලා තියෙන නිසා මේ අතීත අනාගත දිගේ දුවන්නේ නැත්නම් ඉස්සරහා ඉන්න පැත්තේ ඉන්න අය පිළිබඳව හිත හාරවුසන්නේ නැත්නම් මෙතනින් පිට දෙතර දොරේ පිට නගරේ දේවල් වලට දුවන්නේ නැත්නම් ඇතුලෙන් තේන දේ තමයි මේ වාඩි වෙලා ඉන්නකොට මේ ආයාසයෙන් හෝ අනායාසයෙන් සිදුවෙන හුස්ම ගැනීම ප්‍රාණි. ඒක ස්වභාවයෙන් ප්‍රකට වෙනවනම් හොඳයි. එහෙම නැත්නම් Taman අර ඉන්නවා කියන ඉඳගෙන ඉන්නවා කියන ඉරියව්වේ හිත පවත්තන එකයි කරන්නේ. ඒක ස්වභාවයෙන්ම ප්‍රාණයාමයට හිත යනවනම් ආනාපානට හිත යනවනම් එතනින් අපිට තව එකලසක් ලබා ගන්න පුළුවන්. ඒක තමයි ඒ මම දැන් මෙතන කියන තැනට එන්න අපි මුළු ලෝකෙම අමතක කරලා කයට හිත ගත්තා වාගේ යම් ආකාරයකට ආශ්වාස ප්‍රශ්වාසය ඉස්මතු වෙන ගතියක් තියෙනවා නම් tempat වෙන හිතට අපිට දැක ගන්න පුළුවන් මේ ආශ්වාස ප්‍රශ්වාසයේ සිදු වෙන්නේ උඩුකයේ ඒක නිසා අපිට හිමීට ඇඟට නොදැනෙන්න යටිකය අමතක කරන්න පුළුවන්. ඒකට අවධානයේ කයේ තිබුණ අවධානය උඩුකයට සීමා කරනවා. ඒ හේතුව මොකද? ඒ උඩුකයේ සිදුවෙන ආනාපානී ඉස්මතු වීම අනුව ප්‍රකට වීම අනුව. ඒ ප්‍රකට වීමක් වෙන්නේ නැති කෙනෙක් දිගටම ඉන්න ආයියව හිත පවත්නවා. tempat වෙනකන් යම් විදියකට මේ වායෝ පොට්ටබ්බ ධාතුවේ වැඩපිළිවෙල ප්‍රාණයාමේ වැඩපිළිවෙල ආනාපානයේ වැඩපිළිවෙල වැටෙනවා නම් කුඩුකයේ පමණක් හිත සැරිසරනවා නම් ඊ ගාවට මේ උඩුකය තුලත් මේ ආශ්වාස ප්‍රශ්වාස වැඩපිළිවෙල වඩාත්ම ප්‍රකට වෙන තැන වඩාත්ම ගොරෝසුට සිටින තැන එක තැනක් වෙනවාද කියන එක වඩාත්ම ප්‍රකට වැටෙන්නේ කොහෙද කියන එකට සැලකිලිමත් වීමෙන් තව තවත් හිත ඒකාග්‍ර කිරීම කරන්න පුළුවන් සමහරෙකුට මේ ආස්වාද ප්‍රස්වාසයේ සිදුවෙන ශ්වසන පද්ධතියේ ඉහළ කෙළවර නාසිකාග්‍රයේ අග නාස්පුඩු පුරවාගෙන හුස්ම ඉහළ යන පහළ යන ගතියට වැටෙනවා. කොයි හුස්ම රැල්ල ඇවිල්ලා උඩුතලයේ තර වෙනවා වැටෙනවා. ඒ වෙනවා නම් අපි ඒකට සම්මතයේ වශයෙන් ආනාපානයි කියලා කියනවා. සමහරෙකුට ඒක පොතේපතේ අහලා තිබුණාට තමන්ගේ යාළුවෝ මිත්‍රයෝ කරනවා කියලා ඇහුවට තමන්ට වැටහෙන්නේ නැහැ. තමන්ට වැටෙන්නේ සමාහට ඒක වෙනුවට ශරීරය වෙන කුඩුකය වෙන තැනක්. ආශ්වාස ප්‍රශ්වාසයේ සිදුවෙන ශෝෂණ පද්ධතියේ පහතම කෙලවරය උදරච්ඡද චලන උදර චලන සිදුවෙනවා නම් ඒක තමයි පිම්බීම හැකීම් භාවනාව කියන්නේ බුරුම භාවනාව කියලා කියන්නේ ඒකත් වායෝ පොට්ටබ්බ ධාතුවමයි පහළ කෙලවර. මෙන්න මේ පරාසයේ මැද ඕනේ තැනක එක එකනාගේ කයේ ගොඩනැගීම අනුව හුස්ම පහර වැටෙන හැටි වැදෙන හැටි ප්‍රකට වෙන හැටි වැටේ. ආන්නේක ස්වභාවයෙන් තෝරගන්න ඉඩ හිතට ඉඩ දෙන්න ඕන තමන්ගේ ආසනය පනවගන්නේ කොහොමද කියලා හිතෙන් අහගන්න. හිතන තමයි හිත තැම්පත් කරන්නේ උඩුකයෙම හැදිරිච්ච හිත එවැනි තැනකට සීමා කරන්න පුළුවන් නම් අපි එතන තැම්පත් කරාට පස්සේ අපි ඉන්නේ එකලස සෑහෙන දුරට සුසර කරගෙන සියුම් කරගෙන මේ විදිහට මේ කියන විදිහට සියලු ලෝකයේ කර්මයා කර්ම අමතක කරලා මම දැන් මෙතන කියන විදිහට කායද හිත ගන්න පුළුවන් වුණා නම් කයේ තිබුණ හිත ආස්වාද ප්‍රසආසන උඩුකයට ගන්න පුළුවන් වුණා නම් උඩුකයේ තිබුණ හිත ආස්වාද ප්‍රසආසයේ වැඩියෙන්ම හැපෙන වැටෙන තැනට හිත ගන්න පුළුවන් වුණා නම් ඒක තමයි අපි කියන්නේ ධාමසින් එකලසක් කියලා. ඒකට හම්බෙන පෙර නිමිත්ත තමයි එතකොට ආස්වාසය ප්‍රස්වාසයෙන් වෙන්ව වටහා ගන්න පුළුවන් කම. ප්‍රස්වාසය ආස්වාසයෙන් වෙන්ව වටහා ගන්න පුළුවන් කම. උදරේ පිම්බීම හැකිලිම බලනවා නම් පිම්බෙන අවස්ථාවේ හැකිලිමක් සිදු වෙන්නේ 100%ක්ම පිම්බීම පමණයි කියලා. ඒකත් එක්ක 100%ක් හිත තියන්න. ඇකිලීම සිදු වෙනකොට පිම්බීමක් සිදු වෙන්නේ නැහැ කියලා වෙන්කොට හඳුනා ගන්න පුළුවන් නම් මේකෙන් කියන්න පුළුවන් මේ ජීවිතයේදීම ආනාපානෙන් හෝ පිම්බීම ඇකිලීමේ අපි බලාපොරොත්තු වෙන මේ ඉන්දිය ධර්ම වඩා ගන්න පුළුවන් කියන පෙරමුත් පෙරමිතයි ලැබෙන්නේ. ඒ සඳහා සද්ධාව ඇති කරගන්න ඕනේ. ඒ සඳහා වීර්යවන්ත වෙන්න ඕනේ. ආස්වාසයක් ප්‍රස්වාසයක් අත නෑර නූලක් දිගේ අත ඇදගෙන යනවා වාගේ පිම්බීමක් හැකිලීමක් පාස තමයි වැඩේ ක්‍රමයේ හැටියට හිත පවත්තා. එතකොට ඇති වෙන ධර්මයේ තමයි සතිය කියලා කියන්නේ. එනි මේ සතිය අනිවාර්යයෙන්ම එක දිගට චිත්තක්ෂණ කීපයක් කරනවා නම් ඒක සමාධියට දොරාවේ. මේ ධර්ම પરම්පරාව තුළින් තමයි ප්‍රඥාව පාවෙන්නේ. ඒක නිසා අපි මේ ටික තමයි බලාපොරොත්තු වෙන්නේ භාවනාවට දෙන උපදේශ කිය. දැන් කරන්න තියෙන්නේ මේ ගත්ත එකලස ඇගිතා දුරට උලන් වදින්න නැත්තනකපත් වෙන පහන් දැල්ලක් වගේ නිසලි දිගට පවත්වන එක. නමුත් අපි මේ විදිහට සමනලයට අතු නැමුණා වාගේ සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ හැමෝටම විවිධ හිතවිලි බාධා කරනවා සද්ද බාධා කරනවා කායික වේදනා බාධා කරනවා ඒවා සේරම ස්ථිර දේවල් නෙවෙයි ඇති වෙනා නැති වෙලා යන දේවල් කියලා ඒවා එන එක ස්වභාවික වශයෙන් දැනගෙන ඒවා ගියාට පස්සේ මම නැවතත් ආයෙ මුලින් ඉඳලා කයට හිත යොදලා උඩුකයට හිත අරගෙන ආනාපානිය අනුව යනවා කිය අරවට වෛර නොකර ගියාට පස්සේ අවස්ථාව ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා එතකොට හැම වෙලාවෙම ආනාපානිය පටන් අරගන්නේ ආධුනිකෙක් වාගේ පරණ ඇත්තොත් එච්චරයි අලුත් ඇත්තොත් එච්චරයි පිම්බීම හැකිලින් බල නැත්තොත් ඉස්සල්ලාම දැකපු විදිහට පටන් ගන්නවා. බාධාවක් ගියාට පස්සේ අලුතෙන්ම පටන් ගන්නවා. එතකොට හිතේ වෙහෙසක් එන්නේ නැහැ. අරණායකෙත් හැකතියි. ඇයි මෙච්චර මම භාවනා කළා මට මේ හිතිලි වේදනා සද්ද එන්නේ කියලා. ඒ අර හිතිලි වේදනා සද්ද හතුරෝ බවට බාධක බවට පත් කරගෙන. නමුත් මිතුරෝ බවට සාධක බවට පත් කරගන්නවනම් හැම වෙලාවෙම ආධුනිකයෙක්ගේ පටන් අරගත්තාම අපිට ඉදිරියට තියෙන විනාඩි සුවල්පයේ ජීවිතයේ ආර්ය පරිශ්‍රණයක් වඩටපත් වෙනවා. කොච්චර දුරට අපිට මේ ස්වභාවයෙන් ලැබිච්ච එකලස දිගට පවත්වාගෙන යන්න පුළුවන්ද කියන එකයි බලන්නේ. ඒ නිසා අපි මෙතන පටන් සිදු දෙනාම ඒ ගත්ත එකලස දිගට පැයක පමණ කාලයක් බලාපොරොත්තු වෙමින් පවත්වන්න බලාපොරොත්තු වෙමු සිට දිනාටම මේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා